අපි ඒ தত্ত্বය පිළිගන්නට සූදානම්ද කියලා යහන්නේ. එනේ ලෝකේ සියල්ල පඨවි ආපෝ තේජෝ වායෝ කියලා බුදුහාමරෝ කියනවා. හරිද? එහෙනම් ඔය අහලා තියෙනවනේ ඔය ඇත්තට ඒක කී කියත් හිටියනේ මෙතන කාලෙක. නේ? දැන් අහන්නේ ඒක තමන්ට පිළිගන්න පුළුවන්ද බැරිද? මම කිව්වා තමන්ට පරීක්ෂා කරලා බලන්නත් කියලා නේද? එහෙම නැතිව එහෙම තියෙනවද කියලා? හ්ම්? තියෙනවද? තම හම්බුනේ නැහැ. <laughs> තම හම්බුනේ නැහැ. ඒ කියන්නේ එහෙම තියෙනවා තමයි ඔක්කොම තියෙන්නේ. එහෙමයි. ඈ? එහෙමද? හම්බුනේ නැද්ද මොකක්ද? ඒ හතර ඒ ස්වභාවයෙන් හතරම තියෙනවා. ස්වභාවයෙන් හතරම තියෙනවා තමයි හම්බුනේ නේ. නැතිව හම්බුනේ නැද්ද කියලා කිව්වා. එහෙනම් දැන් මට මෙන්න මේක තමන් අඳුරගත්ත හැටි මට කියන්න වෙනවා. ඔයා දැකලා තියෙනවා නේද? අහසේ තියෙන තරු. දැකලා තියෙනවද? හරිනේ. තරු කියලා කිව්වට අපි දන්නේ හැඩේ. හැඩේ මට ගමන්න හතර හතර රවුම් ගන්න මට පෙළ දෙනවා තරු කියන එක. තරු පෙළ වෙලා එනවා. පෙළ වෙලා එනවා. තරු පෙළ වෙලා මතක් කරගෙන මම ආහනේ උත්තර දෙන්න. දැන් ඔය තරු කියන්නේ ඒවා පටවිය ආපෝදේජෝ වලින් හැදිලාද කියලා අහන්න. මම දන්නේ මම කියන්නේ පරීක්ෂා කරලා එන්න කියලා. පරීක්ෂා කරලා එහෙම බලන්න බැරිවද කියලා මට කියන්නේ කියලා මම කිව්වනේ. ඒ කියන්නේ අපිට දැන් පරීක්ෂා කරන්න කියපු දේවල් එහෙමනම් ඒවත් එහෙමයි කියන්නේ. එහෙම කියන්නේ මොකක්ද තියෙන දාදේ? ඒවා එහෙමයි කියන්නේ මොකක්ද තියෙන දාදේ? තමයි එකතරව කරේ අතගාලා තිබුණා අනිත් තරුවත් ඒ වගේ කියන්න තිබ්බා. අර හඳේ කොටසක් නම් වෙලා ඒක පට්ටබුරු කියන්නේ කවුද දන්නේ හඳේ කියන්නේ කියලා අපි දන්නේ. දැක්කම නම් ඒකේ පට්ට විකත් හඳේලා තියෙහෙම තියෙනවා. ඔය හඳේ ගෙනා රූම් වල වෙන කොහෙද කියලා ෆොටෝ එකක් ගහගෙන කවුද දන්නේ? හඳේ කියලා අපි කියන්නේ හඳේ. ඈ දැන් මොකද කියන්නේ? ඒකම තමයි කියන්නේ. ඒකම තමයි කියන්නේ මම කිව්වා තමන්ට ගිහිල්ලා පරීක්ෂාවක් කරලා එන්න කියලා තමන්ට ඔක්කොම පටු ව්‍යාපෝදේ ජාලේ තියෙනවාද කියලා නැත්තම් ඇවිල්ලා කියන්නේ කොහොමද? දැන් ඒක ඔක්කොම තියෙනවා කියලා නෑ කිව්වේ. තියෙනවා කියන විදිය තමයි දැන් මම අහන්නේ. අර හම්බුනේ පුළුවන් අල්ලන්න පුළුවන් දේවල් තමයි චෙක් කරන්නේ. අල්ලන්න පුළුවන් දේවල් චෙක් කරේ. ඔව්. ඒක අල්ලන්න බැරියෝ. පස්සේ කාලෙක එක බලන්න. මාසයකට යව හබල් එකෙන් අපිට පෙවුන දේක දේක දැන් අපිට කියනවා ඒකට වෙන කොහෙද යවුවද දන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේ මාසයකට ගියා කියලා පෙන්නනේ හබල් එකෙන් අපිට අර මොකා මොකා දැක්කද ඒක දැක්ක විතරනේ කවුද දන්නේ ඒකත් තියෙනවා. ඒක ටිකක් පෙනුමෙන් තද ගතියක් වගේ නම් පේනවා. වගේ කියලා තද ගතිය පේනවද? නෑ එහෙමනේ මම අර කියන්නේ ඝන දෙයක් කියන එක පෙන්නවා. කොහොමද එහෙම ගන්න කවුද දන්නේ? ගන්න දේවල් ඒක තමන්ට බැරි පේන්නද ඝන ඝන වගේ පේන්නේ බැරි. දැන් අර අරක පාපා මේ පහත් කරලා නවත්තලා තියන්නේ කොට එතකොට යටක නම් යට ගිලෙනවා වගේ පේනවා. කවුද? ඔය වතුර ඇවිදින ඇතින්. ඉතින් සම්මාද බුදුහාමුදුරුවෝ කිව්වනේ ඒක හොයන්න එපා. මොනවාද? මොනවද හඳ වගේ? විශ්වය ගැන විශ්වය ගැන පැතිකඩ බලන්න එපා කියලා. විශ්වය හැදිච්ච හැටි ගැන හොයන්න එපා කිව්වා. නෑ බුදුහාර මුළු විශ්වයම දැනගෙන තමයි අපි අපිට හැබැයි මුළු විශ්වයම දැනගන්න නැතුව ලෝක විදු වෙන්න බෑ. ලෝකය ගැනම දැනගන්න. දැන් ලෝක විදු කියන්නේ මොකද? පුදු පුදු වෙන්න බෑ. අයි අනිත් ආකාරයට කවුද කියන්නේ? රහතන් වහන්සේ කවුද? උපරිම රහතන් වහන්සේ. නේද? ඉපදෙම හතන් වාදී කෙනෙක්. ඈ? ලෝකවිදු වෙනවා සොයංග බුදුහාරු. බුදුහාරු කියන විදිහට අහලා දැනගෙන රහත් වෙනකොට තමනුත් ලෝකවිදු වෙනවා. ඔයාලට වෙලා තියෙන එක තමයි මෙතෙක් හරි ඔයාගේ බුද්ධහම සරණ යන විදිය දන්නේ නැහැ. බුද්ධහන් දන්නම් ගච්ඡාමි කියලා. මම පස්සේ ගියා දෙන්න. බුදු සරණ යන හැටි. ඔය නිකන් ඇඳ ඇඳ බුද්ධහන් දන්නම් ගච්ඡාමි කියපට හරියයි. ඒක බම්කම ශරීරයේ මොකක් මොකක් බනවනේ. ආ එන ඉතින් අරවත් එහෙම වෙන්න දැන් මම ඒක තමයි. ඔව් එහෙම එකක් තියෙන මම දන්නවා ඔක්කොම කියලා දන්නවා කියලා. ඒක කොහොමද මම දැන් පිළිගන්නේ ඔය තරුවකුත් ඔය ලෝකේ තියෙනවා කියලා. ඒක දැනගන්න ඕන නම් තමා තමා තුලින් තමා තමා කොහොමද ඒක තමා තුලින් බලන්නේ? තමා තුලින් බලනදී මට කියන්නේ එහෙනම් තමා තුලින් බලලා ඒ තරුවේ පට ව්‍යාපෝ තේජෝ ආය තියෙනවාද කියලා මට කියන්න. එතකොට මම පිළිගන්නවා ලෝකේ ඔක ඇත්තේ තියෙනවා කියලා. අය තව ගොඩගෙන අය අවස්ථාවක් නැහැ කියන්නේ අපි දුක අපි දුකනේ ඉඳ අපි දුකටපත් උනේ ඇයි අවිද්‍යාව විද්‍යාව මොකක්ද අවිද්‍යාව කියන්නේ දන්නේ නැහැ මොනවාගේද ඇහැට පෙනෙන දේවල් ගැන අනිත්‍ය දුක්ඛ නාමතාවය දන්නේ නැහැ. Tamanට ඇහැට කරු පෙන්නලා තියෙනවා. එහෙනම් පෙරිච්ච දේ ගැන අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය දන්නේ නැත්නම් එතන අවිද්‍යාව ඉතුරු වෙනවා. අවිද්‍යාව ඉතුරු වුණාම Tamanට ඔය කියන බව තණ්හාවෙන් ගැලවෙන්න බෑ. හිතාරනේ තියෙන්නේ ඉතින් ගැලවෙන්න. එහෙම පුළුවන් නම් ඉතින් කක්ම නිවන් දැකී ගන්න. එහෙමද? ඒක තමයි මම කිව්වේ ආයතන හයෙන් එකක් හරි අඩු නම් නිවන් දකින්නේ නැහැ කියලා මම ඊ කිව්වනේ. එහෙනම් නොදක තමන්ට තරුව නිත්‍යද අනිත්‍යද කියලා තීරණය කරන්න බෑ. දැකලා ඒ පිළිබඳව සත්‍ය අවබෝධ කරගන්න නැතුව ඒත් බෑ නිවන් දකින්න. අන්ධයාට නොදකින හින්දා දරුව එයාට නිවන් දකින්න බෑ. ඔයාලට දැක්ක කියලා නිවන් දකින්න බෑ. ඒ පිළිබඳව දන්නේ නැති. ඒක අපෝතේ දේවල් කටවිලින් බයව කරන්න බෑ. බෑ. ආ එහෙනම් ඒක නැති ඇති වෙන මොන හරි වෙන්නේ. නෑ. හරියට සුද්දාෂ්ට මොනවා සුද්දාෂ්ට? වන්න ගන්ධ රස ඕජා. නේද? ඒක අර තරුවේ අපිට මෙහිඳලා බලනකොට පාටක්වත් පේනවා සිතුවා. ඔය පේන්නේ නේද? ඉතින් මොකද කියන්නේ? ඒක අඳුර ගන්න. මම අඳුර ගන්න. ඒ මොකද සුද්ධාටේ පටේ ආපෝදේ යද්දී සම්බන්ධයි. ඒක සුද්ධාෂ්ටක ඒක අර පාදයි. මොකක් මොකක් කියනවා හරියට හේතුවක් කියන්නේ මම දන්නේ. මොකද කියන්නේ? උපාදාය දන්නේ කියලා කියන්නේ. අය සතර මහා ධාතු වලට අයිති නෑ කියලා මම කියනවා. සතර මහා ධාතු වලට අයිති නෑ. එහෙනම් මොන ධාතු වලටද අයිති? තරු. ඒක අපිට මොකද පරීක්ෂා කරන්න බෑනේ. දැන් ළඟට ගිහින්. පරීක්ෂා කරන්න බැරි නම් පිළිගන්නේ නැහැ. පරීක්ෂා කරන්න බැලම් පිළිගන්නේ කොහොමද කියලා? කවුරුත් කිව්වර පිළිගන්නේ කියලා? වර්ණයක් තියෙන හින්දා ඉතින් හරි වර්ණයක් තියෙනවා. ඔය Tamanට ඇහැට වර්ණයක් පේනවා. ඔය. ඉතින් පේන හින්දා තමයි ඒක පඩවි ආපෝදේජ වායද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමද කියලා මම අහන්නේ. ඒකෙන් කියන්නේ වෙනවා කියන්නේ. ආවනක තමයි අර බාගෙට බණ අහගත්තා වෙන ඉන්නේ නැහැ. ටිකක් අහගෙන බුදියාගෙන හිටියද කියලා දෙන වෙලාව. <laughs> හරි. ඈ මොකක්ද කියන්නේ? ඔය මාත් එක්ක කියන්නේ සමහරවිට කියන්න බෑ. මාත් උදාට කියන එකක් තියෙනවා. නෑ නෑ මම කියන්නේ ඔක්කොම ඒවා හැදලා තියෙන ඒ වගේ කියලා කතාවක් කියනවා. නේද? ඔතන ඒකේ ආලෝකය කියන්නේ. ඔව්. තරුවන් නෑ. ඔය ළඟ ඉන්න කෙනාත් එච්චරයි. දැන් තමයි ඔය ළඟ ඉන්න කෙනා පට ව්‍යාපෝලේ ජෝගල් තියෙන කණේ කොම්. හරි තරුව හදාන්නකෝ. ආ දැකලා දිනන්නේ ඔය ළඟ ඉන්න අය පේනවනේ. අච්චර දුරක් යන්න ඕනේ. දැන් අරමුණ වුණේ තමයි. ආ ඉතින් තරුව අරමුණ වුණේ නැද්ද? තරු එහෙම රකින්නේ. දැන් තරු පන් පෙන්නන්න දෙනවා මට. තරු පන් පෙන්නන්න දෙනවා. දැන් තරු කියනවා දැකලා නැද්ද? තරු තරු කුනේ. තරු තරුවක් කුනේ මෝඩකම හින්දා. තරු කියන්නේ අර්ථ දැකියු බලන්න ඒ තරු කුනේ. ආ තරුවෝ නෑ තමන්ට ඔය පාර යනකොට ඔය හොඳ මිනිතු බේන්නේ. ඒකයි. ආ ඒ මිනිතු පට පියාපෝ තේජෝ ආවේද? කොහොමද කියන්නේ? ආ ඒ මුල් කතාව. ආ මිසි මුලික එකල තියෙනවා. දැන් මට මේක වෙන මොකුත් ඕනේ නැහැ. දැන් මං අහන්නේ මේ මම හැදිලා තියෙන බට ව්‍යාපෝතේ ජාලි කියලා මට කියනකො තරුව ඕනෙත් නැහැ වෙන පහක් ඕනේ. කොහොමද කිව්වේ? කොහොමද කිව්වේ? අතගාල බැලුවා? බලන්න. <laughs> ඔව් බලන්න ඕනි. ආ ඉතින් බැලුවද? ඉතින් බලන්න හිතමු මොකද කියන්නේ? තමන් ගැන නිරීක්ෂණය. තමන් ගැන බලලා කවුද දැන් තමන් වගේ මගේ වදිනවා කියලා. ඒ කියන්නේ අන්තිමදී දැන් කිව්වා ළමන්න පට ව්‍යාපෘතිය දිවා කරනවා නම් තමන් ඒ අවස්ථාවේ පරීක්ෂා කරලා මේක තීරණය කරන්න බෑ. ඒ කොහොමද තීරණය කරන්නේ? ආතරු පැත්තකින් තීරණය කරනවා. නෑ මම අහන්නේ තමන්ට තමන් ගාව තියෙන දෙයක් ගැන කිව්ව හැකි තමන්ට පිටින් තියෙන එකක් ගැනම තමන්ට බඩ ව්‍යාපෝ දේජාගල තියෙන එක බෑ අතගාල බැලලා ඕනේ ඒක පරීක්ෂා කරේ. ඉතින් අත ගන්න බැරි වගේ කොහොමද තියෙන එක. තමන්ට මේ ලෝකේ ඕන තරම් අර පොළොංගු ගැරන්ටි අර එහෙම එන්නේ අර සටල් ස්නේක්ලා හැම ඉන්නේ බෑනේ මම අතගාල දෙනවා. ඈ අතගාල ඉතින් උපත ව්‍යාපෝ දේජාගල ඇඳලාද? පරීක්ෂණයක් කරලා ෆයිනාන්සියල් ඒව තල්ලලා බලන්න වෙනවද? ඒ එහෙම නැත්නම් තමයි ඔය පරීක්ෂණයට අනුව මම තීරණය කරන්නේ කොහොමද? තමන් කොහොමද තීරණය කරන්නේ? එහෙම නැත්නම් තමන් ගාව තියෙන ප්‍රත්‍යක්ෂ ඥානෙ නෙවෙයි ඒකත් අනුමාන ඥානෙ ඒක හරියන්නේ නැහැ. හරිද? මම කියන්නේ සාපේක්ෂ කියන්නේ ඒක පරීක්ෂා කරන්න. මේකට වඩා මේක වැඩි කියලා බලන්න ඒකත් පරීක්ෂා කරලායි තීරණය ගන්න ඕනේ. නේද කොහොම සාපේක්ෂ කියන්නේ මේකට වඩා මේක සිදුයි කියලා තීරණය කරන්නේ කොහොමද? සංසන්දනය කළා අත ගන්න. දෙක මත ගන්න. මේකට වඩා ඒක රස්නේ කියන්නම් මම මේකත් අත ගාලා ඒකත් අත ගන්න. මේකේ වෙනවාද කියලා බලලා ඒකත් ඔබලා බලලා ඒකත් ඔබලා බලලා මේක වැඩියෙන් වෙනවා කියලා තියෙන එක. හරි ස්වාමීන් වහන්සේ දැන් ඒක එහෙම කියනවා නම් දැන් කොහොමද රහතුන් වහන්සේ කෙනෙක් රහත් තත්ත්වයටපත් වෙන්නේ ඒක පරිේශණය කරලා. ඔව් පරිේශණය කළා තමයි රහත් වෙන්නේ. කොහොමද? ඒ කොහොමද මම <laughs> දැන් තමයි කොහොමද කිව්වේ සියල්ල ප්‍රතිගාපු දෙයකට මම තමයි මේක තමයි. ඕන රහතන් වහන්සේ කෙනෙක්ගෙන් අහනවා. ඈ අපෙන් හල්බයි. මොකක්ද? <laughs> සෝරි දැන් ඒක මම මේක මොඩ ප්‍රශ්නයක් දාන්නේ මොඩ. මම කොහොම මොඩ ප්‍රශ්නයක් දාන්නේ? නෑ මම කියන්නේ බෑ. දැන් තරුවක් කියන එක අපිට රැයට දකින්න පුළුවන් දවල්ට පේන්නේ නැහැ. ඒකට ආලෝකයක් නිසා හින්දා තමයි දවල්ට තරු පේන්නේ නැහැ. දවල්ට තරු පේන්නේ නැහැ. ඒ තරුවේ තියෙන ආලෝකේ වඩා ඉරේ ආලෝකේ වැඩි. එතකොට තමර දවල්ට තම මොකක් අපේනේ තමන්ගේ ඇහැට ටෝච් එක ගහුවොත් දැන් දැන් පේන්නේ නැහැ මොකක්. අර කුලබන්ත ඇඳුරු අර ලෙන්ස් එක කතරගාගේ රාත්‍රියේ බරු තරු බල නේ ලෙන්ස් එක. ඒ ඒ රාත්‍රී භාගයේ තරු ගැන දැනගෙන ඉඳලා ආවේ. පිළිපන්ත කාමර තාත්ත භාවරන්ගේ කාලේ කාශ්‍යප බුදුහාමරන් කාලේ ඔක්කොම දරු ගැන බල්ලා පරීක්ෂා කරා හැබැයි රහත්තුන් නැති ඉන්නේ අතට උනා. ඒ තමයි මේ බුදු සාසනයට වෙලා කරගත්තේ. එහෙම නිකන් හරියන්නේ. පෙර සංසාරේ හරි ඒ වාවිදියට අවබෝධ කරගෙන අවබෝධ සඳහා ඒ භාවිතාවන් පුරුදු කර කර ගිහිල්ලා ඒ විදිහට මාර්ගඵල ලබන්නේ නැතුව මැරුණා. අපි ඒක දැනගෙන ඉදී. නැත්තම් එහෙම වෙන්නේ නැහැ. එහෙම නැත්නම් යෝගායතෝ ඒ වෙලේතෝ කටක ගන්නේ රහත් වෙනවා. අනේ අනුකම්පාවකට අරෝගෙන කියලා දෙන්න. <laughs> ආන්න එක තමයි කිව්වේ. ඔය තමන් වචන ටික දැනගෙන හිටියට ඔය කියන ආකාරයෙන් බණ අහගෙන ඉඳලා ඕක හෙන්න බෑ කියලා කියන්නේ ඕම ඕකයි. ඒක තමයි හේතුව ප්‍රායෝගිකව තමයි හඳුනලා නිකන්. ඒකට හේතුව තමයි ඔය ගති හතර තමන්ට අඳුරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ මේ ආකාරයෙන් තමන්ටවත් බාහිරින් තමන්ට පරීක්ෂා කරන සීමාව තිබ්බොත් විතරයි. නමුත් එතනින් එහා ඒවා එකක්වත් තමන්ට අඳුරන්න බෑ. ඒක තමයි අඳුරගන්න තවත් ගති ටිකක් ඔය ගැන බුදුහාමුදුරු කියන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති හතර ගැන බුදුහාමුදුරු දක්වනවා. ඒ හතර මම කිව්වා තනියෙන් තියෙනකොට අඳුරන්න බෑ. හැබැයි මේ හතර එකතු වෙන්නේ නැහැ. තවත් ගති ටිකක් නැතුව. එහෙනම් වර්ණය නැතුව, ගන්ධය නැතුව, රසය නැතුව, ඕජාව කියන ගතිය නැතුව මේ හතර එකතු වෙන්නේ නැහැ. ආගෙන් තමයි ඒවට ගති 8ක එකතුවක් කියලා බුදුහාමුදුරු කිව්වේ. අටවි ආපෝ තේජෝ වායෝ කියන හතරට වර්ණ ගන්ධ රස ඕජා කියන හතර එකතු වෙන්නේ නැතුව යමක් නිර්මාණය වෙන්න බෑ. තේරුණාද? ඒක බුදුහාරුව තේරුම් කරා ඒක ලෝකයේ තියෙන ධර්මතාවයක්. ඒකට කියන්නේ ප්‍රත්‍යක් කියලා හේතු ප්‍රත්‍යයන් තුල හේතුවක් ප්‍රත්‍යක් මොකද්ද? අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියනවා. ඒක ලෝකේ අපිට වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. හරිද? බුවන් කිව්වේ එකයි බුදුහාමුදුරුවෝ පහළ වුණත් එකයි නැතත් එකයි මේකේ බුද්ධ ආගම කියන එක තියෙනවා කියලා මම කිව්වේ ඒකයි. හරිද? බුදුහාමුදුරුවෝ පහළ වුණත් ඕක කොහොම වෙනවා නැතත් ඕක කොහොම වෙනවා. හරිද? බුදුහාමුදුරුවෝ පහළ වෙලා මේක මෙහෙම වෙනවා කියලා මෙන්න මෙහෙමයි මේ ලෝකයේ தත්ත්වය කියලා කියලා දුන්නේ විතරයි කොහෙ. හරිද? දැන් දන්නවද ඒක? දැන් අර කිව්වේ උපාදාය ගති කියලා කියනවායි වට උපාදාය ගති මහා භූත ගති නැතුව පවතින්නේ නැහැ. ඔය ටික දන්නේ නැතුව ආක්කම කියනවා බට ව්‍යාපෝ තේජාය වර්ණ ගන්ධ රස ඕජාගය සුද්ධාෂ්ටකය කියලා කියනවා සුද්ධාෂ්ටක කියන්නේ මොකද තියෙනවා කියලාවත් දන්නේ නැහැ. ඔය මොය හින්දා කිව්වේ. අභ්‍යන්තර ආයතනයන්හි ගති ස්වභාවය Taman ඇඳිරුල හැකි බාහිර ස්වභාවයන්ගේ ගති අඳුරන්න නම් අමරන්නේ ගති ටික දැනගන්න. වර්ණය, ගන්ධය, රසය, ඕජාව. වර්ණය කියන්නේ මොකද්ද? පාට. කොහෙන් අඳුරන්නේ? මොකදයි ඇහෙන් අඳුරන ගතිය. හරිද? ගන්ධය නාසයෙන්. රස දිවෙන්. ඕජාව මොකක්ද ඕජාව කියන්නේ? නෑ. ඕජාව? ආහාරේ ආහාරේ තියෙනවද? හැම එකම තියෙනවද? දැන් මම කරන්නේ යටම තියෙනවා. යට වෙනවා කියන්නේ ආපෝ ගතිය. ඒක දිලවල එන්නේ. දිලවල එන්නේ. අර බිත්තිය නැද්ද ඔජාව? දැන් කිව්වා මේවා අටම එකටයි තියෙන්නේ කියලා. මේ ගති අටම නැතුව කිසිවක් හැදෙන්නේ නැහැ. ඒ තමයි ලෝකයේ ස්වභාවය. නේ මොකද? උත්නත් තේජෝ තේජෝ ගතියනේ. ඔජාව කියන්නේ හයිය ශක්තිය කියලා කියන්නේ. ආහාරයේ තියෙන ශක්තිය කියන එකට අපි කිව්වේ. ඕජාගෙන ආහාරයේ තෝජා තියෙනවා. මේ විහිතෙත් තියෙනවා, පුටුවේ තියෙනවා, බාල්දියේ තියෙනවා, මේ ෆෙද්දෙත් තියෙන හැම එකෙම තියෙනවා. ඕජාව කියන්නේ හයිය කියලා අපි කියන්නේ ශක්තිය කියලා. නැත්නම් බලය කියලා පාවිච්චි කරනවාදනේ. ආ මොකද තමයි ඕජාව කියන්නේ. එතකොට ආන් එහෙම එකක් තියෙනවා. එතකොට ඔන්න ඔහම ගති ස්වභාවයන් 8ක් මොනවද 8? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ස්පර්ශ ආයෙත් පාත් වෙනවා. ඕජා. ආම ගන්තරහද? ඕජා. ගන්න ගන්තරහද ඕජා. ගතියට එම නෑ ස්පර්ශ කියන්නේ ඒ වගේම කතාවක්. ඒතර ඔන්න ඔය අටම එකතු නොවි යමක් සකසෙන්නේ නෑ. ඕන් ඔබ තමයි බුදුහාර. ඔතනින් එහාට තමයි හිතන්න එපා කියලා කිව්වේ. ඔයාට හැදෙන්නේ කොහමද? ඔයාට එකතු වෙන්නේ කොහමද? ආන් එව්වා හිතන්න එපා. මේ ලෝකේ එකක් මුලක් හොයන්න එපා කියලා බුදුහාම කිව්ව දැන් වල තමයි වරද්දගෙන මේවා නෑ අපිට හොයන්න ඕනේ නෑ කියලා අතාරින්න කියලා බුදුහාම කිව්වේ නෑ. ඕකට දැනගත්තාම Taman ඉතුරු ඔක්කොම දැනගන්න. Tamanට හොයන්න බෑ මේ අඤ්ඤමඤ්ඤම් ප්‍රතික්‍රියාත්මක වෙන ආකාරය හොයන්න බෑ. හරිද? ඒකෙන් සිදුවෙන ක්‍රියාවලිය අපිට අඳුරන්න පුළුවන්. ඒක තුළ මුළු ලෝකෙම ගැන අපිට දැනගත්ත එක. ඒක තමයි ලෝක විදු වෙනවා කියන්නේ. දැන් කොහොමද මේ තරුවට සම්බන්ධ වෙන්නේ? හ්ම්. ඒ තරු කියලා දෙනවනේ. <laughs> ඒක වර්ණය කියලා එකක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් වර්ණය කියලා එකක් තියෙන්න නම් මොකද වෙන්න ඕනේ? තනියෙන් තියෙන්න පුළුවන් ද ගතිය? එහෙනම් වර්ණ ගතිය තියෙනවා නම් ගන්ධය, රසය, ඕජා, වට ව්‍යාපෝ තේජෝ ආය තියෙන්න ඕනේ නැද්ද? ඕනේ. නිකන්ද කියන්නේ? නෑ තමන් දැකලායි කියන්නේ. ඒතකොට අන්ධයාට කවදාවත් කියන්න පුළුවන්? බෑ. ඇයි බැරි? අන්ධයාට වර්ණය වෙන්නේ නෑ. ආනේ තමයි කිව්වේ අන්ධෙක් වුණොත් කවදාවත් උපතෙන් නිවන් දකින්නේ නැහැ. තේරුණා? දැන් හරිද? හන්දක් දැක්කද? දැන් එහෙන්න මොකෙක්වත් අද ගන්න ඕනේ දැක්කම කීයද? <laughs> නැත්නම් අද ගන්න කියලා පොඩි කන්නේ. හරි නැත්නම් අත ගාලා බලන්න එනවා කිව්වේ. ඔව් පාරේ ගිහලා බලන්න. හරි. ආන්නේ ඒක තමයි ශ්‍රද්ධාවෙන් පිළිගන්න කියන කාරණේ. තමන්ට ඕන හොයන්න දැන් ඔතනින් එහාට හොයන්න ඕන නම් ඒකත් පුළුවන්. දැන් තමන්ට දැන් මේක දැන් බුදුහාමර කියවක පිළිගන්න වෙනවනේ මෙතන. අපිට මේක පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ස්වභාවයේ වර්ණ ගන්ධ රස ඕජාව කියන හතරත් එක දිනනවා කියන තමයි බුදුහාමර කිව්ව කාරණේ. ඒතකොට ඒක Tamanට පිළිගන්න පිළිගත්තොත් තමයි Taman මේක ඔය කියන ආකාරයෙන් පටවියක තියෙනවා කියලා කියනවා. අපිට දන්නේ නැහැ ඇත්තටම තරුව රල්ද සින්දුද කියලා. රස්නි සීතල කියන්නේ අපිට තීරණය දෙන්නේ එතන පටවි ගතිය, ආපෝ ගතිය තියෙන්න ඕන. මොකද අර ටික තනියෙන් තියෙන්නේ නැති නිසා. හරිද? අපි දන්නේ නැහැ ඇත්තටම රස්නිද සීතලද. ගොරෝතුද, දින්දුද, බරද ඒ මොකද දන්නේ. හැබැයි තියෙන්න ඕන. හරි? අරක තියෙන නිසා. ඒක Tamanට ඕම් ඔය කෑල්ල පිළිගන්න බැරි නම් Tamanට ඒක පුළුවන් බුදුහාමුදුරු කියනවා ඒත් පුළුවන් Tamanට ඕක තේරුම් කරගන්න ඕනනම් කොහොමද ඒක වෙන්නේ කියලා තනියම හොයාගන්න ඕන නම් ඒකටත් ක්‍රමයක් තියෙනවා. මොකද දැන් මේක පිළිගත්තොත් Tamanට එදිරින් ගැලවෙන්න පුළුවන්. හරිද? බුදුහාර කියන්නේ මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා ඒක තේරුම් ගන්න පිළිගත්ත හැකි. ඒකත් නැහැ බුදුහාර කියනවා අපි බුදුහාමුදුරු කියලා තියෙන අනුව පිළිගන්න එපා කියලා. ඒ හින්දා අපි ඒවා පිළිගන්නේ නැහැ කියලා ඒත් කමක් නැහැ. එහෙමම ක්‍රමයක් තියෙනවා. හරිද? එහෙනම් Tamanට පොඩි වැඩක් කරන්න වෙනවා. මොකද ගන්නේ? ඈ රහත් වෙනවා. මේක දැනගෙන දැන් මේ කියන්නේ අහලා පිළි අරගෙන එහෙම කළොත් රහත් වෙනවා. රහත් වෙලා Tamanට ගොඩ ගියේ. ඔය කියන ආකාරයෙන් බුදුහාමුදුරු කියන එක ඔය තියෙන தත්ත්වයෙන් ශ්‍රද්ධාව කියන එකනේ පිළිගන්නවා කියන එකනේ. දැන් මේ කිව්ව ටික මම කියවන දැන් පටවිය ආපෝදේජය තමන්ට හොයලා බඳුට ගත්ත හැකි. වර්ණ ගන්ධ රස ටික තමන්ට දැකලා ඒ කියන්නේ ඉන්ද්‍රිය පරිේශණින් හෙව්ව හැකි. නමුත් දැන් ඔය අට එකට තියෙනවා කියන කාරණේ ඒක ලෝකයේ තියෙන ධර්මතාවයක් අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයකට බුදුහාමුදුරු තමයි ඒක කිව්වේ. දැන් ඒක පිළිගන්න ආදක නැහැ නේද? ඒක කියන්නේ දැන් පිළිගන්න. හරි. ඒකෙන් දැන් අපිට කියන්නේ වර්ණයේ තියෙන අනිත් දේවල් තියෙනවා කියලා. ඒකත් පිළිගන්නේ නැත්නම් මොකද කරන්නේ කියලා අහන්න. සමාධිය බලන්න. ඈ සමාධිය බලවට නම් වෙන්නේ ආව. සමාධිය කරන්නේ. ඒක පිළිගන්නේ නැත්නම් ඒත් Tamanට නිවන් දකින්න බුදුහාමුදුරුවෝ කියනවා. Taman ඒක පිළිගන්නේ නැත්නම් Taman බුදු වෙලා ඒක දැනගන්න කියලා. කැමති නම් එහෙමත් කරගන්න පුළුවන්. හරි. ඒ ප්‍රශ්නයක් නෑ ඉතින් මේ පිළිගන්නේ නැත්නම් අපිට ගමන් නැහැ බුදුහාමුදුරුවෝ කියන ඕක ඔයා පිළිගන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ ඔයා ඒක බුදු වෙලා බලගෙන ඉන්න. නේ කැමති කෙනා පාවිච්චි කරගන්න මොකද කියන්නේ ඕනනම් බුදු වෙලා දැනගන්න ඒක දැනගන්න බෑ කියලා බුදුහාර කියන්නේ ඒකත් ඒක ඔබට අවශ්‍ය නෑ හරි හොයන්න ඕනේ ඔබ දැනගත්තාම ඇති තමයි මේකෙන් නිවන් දැක්ක හැටි හරිද ඒකෙන් rahat වෙන්න පුළුවන් එහෙනම් ආන් එහෙම තමයි රහතන් වහන්සේලා බලාගත්තේ හරිද දැන් හැමෝම රහතන් වහන්සේ කොහොමද බලන්නේ ඔව් මම බලන ලෝකයේ ගැන මම රහතන් වහන්සේලා දැනගත්තා ඔය ගතියකින් හැදිලා තියෙන නිකාවගේ ස්වභාවය ගැන මොකද අපිට ඕනි ඔය ගති යටේ ක්‍රියාකාරීත්වය දැනගන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ ලෝකයේ පිළිබඳව සත්‍ය දකින්න. හරිද? සෝමහන්සේ කියන්නේ රහතන් වහන්සේලටවත් ඒක පිළිගන්නේ. බුදුහාමුදුරන්ටවත් තමයි. හොයන්න බෑ. ඒක පාළු වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරට දෙන්නේ. ඒ බුදුහාමුදුර කියන දේ අහලා තමයි රහත් වෙන්නේ අය. එහෙනම් රහතන් වහන්සේලාට කියන්නේ බුදුහාමුදුරට කියනවා සම්මා සම්බුද්ධ කියලා රහතන් වහන්සේ ළමන බුද්ධ. ශ්‍රාවක සුත බුද්ධ අහලා දැනගෙන බුදු වෙනවා සුත බුද්ධ කියලා කියන්නේ සුත කියන්නේ අහලා ශ්‍රවණයෙන් දැනගෙන අහලා දැනගෙන ඒ තත්ත්වෙට එන ශ්‍රාවක බුද්ධ කියලා කියන්නේ සුත බුද්ධ කියලා කියන්නේ ශ්‍රාවක බෝධිය කියලා අපි කියනවා හරිද බුද්ධ පසේ බුදු රහත් කියන අරහත් කියන තුන්තරා බෝධිය කියලා අපි කියනවා හරිද ඒකට කොහොම හරි කමන්නේ නැහැ ඕකම දැනගන්න. දැන් පැහැදිලිද එතකොට? දැන් ඕන වස්තුවක ඔය අටම තියෙනවා තමන්ට ඔය පරීක්ෂා කරන්න පුළුවන් සීමාව පරීක්ෂා කරගන්න. එතකොට තමන්ට තේරෙයි අනිත් වගේ තියෙනවා කියලා. එච්චරයි. දැන් ඕවා නැති ඒවා දිනවද එතකොට? ඔය වන්නේ. දැන් තමන් පරීක්ෂා කරගත්තානේ පස් කියන එක පාටක් නැද්ද? ගඳක්. රසක්. තියෙනවා. ඉතින් කාලා බලන එක තියෙන එකේ තැන් වල පස් කාලා බලනවා. නිකන් නිකන්. රාතින් එකේ තැන්. එකේ රහයි. ඉතින් මුදල් ගිහලා ගාවත් එක රහල් උන් රහතිය එතන කෑව දෙන රහය දැන් කිව්ව රහනා රහතිය ආයෙත් හදලා. ශක්තියක් නැද්ද? තේරෙනවා. ඒක තමයි ගඩොල් කියන්නේ එක විදියක්, පස්මයි, උළු කියන්නේ තව විදියක්, පිඟන් ගඩොල් කියන්නේ තව විදියක්, පීරිතිය කියන්නේ තව විදියක්. තේරෙනවා. ශක්තිය නෑ. හරිද? හ්ම්. ඒතර වතුර ගත්තාම දැන් මොකක්ද කියන්නේ? අවරණයිද පාඩක් තියෙනවා. නැත්තම් පෙනේ, පෙන්නේ නැත්තේ නේ ආනිගමන්ද වියේ වර්ණයක් නෑ නෙමෙයි වර්ණ තියෙනවා. ඔක තමයි ওই විද්‍යාවට ලදින තැන. හරිද? වර්ණයක් නැත්තම් ඇහැට ගෝචර වෙන්නේ නැහැ කිසිවක්. ආවරණයි කියලා එකක් බුදුහාමර කොහෙවත් බුද්ධ ධර්මයේ තුල නැහැ. හරිද? වර්ණයක් තියෙනවා. ඒතර වර්ණය තියෙන නිසා තමයි වතුර අපිට පේන්නේ ගන්ධයක් තියෙනවා. ඉතින් අපි තමන්න තේරෙනවා ක්ලෝරින් ගඳයි, මඩ ගඳයි, පළ ගඳයි කියලා ගඳ තියෙනවා. රස හදත් තේරෙනවා තමන්න වතුර බොනවා නම් මේක මේ අමුතු රහක් අද. අර වෙන මොරහක් කියලා කියන්නේ. හරිද? නැත්තම් කියන්නේ මොන රහ කියලාද කියන්නේ? වතුර මොන රායිද? නැත්තම් කියන්නේ දිය රායි කියලා. ඒක තමයි වතුර දිය රායි තමයි. නැත්නම් වතුර වතුර රායි. දිය රාහ කියන්නේ රහක් තමයි. වතුරේ රහ. එතන ඒකේ රසක් ශක්තියක් පේනව නේද? හදේ ශක්තිය දෙනවා. ඒතර ගින්දරේ එන්නේ පාට කහ පාට ගින්දර දෙනවා නතු පාට නිල් පාට ගින්දර දෙනවා. පාට ගඳ පිච්චෙන එකේ ගඳ දෙනවා. අපි රබර් පිච්චෙනවා, පඩි පිච්චෙනවා, කේස් පිච්චෙනවා කියලා පිච්චෙන එක ගඳක් කරගෙන කියන අඳුරන්න පුළුවන්. රසක් බලකන්ද ලින්දරේ. කාලා තමයි බලන්නේ නේ කල් නේද නේද? කාල බැලුවේ නැද්ද කින්ද ටිකක්? අඟුරු නෙවෙයි තේජෝ ගතියනේ කිව්වේ කිද්දරේ ස්වභාවය කිද්දරේ එක තමයි ගමන් කන්නේ. ගමන්ට බත් කනකොටයි හාල් කනකොටයි රස දෙකක් නැද්ද? එචුනම් කඩියටයක් කුචලා කනකොටයි තම්බලා කනකොටයි නිකන් කනකොටයි මොකද වෙන්නේ? කාතර නැතිනම් පුච්චනකොට එකලා තැඹුවා මෙරා අමුෙන් කනකොට එරා. ඇයි ඒ? ගින්දරේ ඉඳලා රස වෙනස් වෙනවා. එනයි තේජෝ ගතියත් එක්ක රස වෙනස් වෙනවා. කොහොමත් කැමති පුච්චලා කන්න තමයි ගිනි කාලා කාලා තමයි වෙන්නේ. අමුම කාලා ගන්න. ගිනි කාලා කාලා කාලා ඉතින් ගිනි කාලා නැළුතා. ඒක මොකද තවන්නේ නැහැ තමන් තේ ගන්න නිමිල බොනකොට රහ නැත්තම් තස්තෙන් බොනකොට රහ. ඒක අද නැද්ද? තස්තෙන් බොනකොට රහයි. නිමිල බොනකොට රහ නැද්ද? ඒක ඒක සබ්ජෙක්ට් එක. ඒක එක එක නෑ. ඒක වෙනස්. කොහමත් වෙනත් තමයි රත්නේ කියන්නේ වෙන එකක් සීතල කියන්නේ වෙන එකක්. ඉතින් දෙකේදී රත් අනිවාර්යෙන් රස දෙකක්මයි. එයා කැමති වෙන එකක් මැද ඒක වෙන කතාවක්. ඔය කියනවා පිච්චි පිච්චි බීලා හරි රහත් තේරෙනවා නේ පිච්චි නැතුව බිව්වත් හත් දෙන්න ඕකේ. අර දෙකක් තමයි අනිවාර්යෙන්. කවදාවත් Tamanට එක මොහොතක් ඇතුළතදීම මේක Tamanට ඔය කියන தත්ත්වය වෙනස් වෙනකොට එක දෙයක්වත් එක විදිහට තියාගන්න බෑ. හරිද? එහෙමයි. මෙතකොට එනම් නින්දරේ තහක් තියෙනවා. ශක්තියක් හුලම් වල පාටක් තියෙනවා. හුලම් වල පාට. හුලම් වල පාටක් තියෙනවා. ඒක දකින්න අපේ ඇහැ සංවේදී නැහැ. තේරුණා? ඒකයි වෙන්නේ. ඉන්නා වර්ණය වැඩි වෙච්චාම අපිට තේරෙනවා. අඩුයි කියන්නේ නෑ නෙවෙයි තියෙනවා අඳුර ගන්න බෑ. හරි. දැන් දුවිල්ලක් ආපු වෙලාවට මීදුමක් එන වෙලාවට ඔන් ඔය වගේ වෙලාවට මට ඔව් වර්ණය තියෙනවා. ඒතර වර්ණය වැඩි වෙච්චාම මොකද වෙන්නේ? අපිට වැඩි වෙච්ච හින්දා එතනින් එහාට පේන්නේ නැති වෙනවා ඊට පස්සේ. යම්ලගේ වර්ණය වැඩි වුණොත් ඔච්චරයි විඤ්ඤාණය. ඒ වර්ණය නැහැ නේ වර්ණය අඩු නිසා අපිට යම් විදිහකට ඒක දකින්න පුළුවන් යම් එක් සීමාවක් විතරයි. එදින ඉහළට අපිට පේන්නේ නැහැ. එයයි වර්ණ ටික එකතු වෙලා ඉඳලා ඒ වුණා ගොඩක් එකතු වුණාම අපිට එදින ඉහළට ඇත පේන්නේ. මේ තුලනේදී එන බේඩ පැදිලි කරමු. පේන්නේ නැහැ. එයේ යම් මට්ටමක් විතරයි අපිට පුළුවන්. ඒතර ගඳක් උලගේ ගඳක් තියෙනවා. නමුත් අපිට තේරෙන්නේ නැහැ. ඇයි? ඒකත් නිතරම අපි ආස්වාද ප්‍රාසාද කරමින් ගඳේ අපේ නාමයේ තියෙනවා. නමුත් අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? ඒක දිගටම පාවිච්චි කරන්නේ. මොකද ගඳ වැඩි වෙච්චාම බඳ දෙන්න ගන්නවා ගඳක් තියෙනවා. හරි රස? උලන් රහ නැද්ද? උලන් රහ නැහැ. හුලං කාලා නැද්ද? නෑ කාලා දෙනවා. හුලං නේ හුලං. ඔය කඩේට ගිහින් දෙන්න. ගේ හුලං කාලා නැද්ද? වරදක් තේරෙනවා ඒක රසයක් තියෙනවා තමන්ටදී පාවිච්චි කරලා තේරෙන්නේ. හා. එතකොට කුලගේ ශක්තියක් නැද්ද? තියෙනවා. මේකක් කුලගේ තියෙනවා. රෝජාව කියන එක. කුලගේ කියන්නේ උලංග දිශාව. ජවල් පවා ගැලවිලා යන්නේ ඔය වැඩිච්චාම ශක්තිය වේගෙත් එක්ක එකතු වෙලා හරි. යනවා. වේගෙත් එකම ශක්තිය තියෙනවා. දැන් අනිත් ඕන වස්තුවක් ගත්තාම මොනවද දෙන්නේ? දැන් පිටේ තමනක් දෙන්නේ. පාඩක් තියෙනවා, ගඳක් තියෙනවා, රසයක් තියෙනවා, ඔය බඩ ව්‍යාපෝදිල ඔක්කොම ගඳ ටික තියෙනවා. හරිද? දැන් තමන් ගෙප් ගහගත්තත් හොටු ගත්තත් කෙල ගත්තත් මොනවා තියෙන්නේ ඔක්කොම ඈ කෙස් ගහේ තියෙන්නේ පටවිය ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕනේ එහෙනම් හොටු වල තියෙන්නේ මොනවාද පටවිය ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕනේ මොනවාද යට පොදුවේ කියන්නේ ශුද්ධාස්තක ශුද්ධ කිව්වේ ඒවා අපිරිසිදු නෑ ඒවට කලවම් නෑ ඒවට මිශ්‍ර නෑ හැබැයි වතනින් හඳුනන්න බෑ පඩවි කියන එකට වෙන මොකුත් මිශ්‍ර වෙලා නැහැ. හැබැයි තනියෙන් අඳුරන්න බෑ. ඒක භෞතික තත්ත්වයක් නෙවෙයි, පාර භෞතිකයි. ඒ නිසා විද්‍යාවෙන් කවදාවත් හොයන්න බැරි. හරිද? එහෙනම් ඒ ඇත්ත ඔකට වචනයක් කිව්වේ එකයි. ඉතින් බුදුහාරෝ වචන ටික ඔක්කොම කියා දීලා ඉවරයි. ඊට කලිනු ඒ පැරාෆිසිකොලොජි කියලා කිව්වා. හරිද? ෆිසික් තත්ත්වයට භෞතික තත්ත්වයෙන් එහා. හරිද? බුදුහාරෝ කලින්ම කියා දීලා දෙන්නේ. විද්‍යාව මුලින්ම නම් බුදුහාම තමයි ඔකට එරනාද කියන එක. හ්ම්. ඒතරවම ගති 8ක් එකතු වෙලා තමයි මේ ලෝකෙ නැති. ඒක තමයි අපිට තේරුම් ගන්න. ඔය ගති 8ක්කින් මේවා හැදෙනවා කියලා තේරුම් ගත්තාම ඒක තුලින් අපිට මුළු ලෝකෙම தත්ත්වය දකින්න කියලා කිව්වා. දැන් කිව්වේ ඒකනේ. කොහෙන්ද බලන්න කිව්වේ? ඈ බබයක්ම ශරීරය ඔක්කොම තියෙනවා බලන්නේ. ඔව් බුදුහාම තමයි ඔක කිව්වේ. හැබැයි නිකන් නෙමෙයි කිව්වේ ඕම්මම දැනගෙන තමයි ඔක කියන්නේ කිව්වේ. ඇයි? දැන් ඉතින් තමන් පරීක්ෂා කරලා බැලුවා උදේ මේ කයේ කැලි ටික කයේ කැලි ටික හැම එකෙම පාටක් තිබ්බද නැද්ද? තිබුණා. ගඳක් තිබුණා නැද්ද? අත ගාලා බලන්න පුළුවන් කමක් තිබුණා නැද්ද? රළු බවක් සිඳි බව. රස්නේ සීතලක් තියෙනවද නැද්ද? එහෙනම් මේ කැලි 32 මොනවද තියෙන්නේ? කැලි 32 වෙනයි වෙනයි කියලා කිව්වට අර පටවිය ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාවන් ඒ ගති ස්වභාවයන් එකතු වෙන ස්වභාවයන් වෙනස් වෙනස් කැලි හැදුනාට ඔක්කොම කැලි මොනවාද තුල? දැන් කෙස් ගත්තත් එතන තියෙන්නේ පටවිය ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස. දත් ගත්තා ඒතර ඇයි මේ දෙක දෙකක් උනේ? කටි ගුණ වෙනයි. දැන් කේස් ගත්තත් පටවි ගතිය වැඩි, දත් ගත්තත් පටවි ගතිය වැඩි. නමුත් මොකද වෙන්නේ? ආ කේස් වල වර්ණයට වඩා පටවි ඔය කියන ආකාරයෙන් දත් වල වර්ණය වෙනයි. හරිද? ඒතර ඒක ගඳට වඩා දත් වල ගඳට වඩා කේස් වල ගඳ වෙනයි. ඇයි අර එකතු වෙන ස්වභාව වෙනස් වෙද්දී ගමන් අනිවාර්යයෙන් වෙනස් කඳක් වෙනස් රසක් වෙනස් ශක්තියක් තියෙනවාමයි. ඒකෙන් තමයි වෙනස් විදිහට අපිට අඳුර ගන්න ලැබෙන්නේ. ඒ ගති ස්වභාවයන් සංකල්ප වෙනකොට ඒක ඇති වෙන වෙනස නිසා. එක එක ගතියක් වෙනස් වුණා කියන්නේ අනිත් ටික ඔක්කොම වෙනස් වෙලා. හරිද? ඒක වෙනස් ටික මම ස්වභාව වෙනස් නේ. ඒකනේ තමයි අපි මේ ලෝකේ වෙන වෙන ඒවා පේන්නේ. ඒක තාම කුඩා ස්වභාවය වෙනස් වුණත් අනිවාර්යෙන් වෙනසක් තියෙනවා. හරිද? එහෙනම් මේ ලෝකේ වෙනයි වෙනයි කියලා වස්තු කියලා තමයි අඳුරගත්තට මේ සේපුටුව කෝප්පේ බාල්දී කියලා ඒ ගති ස්වභාවයන්ගේ පිහිටීමේ ස්වභාවය වෙනස් වීම නිසා එහෙම නැත්නම් ඒවා එකතු වෙන ආකාරය වෙනස නිසා තමන් ඒවා වෙනස් විදිහට අඳුරගත්තට අන්තරම දැන් අඳුරන් තියෙන මොනවාද? සුද්ධාෂ්ටක විතරයි. හරිද? හ්ම්. දැන් ඒතර තමන් කොහොමද ලෝකය ගැනම ඔය තීරණය ගන්නෙ? දැන් ආන්ගේ තමයි ලෝකය කියන්නේ මොකක්ද කියලා මන්ට ඊයේත් මම කියන්න පටන් ගත්තේ. ලෝකය කිව්වේ මොනවටද? හ්ම්. දැන් උදේත් මම අහගන්නවා. අභ්‍යන්තර ආයතන හය බාහිර ආයතන. එහෙනම් දැන් තමන්ම තීරණය කරගන්න. අභ්‍යන්තර ආයතන හය මොනවාගෙන් හඳුනාද? බාහිර ආයතනෙක මොනවාගේ හැදුනද? එතකොට ලෝකය ගැන ආය හොයන්න දෙයක් ඉදිරියේ. ඔච්චරයි. හරිද? හ්ම්. ඇහැ දැන් මොකෙන්ද හැදිලා තියෙන්නේ? ඇයෙන් තියෙන්නේ කරන්නේ. ඈ තියෙන ගන්න හේතු කියන්නේ නිකම් බෑ. අර ගාති යටේ මොනවා හරි එකක් තියෙනවා කියලා තමයි තීරණය කරන්න පුළුවන් වුණොත් විතරයි කියන්න පුළුවන් අනිවාර්යෙන් අනිත් ටිකක් තියෙනවා. එකක් හරි තමන් කරන්න ඕනේ. මොකක්ද තියෙන වෙලාවට යන්නේ? ඇහි වාත් කියලා කොයි අහින්ද බැලුවේ? ඇහකට අත් ඇහෙන් බැලුවේ? කන්නාඩියට ඉස්සරහට ගිහින්. කන්නාඩි බලන්න කියලා කන්නාඩි පරීක්ෂණයක් කරන්නේ. දැන් පරීක්ෂා කරන කන්නාඩි පරීක්ෂාවක් කියලා එකක් තිබ්බා. උදාහරණ කන්නාඩි වෙන්නේ තමන් තුලින් බලන්න. ඇහැ අත ගාලා බලන්න. ඇහැ අත ගාලා බලන්න. ඇහැ අත ගන්න පුළුවන් රළු බව තියෙනවා නැත්නම් රස්නේ දීලා දෙනවා. ඔය කියන ආකාරයක ඕනම් ගලවලා බලන්න පුළුවන්. මේක කල බැලුවේ හැගෙන ඕන. ඉතින් බලා ගන්න හම්බෙන්නේ දෙනමකින් හත්තා බලන්න ඉන්නේ. ඉගෙන ගලවන්න පුළුවන්. එහෙනම් ඇහැ මොකෙන් ඇදිච්ච එකද? දාහත් එකෙන් ඇදිච්ච එකක්. කන? රාතේට අත ගාලා බැලුවේ. නාය? දිව? ශරීරේ? මොලේ? අලවන්න බෑ. අය මොකද වෙන්නේ? ඈ මොකද වෙන්නේ? ඔය ගොඩක් මේක පල්ලා අල්ල බලන්න. වැලියොත් අල්ලන්න බැරිද? වැලියොත් අල්ලන්න බැරිද? පුළුවන්. බැරිද? එහෙම නොකර එහෙම නොකර කරන්න බෑ. එහෙම නොකර තමයි කරන්න බෑ. ඒක භෞතිකයි කියලා කිව්වම ඔකටයි. ඔය මන ආයතනය කියන කාරණේදී ඕම ඔය ප්‍රශ්නේදී මම ඕම කයි උත්තර දෙන්නේ. මන ආයතනය කොහෙද තියෙන්නේ කියන එක ඔය ප්‍රශ්න අහන අයට ඕම් ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කියන්න. එතකොට මම පිළිගන්නම් ඒ අයට මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් බුදුහාරකෝ එකයි මන කියන්නේ රූප ධර්මතාවයක්. මේ සුද්ධාෂ්ටයෙන් හැදෙන ඒවට බුදුහාරකෝ මොනවාද? රූප ධර්ම. සතිපට්ඨානය අරන් කියවල බලා ගන්න. චක්ක රූපය, සෝත රූපය, ගාන රූපය, දිව රූපය, කාය රූපය, මන රූපය. අයියෝ රූප කිව්වේ ඕම් ඔක සුද්ධාෂ්ටයෙන් හැදෙන ඒවා. දැන් තේරෙනවද? එහෙනම් ওই මන ආයතනෙට තැනක් නැහැ. ඒක හැම පුරාම සර්දී පුරාම අරෙ මෙහි තියෙනවා කියලා ඔය කියා කතා කරන එකෙන් අහගන්න ඕන. ඒකට උත්තර දෙන්න කියන්නේ. හරි? හරිද? එහෙනම් හැමදාම දුවන ආයතන නැහැ කොහෙවත්. එහෙනම් ආයතන නිශ්චිතයි. ඒක හැදෙන්න ඕනි ධාතු අටෙන්. ඒ අටෙන් හැදෙන ඒවටයි ආයතන කියලා කතා කරන්නේ. එහෙනම් ඔබ මට කමන්නේ මොලේ කියලා මම කියනවා. ඔබ පිළිගන්න බැන තමන් මූලික වශයෙන් තේරුම් කරගන්න ආයතනීය ධාතු වලින් නිර්මාණය වෙන්න ඕන. ඒක පපුවේ තිබ්බත් එකයි මට කකුලේ තිබ්බත් එකයි ඔක බෙල්ලේ තිබ්බත් මට කමන්නේ කොහේ හරි කමන්නේ ඒක හැදෙන්න ඕනි ওই ධාතු වලින් එච්චරයි ඊට ආවෝදයක් අපිට වැඩන්නේ දැන් එහෙනම් ඔයත් එක තරක් කරලා වැඩන්නේ ආවෝදේ ලබා ගන්න ඊට පස්සේ තරක් කරන්නේකට ඔකක් බුද්ධාම දෙරිච්ච උනේ තරක් කර කර හිටියා බුද්ධාම තේරුචාන තරක කරන්න දෙයක් ඉදිරි නෑ හරියට තේරුණා මේ තේරලා නැති හින්දා තමයි අරගේ සූත්‍රේ මෙහෙම දීපා මේ සූත්‍රේ මෙහෙම දීපා අරයා මෙහෙම කිව්වා ඔය මොකක් මොනමක්වත් තමන්ට දෙනවා නම් ආයතනින් එහාට අවබෝධයක් නැහැ නේ ඒක තමයි අතල ශ්‍රද්ධාව කියන්නේ එහෙම කෙනෙක් ඇවිල්ලා අරයා මෙහෙම කිව්වා මෙහෙම මෙහෙම කියලා අහනවා නම් මම දන්නවා ඒකට මොකක්වත් වෙලා නැහැ ඒක මාත්‍රි තකතිරු මොඩියෙක් කියන්නේ එච්චරයි ඇයි තමන්ට කාගෙත් එක්ක සංසන්දනයක් නැහැ තමන් තනියෙන් තීරණය කරගන්න එකත් විතරයි බුද්ධ ධර්ම කියන්නේ තවත් කෙනෙක් එක සංසන්දනය කර කර ඉන්නවා කියන්නේ තමයි බුද්ධ ධර්ම තේරුම් ගත වෙන්නේ තේරුම් ගන්නෑ තේරුම් අර ගත්තනම් ඒක තමන් තුලින් දකින්න සම්දිත්තික නම් කොහෙද කාගෙන් අනුගෙන් අහන්නේ මොකද්ද? හරිද? එහෙනම් ඒකයි කිව්වේ. ඒතකොට එහෙනම් තමන්ගේ ආයතන හය මොනවාද? ඈ කන නහය දිව ශරීරයේ මොලේ වෙන දිච්ච ගත. සුද්ධාෂ්ටකයි. කවුරු කෙනින්ද පිළිගන්නේ? තමන් පරීක්ෂා කරලා බලන්න. හරිද? මං කෙනින්ද පිළිගන්න එපා. බුදුහාර කෙනින්ද පිළිගන්නත් එපා. තමන්ට ඔය ටික ක්‍රියාත්මක කරලා හඳුනගන්න. පැහැදිලි? දැන් එහෙනම් ඔය හයට අරමුණු වෙච්ච ඒවා මොනවාද? ඇහෙන් මොනවාද බැලුවේ? රූප. ඒවා මොනවාද නැතිලා තියෙන්නේ? ඇයි එහෙම තියන්නේ කියලා? වර්ණයක් තියෙනවා. තමන් ජීවිත කාලේ මොනවද දැකලා තියෙන්නේ වර්ණේ නැති ඒවා. දකින්න බෑ. එහෙනම් දැක්කේ ඔක්කොම මොනවාද? වර්ණේ තියෙන සුද්ධාෂ්ටකේ නිර්මාණය. එහෙනම් අම්මා දැක්කත් එකයි තාත්තා දැක්කත් එකයි දෙවියෝ දැක්කත් එකයි බ්‍රහ්මයා දැක්කත් එකයි එහෙනම් කොයි ලෝකේ ගිහින් මොනව බැලුවත්? මම බලන්න යන්නේ මොනවාද? ඈ? එහෙනම් තමයි ඉතින් ඔය කියන ආකාරයෙන් කැලිෆෝනියා ගිහින් බැලුවා, නිව් ජර්සි ගිහින් බැලුවා, ඩීඩී වල ගිහින් බැලුවා, අරහේ බැලුවා, ජපාන් බැලුවා, ඉන්දියාව බැලුවා මොනව බලන්න යන්නේ? ඈ? දැන් මේ ආ මොනව බලන්නද? වර්ණ ජයන්තිය. උදාට බලන්න. ඈ? දැන් ටීවී එකේ බැලුවේ මොනවද? අරගෙන මම බැලුවේ බලවලා කියන්නේ කලින්. පත්තරේ බැලුවා බලන්නේ මොනවද ඉතින්? මම පොතේ බැලුවා බලන්නේ මොනවද බුද්ධ ආගම කියලා. පොත් කියවන කියවන කිය කියවන්නේ. හ්ම්. මොනවද බලන්න වෙන්නේ? ඒ දෙදෙනි උද්දාට නැති රූප තමයි. දැන් ඉතින් චෛත්‍ය බලන්න ගියා අපි, දඹදිව බලන්න ගියා අපි, ඉතින් දේව බලන්න ගියේ මොනවද? දැන් අපේ ඉඳලා ගිහිල්ලා අවිලා කියන්නේ අපි ශ්‍රද්ධාවෙන් අපි ගිහිල්ලා චෛත්‍ය වැඳගෙන ආව බුදුහාම හිටියේ දැන් අපි බලාගෙන ආව. ඉතින් බුදුහාම බලපන් බලන්න වෙන්නේ මොකක්ද? හරි. ආනක තමයි බුදුහාම කිව්වේ මාම දකින්න ඕනේ නැහැ කියලා. ධර්මයේ දැක ගන්න. ඒතර මාව හම්බෙයි කියලා. මම මොට්ට කම්බල වරා ගිහිල්ලා ආක වැඳලා මේක ඇඳලා ගඩොල් ගොඩක් තියා දිහා බලනවා. දැන් ඒක බුදුහාම දැක්කා. හරි. මම මොකද කන්නේ හැටි මොනවා ගන්නද? බුදුහාමර ජීවමාන වීදි බුදුහාමර අර වක්කලි හාමරට කියන මන් දිහා බලන් ඉඳලා ඇති වැඩක් නැහැ. ඔබ ඵලයන් යන්න කියලා. ඈ මේ ඇවිල්ලා අර මොකක් හරි චෛත්‍යයක් හරි පිළිමයක් හරි කඩවල වැඩක් බඳගෙන දිහා බලන් වැඩගෙන ඉඳලා ඇවිල්ලා අපි බුදුහාමර දැක්කලු ගිහිල්ලා. දැක්කලු බුදුහාමර. බුදුහාමර හම්බෙයිද මොකද? බුදුහාමර හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ මොකද? හරිද? දැන් යන කොටකට යන්න ඕනේ බුදුහාමර බලන්න. ඈ ඇයි කියලා තව දෙකකින් කියලා දෙන්න. එහෙනම් දැන් තමන් දෙයියෝ දැකලා නැහැ තමයි. එහෙනම් තමන් දිව්‍ය ලෝකේ ගිහින් දෙයියෙක් කවදා හරි දකින්න තත්වයක් ඇති කරගත්තොත් දකින්නේ මොනවාද? දැන් අයවන උදේ කොහොමද දෙයිය බලාගන්නේ කියලා? දැන් ගිහින් දෙයිය බලාගෙන ඉන්නේ කැදී ඕනේ. දෙයියෙක් දැක්කද එකයි, පෙරේතයෙක් දැක්කද එකයි, භූතයෙක් දැක්කද එකයි, යකෙක් දැක්කද එකයි, පෙරේතයෙක් දැක්කද එකයි, වක්මයක් දැක්කද එකයි. කවුරු දැක්කද දකින්නේ මොනවාද? දැක්කොත් පිළිගන්න. දැක්කේ දැකින්නේ තාක්කල් පිළිගන්න එපා. ඉන්නවද කියලා පිළිගන්න එපා. දෙහි ඉන්නවා ඊට පස්සේ නැත්තම් නෑ අපිට බලන්නේ නෑ. දැක්ක පිළිගන්නේ දාන්න. නැත්තම් නිකන් අපිට මොකද හිටියා මොකද නැති වුණා මොකද. අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? එතන. තමන් නෑ කියන්න තමන් තීරණය කරන්න එපා තමන් දකින්න නැද්ද තමන්ට කියන්න බෑ. ඉතින් බඩපා ඉන්නවනේ ආ ඒක වෙන්නේ නැති දෙයක්. බුදුහාමර සසරේ කොතනකටවත් අලියමක් නැති වෙන්නේ ඒ අවබෝධය ප්‍රකට කරගන්න. ඔව්. හරියට තමයි. වැදගත් ඉතින් දැන් දකින්න ඕනේ නැහැ නේ. දැන් දන්නවනේ. මොකක් හම්බුණා හම්බෙච්ච වෙලාවේ තියෙන එක නැචරයි. අතරින් ගැලවෙන්න එකක් දවන තමයි. හරි. ඒක තමයි මම කිව්වේ ලෝක විදු වෙන්න ඕනේ. ලෝක විදු නොවි ලෝකෝත්තර වෙන්න බෑ. වෙන්න බෑ. ඒකයි මම කිව්වේ ලෝකය ගැනම දැනගන්න ඕනේ. හැබැයි අපි දැනගන්නේ කියන නිසා ඒ අනුව පරීක්ෂා කරලා. බුදුහාම තනියෙන් දැනගත්තා. භූතය? ඔව්. ෆොටෝස් වලින් මෙట్లా. ආයි ෆොටෝ හිටියක් භූතයා ඒක ආ දැහෙන් දැක්කා භූතයා. එච්චරයි. ඔයිට එහා තමන්ට සමාධිය දිනු කරනකොට ඔය පොඩ එකකින් බැලුවට වඩා තමන්ට දැක ගන්න පුළුවන් වෙනවා භූතයෝ දෙයියෝ ප්‍රේතයෝ ඔක්කොම පේනවා. ඒ දැක්කම හිතා ගන්න. ඒතකොට සුද්ධාර්ථකින් හදිච්චා කියලා මං කිව්වේ ඒකයි දැක්කේ නැතත් කමන්නේ. තමන්ට දකින්න හම්බෙච්ච වෙලාවට පිළිගන්න කිව්වේ ඒකයි මම. හරිද? එහෙනම් දැක්කේ නැතත් කමන්නේ. අයම්තින් දකින්න දෙන්නේ නැහැ. හරිද? මුල් පෙරේතෙන් දැකලා දෙනවා. උට <laughs> හා එහෙනම් අදවත් ගිහලා කන්නට කිසරගෙන <laughs> අපි බලන්න ඕනේ. අපේ දෙක තුන්දාට එක තමයි තුන්දාට එක. කය කබෙල්ලත් එක ඕක බෙල්ලත් එක. මම බලන්න. යම් තුන් බලන්න දෙයක් තියෙනවා. ඒක <laughs> දියවගන්නේ. එහෙනම් Taman දැක්ක නැතත් Tamanට ඔය සූත්‍රයන් කියනකොට බුදුහාමුදුරු කියපු කාරණා හම්බෙලා තියෙන තරම් නිල් ආලෝකයක් මෙවන් රතු ආලෝකයක් එහෙම නැත්නම් ජේතවනාරාමේ බබළුවාගෙන මෙයන් ආලෝකයක් විදවාගෙන දෙයියෙක් රාත්‍රී කාලේ බ්‍රහ්මී රාත්‍රී කාලේ මම හම්බෙන්න ආවා. එතන බුදුආරෝ වර්ණයක් දැකන ඒ දැකලා තින්නවද? යුද්ධාට යන්නේ. එහෙනම් කවුරු හරි වර්ණයක් දැක්කා කියලා කියනවා නම් ඒ කියන මාත්‍රේම Tamanට තේරුම් ගන්න තියෙන්නේ මොකක්ද දැකලා තියෙන කියලා. උදාහරණයක්. හරිද? දැන් දෙයියෝ බලවත් එක නැත තියෙන ලෝක උදාහරණයක්. හරිද? එහෙනම් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා ප්‍රේතය හතුරෙන් නිරිය මම දැකලා තියෙනවා. ඒ අයටත් මෙහෙම මෙහෙම ගිහි ජාලවල සහිත පෙරේතයෝ ඉන්න මේ වගේ හොම් කටවල් තියෙන මේ වගේ ඇඟවල් තියෙන කියලා ඒවා දැක්කම නැති මොකෙන් දැක්කේ? උදාහරණයක් විදියට. හරිද? බැරිද? හ්ම්. මෙයා දැන් කොයි ලෝකේ ගියත් මොනවද බලන්නේ? එහෙනම් දැන් Tamanට පේනවා නම් වෙන කෙනෙකුට ඇහක් තියෙනවා කියලා. ඒ හැම කෙනෙක් එකක්. 1000කින් හැදිච්ච එකක්. එහෙනම් Tamanට ඔය කියන ආකාරයෙන් බුදුහාමුදුරට ඇහැ කියලා එකක් තිබුණා නම් ඒ හැත් මොකකින් හැදිච්ච එකක්. එහෙනම් බුදුහාමුදුරෝ දැකලා තියෙන තු අර නම් ඔය කියන ආකාරයෙන් මේ ලෝකේ කාට ඇහක් තිබ්බත් ඒ ඇහෙන් කරන්න වෙන වැඩි මොකක්ද? වර්ණ දකින්න එක. එහෙනම් මේ සංසාරේ තමන් මොන සතෙක් වෙලා දෙවියෙක් බ්‍රහ්මයේ ප්‍රේතේ කඳුරේ කරි මොන සතෙක් කරි වෙලා උප්පත්ති ලැබලා තමන් යමක් දැක්කනම් දැක්කේ සුද්ධාර්ථකයි තමන්ට ඇහැ කියලා එකක් තිබ්බනම් ඒ හැම මොකද්ද? සුද්ධාර්ථකයි. දැන් හරිද? හ්ම්. ඔච්චරයි කරන්නේ. එහෙනම් දැන් ප්‍රශ්න කොහොමද? බීජේටි අධිකයි බ්ලැක්මීටි අධිකයි මොකාටි අධිකයි? චක්කු ආයතනයක් තියෙනවා ඒක සුද්ධාර්ථකයි ඒකට ගෝචර වෙන රූපය සුද්ධාර්ථකයි. හරිද? හ්ම්. දැන් මොනවද බලන්න ඕනේ තාම? ඈ? හ්ම්. ඒක තමයි කියන්නේ. එහෙනම් නුවණින් ලෝකය දැකීම කිව්වේ ඒකයි තමන්ට සල්ලි දීලා කවදාවත් මේ ලෝකේ ගිහින් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ මොන උපකරණ හදලවත් ලෝකේ කෙලවරක් දකින්න හම්බෙන්නේ නැහැ දැන් එහෙනම් අර මෝඩ තකතිරුවෝ අර නාසා ආයතනයේ ඉඳගෙන උන් අර ගිහිල්ලා අඟහරු ලෝකේ ගිහිල්ලා නැත්තම් ඔය හඳේ ගිහිල්ලා අරක බැලුවා මේක බැලුවා කියලා උන් බලන්නේ මොනවාද මට තකතිරුව කෙනෙක් මෙතන ඉඳන් නුවණින් බලාගෙන සුද්ධාර්ථය කියලා හිතන් ඩිකයින් ඩිකෝන ඉවරෙන් වැඩි ඔයාලා වගේ තමයි නිකන් නාස්ති කර කර ඉන්න. කාලෙත් නාස්ති කරනවා, දල්ලෙත් නාස්ති කරනවා, මැරලා ආයෙ ගිල්ල වෙන හදේවත් මොකෙක් හරි පණු එකක් දැලා අපිට නෑ. මේක පදාන කරගෙන ඉන්නේ. ඒක අතාරින්න. ඊට අද කියලා මොකෙක් හරි වෙලා උපදිනවා ඒක. එතියි. දැනනද? හැටි. හ්ම්. දැන් ඒතර රූපය ගැන හරි, ඇහැ ගැන හරි. ඒවා දෙක මොනවාද? යුද්ධා. කනත් හරි, සද්ද කනට ආවේ සද්දනේ. හරි? ඒවා තරංග පේනවද? පේන්න තංගලනේ කවුද තරංගල කවුද දැක්ක තරංගයක් කියනවා. ලකින්ද බෑ. ඔව් තරංගා කියවන තරංගා වගේ වෙනවද දැකලා තියෙනවා. මේ තරංග දැකලා තියෙනවා කියන්නේ. කොහොමද? දැන් මංගල විද්‍යාවේ උපකරණ පරීක්ෂණ මෙහෙ නෑ. තමන්ගේ ආයතනිකත් එක්ක විතරයි ගන්න දෙන්නේ තියෙන්නේ. ඒවට ගෝචර වුණා පිළිගත්තා. ඒක නැත්තම් බෑ. දැක්කොත් ඔන්න පාටක්වත් තිබුණා පිළිගත්තා. ඒක දක්වත් තිබුණා සතර ගණක් කියලා තිබුණා. රහයිද සද්ද කලහම් පිළිවෙල. ඇහෙනවා. ඇහෙනවා කියලා ගත්තා. කොහෙද? ඇහෙනවා කියලා ගත්තා. කියන්නේ වර්ණයේ ගන්ධය රාත යෝජා. පඩ විආපෝ දේජ වාය. ඔතනයි තිබුණේ. ශක්තිය ශක්තිය කොහොමද පිළිගන්නේ? ඒක සද්ද වැඩි නම්. හද වැඩි නම්. හුඟක් මම අරුයි සද්ද අඩුයි නම් ඒක මොන හරි කම්පැනි එනකොට හදේ ඇහෙන්න තමන්ට කම්බරේ කම්පැනි වෙලා. කම්බරේ වැඩිලා සද්ද වැඩි නම් කම්බරේ පුපුරනවා නේද? පැලෙනවා. එහෙනම් තමන්ට ඒක හරියට තරංග විදිහට එනවා කියලා විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. ඊට කලින් බුදුහාරෝප හොයාගෙන තියෙන්නේ. ඒ හින්දා බුදුහාමර තමයි ඔය ටෙලිෆෝන් හොයාගන්න කලින් ඔය කියන ආකාරයෙන් වෙන ලෝකවල හිටපු අයට බණ කිව්වේ මෙහි ඉඳලා. හරිද? ඒ ඉන්න අය බුදුහාමර දන්න ඔය ඔක්කොම. හරිද? එහෙනම් අය දැන් ඉතින් මේ තරංගාරේ මේ යව්වට බුදුහාමර ඒ කාලෙත් යව්වා ඒවා. ලෝක ධාතුවටම බණ කිව්වා කියලා කියන්නේ එකපාරම. එහෙනම් බුදුහාමර කාලේ ඔක්කොම උපකරණ දීපා. දැන් මේ ඉතින් කැලි කැලි හොයාගෙන යනවා ඉතින් ඒක කැලි කැලි හොයාගෙන බුදුහාමර කාව ඔක්කොම දීපා. හරිද එහෙනම්? දැන් කොයි ලෝකෙ ගිහින් මොන සද්දයක්වත් මොනවාද අහන්න වෙන්නේ? යුද්ධාට විතරයි. එහෙනම් තමයි මෙතර කල් බණ ඇහුවා කියලා මොනවද ඇහුවේ? සුද්දාට ගහන උත්තරන අපි බොන්නේ ඔබ සූප් බොන්නේ කියලා යනවා. සූප් බොන්නේ මොනවා සූප් බොන්නේ බණයි ඉවරයි එතනේ. සුද්දාට ගැටි උච්චරයි. මේ විතරක් නම් බණ හැබල්. ආපන දෙනවද? නෑ. ඒක බුදුහාමර බණත් අතාරින්න කියලා කියන්නේ නේදන්නේ. පරම්පෙන් දෙකොරාම එතන ඉවරයි. හරිද? දැන් පිරිත් දැව්වා බණ ඇහුවා කිව්වා. දැන් සින්දු ඇහුවා, බයිල ඇහුවා, අර ඇහුවා, බැනුම් ඇහුවා, මොනවා ඇහුවා මොනවාද අහන්නේ? <laughs> ඈ? මොනවද ඇහුවේ? එදාට ඉතින් ඕන එකේ ඕන එකක් පියාගත්තාම තමයි නිකන් අමුත් ගන්න. මේක හොඳයි. හොඳයි හොඳයි තමයි කියන්නේ. හොඳ උපකාරයක් හරි මේ කවුරුරි බලාගෙන ඉව ආශිර්වාද දාස්ටකයක් කිට කරන්නේ. හරි. ඒක තමයි කියන්නේ. නැත්නම් නිකන් ඉන්නේ කියන්නේ. ඒ වගේම නිකන් අනේ ඔයා ලස්සනයි කියලා දෙක සුද්දාට කියන්නේ. එහෙම කිව්වත් ඒක කරන්නේ නැහැ. එහෙම කියනකොට ඇලෙනවා නම් ඒකත් වැරදි. අරම කියනකොට ගැටෙනවා නම් ඒකත් වැරදි. ඇයි දෙකම සුද්ධාට කියලා තමන් තීරණය කරා නම් දෙකම අතාරින්න ඕනේ. අපි අරකට ගැටෙනවා මේකට ඇලෙනවා. ඇයි? හිතාගෙන ඉන්නේ ඒක ಜಾති දෙකක් කියලා. ಜಾති දෙකක් නෙවෙයි දෙකම සුද්ධාට. ආසයිතරයි. ආසයිතරයි. ඇයි සුද්ධාට කියලා දන්නේ නැති. ඔච්චරයි. දැන් දෙන්න. මෙන්න මොනවා ඇහුවත් දැන් අහන්න ඉන්නේ මොනවාද? සුද්ධාට. සුද්ධාට විතරයි. හරිද? නෑ දැන් බය වුණා නම් අර සද්ද මේ සද්ද යකාගේ සද්දයක් ආවේ අර කවි සද්ද ආවේ මේකේ සද්ද ආවේ මම හදේ බය වුණා. එකක් විතරයි. එහෙනම් දෙයියන්ගේ සද්ද ඇහුණා කියලා කවුරු කිව්වත් අපාය සද්ද ඇහුණා කියලා කිව්වත් ඒව හොය හොයා වුන් දඟල දඟල හිටියත් අහන්න වෙන්නේ මොනවාද? මේ මේ ලෝකේ වෙන අපායක් තියෙනවා, දෙකක් තියෙනවලු, අරව තියෙනවා, මේවා තියෙනවා. ඉතින් තියෙනවා තමයි දිවිච්චාවේදී අත් මොකෝ ඉතින් එක දුක් නාටකයි. එච්චරයි. කොච්චරද දැනගන්න. ඊට අපිට අවස්ථාව වෙන්නේ. වැඩි දැනගත්තා මම කියලා දෙන්න දැන් ඊට පස්සේ ඔගේ කරම් තියෙන වැඩි මොකද? හ්ම්. ඊළඟට ගඳ. ගඳ කියලා එකක් ආවනේ. හ්ම්. නාය ගැන කතා කරා. නාය රුද්දාටයි ගල්ලලා දැනගත්තේ. ගඳ. රුද්දාට. ඔය නාය හොයන්න දෙයක් නැහැ නේ. ගඳ කියන්නේ රුද්දාට එකක් නේ. ගඳක් දැනෙනවා කියන්නේ උදාහරණයේ එකක් එතන තියෙනවා. ගඳ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම හිතේ දෙනවා. ගඳ දැනෙන්නත් මොකද වෙන්න ඕනේ? ස්පර්ශ වෙන්න ඕනේ. කනේ වැදිලා Taman සද්දය වුණා වගේ නහය වැදෙනවා ඔක කියලා. නහය වහගත්තා පොදේ. දැනෙන්නේ ඇයි ඒ ගඳේ ගිහිල්ලා නහය ගැටෙනවා කියන එකක් වෙනවා. ඒක උනේ නැත්නම් ගඳ දැනෙන්නේ. ඒක ගැටෙනවා කියන්නේ තද ගතිය තියෙන ස්පර්ශයක් තියෙනවා. එහෙනම් මොන ගඳක් දැවුණත් ඒ ගඳේ මොකද වෙලා තියෙන්නේ? සුද්ධාෂ්ටකේ නිර්මාණයද නැද්ද? හ්ම්. එහෙනම් පවුඩර් ගෑ වගේම තරුචි ගැන දැවුණ එක මොන ගඳ වෙනවද දැනගත්තේ මොනවාද? විද්‍යාට කියලා දැන. තේරෙන? ඉතින් බුදුන් ආර දන්නේ ඉතින් ඔය ගඳ ගෑවත් දැනන්නේ ගඳ ගෑවත් දැනන්නේ ඔබ එකක් කරගෙන නිකන් ඉන්න කියලා. වැඩක් නැහැ. වැඩක් නැතිවට කරන්න එපා කියලා. ඒකනේ කිව්වේ බුදුන් ආර කිව්වේ. මාලා ගඳ විලේපන. ඒ වගේම වැඩක් නැහැ. මල් දැම්මා ගඳ ගෑවා කියලා අලු ගඳ ගෑවා කියලා ඔක ඇති පලන්නේ නැහැ. ඔක්කොම තියෙන බුද්ධාට ගොඩ උලා ඉන්නේ කියලා කරන්නේ. එහෙනම් කරන්නේ. හරිද? දැන් කොයි ලෝකේ ගියම මොනවාද? 10000ට ගැඳුවා ගදට කියලා. දැන් රස කියලා ඇඳිලි මොනවාද? ඒ 10000ට. දැන් මේ ලෝකේ විතරද? එහෙනම් දිව්‍ය ලෝකේ ප්‍රතිබ මොනවාද? එහෙනම් ඉතින් දිව්‍ය ලෝකේ ගියම රස බලන්න මොනවද? ඒත් එක තමයි. අපායකින් ඒක දෙක තමයි දෙගිනි ගුලි කකා හරි ඒක රස බලන් ඉන්නවා දැන් මේ කියන්නේ අපාලගේ කණ්ඩ වෙනවා කියලා ඒ දෙමින් කණ්ඩ වෙන්නේ සුද්ධාර්ථක තමයි එහෙනම් මුළු ලෝකේම රසය ඔච්චරයි සුද්දාෂ්ටකයි. එතකොට ස්පර්ශය රස කියන්නේ සුද්දාෂ්ටකයක් මොනවා ගෑවුණත් වැඩිලා තමයි රස්නේ හරි සීතල හරි කහනවා හරි දෙනවා. එහෙනම් දැවුණා, තැලුණා, පොඩි වුණා අරක මොනවා කියලා දෙන්නේ කයර ගැටීමක් ඇති වෙනවා. ඒ ඔක්කොම මොනවාද? සුද්දාෂ්ටකයි. මම දැන් අරක සබයි මේක දබනේ අරක නම් සෝප් මෙට්ටි මේක නම් බුද්ධිය ගන්න බෑ අරේ බුද්ධිය ගන්න බෑ මොන බුද්ධිය ගන්න බෑ කියන්නේ මොනවා කියන්නේ උදාට එන ගලි ගහක් කැට හිටියකොත් මේ මෙත් ඇකුඩ හිටියකොත් කාමරයක් ඇතුළේ හිටියකොත් ඊය ඇතුළේ හිටියකොත් කාරේ හිටියකොත් මොනවද මලක් දැවෙන්නේ උස්සාට විතරයි ගෑවෙන්නේ වෙන මොනවා ගෑවෙන්න තියෙන්නේ හරිද හ්ම් දැන් තපයි දිවත් දුකයි කම මොනවද දැවලා තියෙන්නේ ඒ දාට විතරයි දැන් තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද ඒක අර ඒ තපයි මෙහෙ තපයි කියලා ඔය උදාට කියනම රැවටෙනවා අර නම් හොඳ නෑ මේ රස්නේ අර තීතල ඒ නම් හොඳ මේ හොඳ නෑ මොනවද දැන් කැමතිලාද ඉන්නේ සුද්දාට අකමැතිලා තින්නේ ඒ සුද්දාට මොඩගම ඉඳ තමයි ඔබ ඉන්නේ කියලා බුදුහාම කිව්වා මොඩගම ඇවිත්ලා මොකක් පන්නේ හරිද හ්ම් දැන් එතන ඒකත් හරි එහෙනම් ඊළඟ කාරණේ තමයි සිතුවිල්ල මේක බුද්ධාට වෙන මනායතට එනවා ගන්නේ මනායත කිව්වේ මොලේට මොලේට එනවා කිව්වේ සිතුවිලි හ්ම් ඒවා බුද්ධාට වෙන ඒව නෑ. ඒව නැද්ද? ඒව රූප ධර්ම. හිතලා බලන්න. ඈ? රූප ධර්ම නෙමෙයි රූප. එන මොනවාද? ඒව නාම. නාම ධර්මද? ඒක තමයි වෙලා තියෙන්නේ. නාම රූප දෙකම පටලලා ගත්තාම හොඳට හැඹරිලා ඉදී. ධම්ම රූප. ඒවා ධම්ම රූප කියලා කිව්වේ මොකයි? ඒවා සිතුවිලි සුද්ධාෂ්ටකයි. ඒින්න තමයි අනුන් හිතන දෙයක් පවා එකට එහෙම නැත්නම් අනුන් හිතන වගේ යම් සිතුවිල්ලක් ගොඩනගෙනවා මම ඊයේ කිව්වා. හිතනවා කියන්නේ අලුතෙන් සිතුවිල්ලක් හදනවා කියන එක. එහෙම නැත්නම් සිතුවිලි අඳුර ගන්නවා කියන එක. මේ අවස්ථා දෙකේදීම මේ සිත දියුණු කරගත්ත කෙනෙක් සමාධිය වඩපු කෙනෙකුට දකින්න පුළුවන් අනිත් කෙනා හිතන දේ. දකින්න පුළුවන්. පාරචිත්ත විඥානයේ කොහොමද ඇවි? ඈ කොහොමද බැලුවේ එතකොට? එයා හැදුවේ හිතුවේද නැද්ද? හිතුවේලි. ඒවා දකින්න පුළුවන්. මොනකට වැටෙන්නේ? ඒක ඇවිල්ලා මොලේ වැදෙනවා. මොලේ වැදිලා මම මතක් වෙන්නේ එහෙනම් තමයි මම ඊයේම කිව්වේ මොලේ යම් තැන් වල මොන හරි හානි වෙච්ච ගමන් එයාට යම් ස්වභාවයක් නැවත මතක් වෙන්නේ නැහැ. හරිද? තරංග වලියක් තමයි. තරංගය. අති සූක්ෂම තරංගය තමයි මේ ලෝකයේ දෙන සිතුවිල්ල. තරංග ඔක්කොම වෙනස් කරන්න පුළුවන් ඒ තරංග පාලනය කරන්න දක්ෂ වෙච්ච දාන. නැත්නම් ඒකේ ඔක්කොම පාලනය කරන්න බැරි නම් පුළු ගලන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. එතරම් ගන්න ඕනේ. ඒක ඉදි ශක්තිය කියන්නේ වෙන මොකක් කරන්න මේ සිතුවිලි හදන එක මට පුළුවන් දැන් මෙතන ඉඳන් ඔය කියන ආකාරයේ අලියෙක් කියලා හිතාගන්න. එතකොට මට අලියක් වගේ හැදෙනවා. හැබැයි ඒක දක්ෂ වෙච්ච ගාම පුළුවන් වෙනවා Tamanට පේන විදිහට අලියෙක් මෙතන හදන්න. අපිට පේන විදිහට. හරි. ඒක තමයි දීපානවා කියන්නේ. පිළබත කවුද මොකද කරේ 500ක් දෙනම මේ 500ක් දෙනම මම කියන්නේ මොකක්ද එයා 500ක් දෙනෙක් ගැන හිතුවා ඒ හිතන ආකාරයෙන්ම ඒ රූප ස්වභාවයන් ගොඩ නැගුවා අනිත්‍යයටත් වෙන්නේ හිතේ දැන්ටත් තමයි ඕක වෙනවා දැන්ට උනාට ඒක සියුම් වැඩි නිසා අනිත් කෙනාට පේන්නේ නැහැ දැන් තමයි දැන් අම්මා කියනවා තමන්ට අම්මා තමන්ට මතක් වෙන්නේ නැද්ද දැන් මට පේනවාද ඒ අම්මා නෑ ඒතකොට සීල සමාධිමත් කරගත්ත කෙනෙකුට ওই භූතයන් ප්‍රේතයන් ස්වභාවයෙන් එක තියෙනවා ඒතකොට එයා හිතෙන්දී කියන්න පුළුවන් දැන් ඔය එක එක බහූත කරන් ඔය යන්නේ අර පේන කියනවා අරක කියනවා මේක කියනවා කියලා ඔය ප්‍රේතය භූතයන් ඒ අයට ස්වභාවයෙන් උපතේදීම එසේ ඒ අයට ඒ ආකාරي පරිත්‍යාජ ඥානෙ දීපචක්කු ආදී ස්වභාවයන් පිහිටනවා ඒක එයාගේ කර්මයට අනුව හැදෙනවා ඉතින් එයා තම මොකක් හරි හිතුවම මේක අකින්නවා ඔයාගේ ගෙදර මෙහෙම තිබ්බයි දැන් මේ උහිතාගෙන යන්නේ එලි මෙව විතරනේ ආ ගෙදර මෙහෙමයි දෙන්නේ ආ ගෙදර මෙහෙමයි දැන් මොකද දැන් ගෙදර කොහොමද කියලා අහනවනේ අහනකොට මෙයා හිතා ගන්නවා ගෙදර ආ ගෙදර මෙහෙමයි ආයෙත් මම කියනවා මේක විතරක් කොස් ගහක් තියෙනවා මේක විතර මෙහෙම එකක් තියෙනවා දැන් මෙව හිතන එක තමයි අරුන් කියන්නේ ආ පුළුවන් නම් ඔප්පු කරනවා මම ඔප්පු කළා පෙන්නනවා තම මොකක්වත් හිතන්නේ නැති වෙනවා අරුන්ට තක්කු මුක්කු නැති වෙනවා ලියාගන්න යන්නේ තියෙන දේවල් ගැන හරියට කියන අනාගතය ගැන ඒගොල්ලෝ ගොඩක් වැරදෙන්නේ ඒක. වැරදෙන්නේ ඒක. හිතන්න බෑ තමන් හිතන එක තමයි කියන්නේ. කියන්න බෑ. කියන්න බෑ. ඔය පට්ට බොරුවක් කරන්නේ. සමාජයට කියවෙන්නේ නැහැ කියනවා. කියවෙන්නේ නැහැ කියන්නේ අර මොකක්ද හිතන්නේ තියෙනවා කියවල විදියක් නැහැ. අර වෙන මොකක්ද හිතේ හිතා ගිහිල්ලා. එක ගිහිල්ලා වෙන මොකක්ද මේ ගමනවා කියනවා කියලා ඔක මොකක්ද හිතේ හිතා හිටම අරු කියන්නේ ඒකම තමයි. ඒක තමයි වෙන්නේ. එන්න ස්වභාවයෙන් මේ ශක්තිය තියෙන අය ලෝකේ ඉන්නවා. ඒතකොට දෙවියන්ට ප්‍රඥා වගේ අයට ස්වභාවයෙන් ඒ අය කරගත්ත පෙර කරපු කර්මයට අනුව ඒකට ඒවට පිහිටනවා ඒක. සමහර ප්‍රේතයන්ට භූතයන්ට එහෙම පිහිටනවා. උපතෙන් සාමාන්‍ය සමහර මිනිසුන්ටත් ඔක පිළිගන්න පුළුවන්. ඒක ස්වභාවය යනවා. සමහර කෙනෙක් එහෙම කියයි. දැන් ඔයා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. සමහරට අපි පිළිගන්නේ නැහැ. නමුත් එයාට එහෙම තේරෙන්න පුළුවන්. ඒක ඒ ඉන්ද්‍රිය දිනුවීම ඒක මන ආයතෙන් දිනුවීම. දැන් සමහර කෙනෙකුට ඔක අපි ඒක අත අතහැරලා මෙහෙම හිතමුකෝ. අපිට පේනවා යමක්. අබැයි අපිට පේනවට වඩා පෙනෙන ස්වභාවයෙන් ඇහැක් වෙන කෙනෙකුට පිළිගන්න බැරිද? පුළුවන්. ඒතර කෙනෙක් ස්වභාවයෙන් උපතේදීම එයාට මෙතන ඕම් පෙරේතෙක් ඉන්නම් භූතයෙක් ඉන්නවා කියලා එයාට දකින්න පුළුවන්. අපි පිළිගන්නේ නැහැ. අයියා පිළිගන්නේ නැත්තේ. තමන්ට වෙන්නේ නැති නිසා. නමුත් යාට පේනවා. ඒක උපදෙන්න වෙන්න පුළුවන්. ඒ වගේ මේ මන ආයතන කියන එකත් මොළෙත් ඒ විදිහට දිනු වෙලා තිබුණ කෙනාට මොකද වෙන්නේ උපදෙන්න? උපදෙන්න තේරෙන්න පුළුවන්. හරි. ඒකයි. ඒක සාමාන්‍යයෙන් මේ මෛත්‍රී කරනකොට මෛත්‍රී කරන අනිත් කට්ටියට දැනෙනවා කියන්නේ. දැනෙනවා. හරියට කරන්නේ. ඒක තමයි කරන්නේ මෛත්‍රී කරනවා කියන්නේ තමන් ඒක එයාට අදාළ චිත්ත රූප හදනවා. තමන් පින් අනුමෝදන් කරනවා කියන්නේ ඔය ඔක්කොම බුදුහාර කරේ ඒකද. තමන් ඒ ඥාතියා කරේ හිතනවා කියන්නේ තමන් එයා වෙනුවෙන් සිතුලි හදනවා මෙහි. තරයන් හිතන්න තරයන්ගේ සිතුලි යනවා යාගේ. ඉරිසියා හිතන්න ඒ විදිහට යනවා. වෛරය හිතන්න ඒ විදිහට යනවා. මෛත්‍රී හිතන්න ඒ විදිහට යනවා. මේ පරිසරය වෙනස් වෙනවා ඔක්කොම. ඔය වෙන ආකාරයන්. ඒවා සිතුලින් දවෙන්නේ. සිතුලින් දවෙන්නේ. තමයි ඒවා පාවිච්චි කරන්න දන්නේ නැති ඉඳ තමයි ඔය ප්‍රශ්න වෙලා තියෙන්නේ. එහෙනම් ආ තමන්ට වැඩි යෝවා ඕනේ නැහැ. තමන් ওই විදිහට කර කර ආින්න බුදුහාමුදුරු කිව්ව විදිහට. එතකොට වෙයි. මොලේ මොලේ දිනු කරනවා කියන එක නෙවෙයි කිව්වේ මොලේ භාවිතා කරන්න තියුණු කරන්න ඕනේ. මොලේ තියෙන ඔක්කොම පාවිච්චි කරන්න යන්න. මොලේ දිනු කරනවා කියන්නේ මොලේ තියෙන සියලුම ක්‍රියා කිරීමේ ශක්තිය භාවිතා කරලා නැහැ අපි. මොලේ යම් කිසි එක ප්‍රදේශයක් විතර අපි පාවිච්චි කරා. සාමාන්‍ය කියනවා නම් නියුරෝන බිලියන ගණනක් තියෙනවා නම් නියුරෝන බිලියන ගණනේ අපි පාවිච්චි කරන්නේ ලක්ෂයක් වතුන. ඉතුරු ටික පාවිච්චි කරන්න පුරුදු කරා. බුදුහාමරගේ 100 100ක් වැඩි කියලා කියන්නේ. ආදාමා දිලගත් ඒ තත්ත්වෙට එන්නේ නැහැ. ඒකද පෙර ඉඳන් කරපු පුරුද්දක් වුණා. ඒකට අනුව තමයි මේක හැදෙන්නේ. තේරෙනවද? හ්ම්? ඔය විද්‍යාවේ තමයි මම ඒක දන්නේ බුදු දාන දාලා ගන්නවා නේ. වෙන වෛද්‍ය විද්‍යාව කියන්නේ නියුරන් මෙතර ගන්න තියෙනවා කියලා. ඈ පිළිගන්න එපා ඉතින් මම කියන එක පිළිගන්න එපා. මම කියන එක බුදුහාම කියන එක පිළිගන්න එපා. තමන් තේරෙන දේ විතර පිළිගන්න. ඒක තමයි මම කියන දාන. කීයක් තිබ්බත් මට වැඩක් නැහැ. පාවිච්චි කරනකොට ටික පාවිච්චි කරන්න මෙච්චරයි. ඒ කියන්නේ සමහරවිට දැන් අපි මේ භාවනා කරලා දිනු කරනවා කියන්නේ අපි ඒවා ඇක්ටිවේට් කරනවා කියලා. ක්‍රියාවෙච්ච නැති ඒවා ක්‍රියාත්මක කරනවා. මොලේ වෙහෙසනවා කියන්නේ එහෙමත් නෙවෙයි ඈ. එහෙම හිතා ගන්න එපා. එතකොට ඔක භෞතිකවාදයකට ආවේ. ඈ? ඒක තමයි මම කිව්වේ එහෙම නෑ කියලා මම කිව්වේ. එහෙම නෑ. මම ඒකට මම ඒක තමයි මම එහෙම කිව්වේ නෑ. ඒක යාහ ප්‍රශ්නයක් විතරයි මම උත්තර දුන්නේ නෑ ඒකට. ඒක එහෙම නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. ඒකට භෞතිකවාදයට ආවේ නෝ. මම දන්නවා ඒක. ඔය ප්‍රශ්නේ ආවොත් ඒක භෞතිකවාදයට ආවේ දෙනවා. ඒක එහෙම නෑ. මොලේ දිනු කරන්නත් අපිට බෑ. මේකෙන් හිත දිනු කරන්නත් අපිට බෑ. බෑ. දෙකෙන් එකක් බෑ. හිත දියුණු කරන්න බෑ, මොළේ දියුණු කරන්න බෑ. තියෙන්න බෑ, දියුණු කරන්න. උඹ දියුණු කරන්න. මම දන්නවනේ ඒක නෑ කියලා. ඉතින් කොයි දියුණු කරන්නේ? එහෙනම් එහෙම නෑ. ක්‍රියාකාරීත්වය වෙනස් කරගන්න පුළුවන්. එච්චරයි කරන්නේ. හරිද? එහෙනම් අපිට පුළුවන් ඉන්නේ කර්මය වෙනස් කරන්න විතරයි. අපිට වෙන මොකක්වත් කරන්න දෙන්නේ. ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න. ඒක උදාහරණයක්. හරිද? ඒ නිසා බුද්ධ ආගම බයවත් භෞතිකවාදයකට, උච්ඡේදවාදයකට, ආස්වාදවාදයකට ඔය කොහෙටවත් අයිති නැහැ. ඒක ඉසේ නොවෙන්න බුදුහාමර ලස්සන දෙක කියලා දීලා තියෙනවා. තේරෙච්ච නැති ඉඳිත් ඒක එකවට අහු වෙනට අපිට කරන්න දෙයක් නැහැ. හරි? කර්මය කියන වචනේ ක්‍රියාකාරීත්වය. කර්මය කියන්නේ ක්‍රියාව විතරයි. කර්මය කියන්නේ කරනවාට. කර්මය කියන්නේ ඒකයි. දැන් මොකක් කරේ කියන්නේ මේක මගේ කර්ම කියලා ඔව්. තමන්ගේ කර්මය තමයි. තමන් කරගත්ත ක්‍රියාවේ විපාකය. ඔව්. තමන් කරගත්ත ක්‍රියාවේ. මම කරගත් එකක් කියලා කියන්නේ මොකක් හරි තමන් කරගත් එකක් තමයි ඒක. මගේ කර්මය කියන්නේ ඒක. තමන්ගේ කර්මය තමන්ම නැති කරගන්න. ඒක තමයි මේ කියා දෙන්නේ. දැන් ඒක තේරුණාද? එහෙනම් තමන්ට දල වශයෙන් ඔක මේ කියනකොට පිළිගන්න විතරයි වෙන්නේ. මොකද හේතුව ඔතනදී ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි තමන්ට ඒ தත්ත්වය පිළිගැනීම සඳහා සමාධි බලය නැහැ. එහෙනම් සමාධි බලය තිබුණා ඔක කියන්න දෙයක් නැහැ. තමන් දන්නවා යට අරගේ සිතුවිලි මෙහෙම දකින්න පුළුවන්කම යට එනවා. චිත්ත විඥාන ඥානය බුදුහාමර කාලේ සාමාන්‍ය භෞතික ස්වභාවයේ හිටපු අයට තිබ්බා. භෞතික ස්වභාවය කියන්නේ ඒ ධානය වඩාගත්ත ඒ අයට ඒක බාදුනා. සමිහාසේ දැන් සමහර එතකොට යාචි කෙනෙක් වැරෙන්න ළඟ එයාට කෑම දෙනකොට ළමයි එනකොට කියනවා මාව මරන්න එනවා කියලා. එයාගේ ඒ කියන්නේ මේ පේන භෞතික හැ නොපේන එයාට යටිහිතට පේන පෙරලා පේන්නේ මොනවාරේ පේන්නේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පේන්නේ නැතිනට එයාගේම ළමයි කැම දෙනකොට මාව මරන්න එනවා කියලා පුටු එයට මොකක් හරි එතකොට මොකක්ද මේ පේන්නේ එයාට මම දන්නේ ඇයි තමන්ට ඒක විකෘති වෙලා පේන්න දෙන්න පුළුවන් සාමාන්‍ය මානසික අවුලක් කියලා හන්ද පේන්න පුළුවන් කවුද දන්නේ නෑ මැරෙන්න ලඟ වෙලා එයා මැරෙන්න ලඟ වෙලා තමයි කවුද දන්නේ නෑ ඊව මේ <laughs> මානසික විකෘතිතාවයක් ඉඳන් වෙන්නම් පුළුවන් එහෙම නැත්නම් එයාට මොකක් හරි පෙර මොකද කියන ආකාරයෙන් ඉදිරියේ තියෙන දේක් දැකලා වෙනවා කියන්න පුළුවන් අපිට කියන්න බෑ <laughs> ඒව ගැන කතා කිරීම සම්පූර්ණයෙන් තමන් ওই වැරදි මාර්ගයකට දානවා මේවා අතහැරලා දා තමන් ගැඩක් කරගෙන එකයි. මම ඒක ඇහුවේ සමහර සත්‍යවලට අනිත් තමන්ට නොපෙනෙන එකක් සියුම්ව තව කෙනෙක්ට පේන්න පුළුවන්. පේන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ. අපිට ඒ ගැන කියන්න බැරි අපිටත් එයාට පේන විදිහට පේන්නේ නැති. එහෙනම් ඒවා කතා කරනකොට නිකයිට. අපිට පේනවා නම් ඔබ බලාගන්න කියලා නිකයින් එකයි තියෙන්නේ. මට පේන්නේ නැත්නම් මම බලන්නේ නැහැ මිත්‍යයි. මට මොකෝ. ඒකට පෙවුනත් මට මේ පේන් තියෙන උදාට එක දැන් දන්නවනම් ඒක මොනවාද කියලා දැකේ උදාට එක ඉතරයි. ඊට ආදිරට නැහැ. ඊට අපිට වැඩක් නැහැ. ඉතින් දකින්න පුළුවන්. මම නැහැ කියන්නේ. හැබැයි ඒක විකාරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නේ දෙන්නේ ඒක. අර උපකරණ ක්‍රම නැහැ. අපේ උපකරණ වුණාකුත් නැහැ. වැඩක් නැහැ. දැන් විද්‍යාවට වෙලා තියෙන එක නෑ ඒක 100 100ක් මෙහෙම වුණොත් දෙයක් පිළිගන්නේ කියලා. වුණොත් දෙකයි නැත්නම් දෙකයි එන්නේ සුද්ධාට කියලා හඳුනන එක විතරයි. ඊට යාම කඳුරන්න බෑ. තේරුණාද නේද? මේ ඉඳි ලෝකේ අපිට භාවිතා කරන්න තියෙන්නේ ඔච්චරයි භාවිතා කරලා තියෙන්නේ. ඒකයි තමයි සරලව තේරුම් කරගත්තාම ඇති. එතකොට මන ආයතනය කියන්නේ ධාතු නිර්මාණයක් සුද්ධාෂ්ටක එකක්. එතකොට සිතුවිලි කියන්නේ සුද්ධාෂ්ටක නිර්මාණ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් අපි කියන සංකාර වගේ කිව්වොත් අපි කියන නාම ධර්මයක් කියලා. එතකොට දැන් වාසේ කියන සිතුවිලි කියන එක ධම්ම රූපයක් කියලා. දැන් මොකද්ද ඒකේ? සංකාර කියන්නේ මොකද්ද? නාම නාම ධර්ම කියලා මොකක්ද? හෙට කියලා දෙන්නේ. <laughs> දැන් කියන්නේ ඔය පටලි ලිකුඩ. පැය පහක් විතර උනේ කියන්නේ. මම මේ දවස් හතරක් පාවිච්චි කරන්නේ නිකන් නෙවෙයි. හරි. නිකන් කියන්නේ නැහැ. දැනගෙන හොයලා බලලා අඳුරගෙන තමයි කියන්නේ. තමන්ට අඳුරගන්න විදියයි මම මේ කියලා දෙන්නේ. එහෙනම් මම කියනවා පිළිගන්න බෑ. මම අඳුරගෙන තියෙන එක. දැන් නාම ධර්ම කියන්නේ මොකද්ද කියලා මම කියලා දෙන්නම්. එහෙනම් ඒක වෙනම කියලා දෙන්නේ. ඒක අදාළ වෙන්නේ පණ කෑල්ලට. පණ කියලා එකක් හිතා ඉන්නවා. ඒක ඒකට අදාළයි. මේක නදන්නේ මම කියන්නේ අර මුල් දවසේ මම කියන්නේ පණ යනවා කියලා එකක් සාමාන්‍ය අපි කියනවා කියලා. අරන් එකට අදාළ එකක් තමයි ඒක. එතකොට ওই දෙකේම ක්‍රියාකාරීත්වය පටලගෙන ඉන්නවා. ඒක වෙනයි. හරිද? පණ වෙනයි, රූප වෙනයි, පණත් එක එකතු වෙලා රූප ක්‍රියාත්මක වෙනකොට වෙනයි. එතකොට ඌ අඹරගත්තාම අර මේවයි ඔක්කොම කලවම් වෙච්චාම අර ගුලි කාලා ඉන්නවා ඊට පස්සේ. ඔය වෙලා දෙන්නේ. ඔයාලට හොඳට අඹරලා ගුලි දීලා දෙන්නේ. <laughs> සුද්ධ කරලා දීලා නැහැ. මං ගුලියක් අඳුරනවා ගුලිය වෙන වෙනමත් මම අඳුරනවා. ගුලිය හදන විදිහත් මම දන්නවා. හරි. එහෙනම් මට අඹරන්න බෑ කාටවත්. මට ඕන ඔය වණකේ කඹරලා දැම්මයි. මට දුමුණා නේ වාඩි වෙන්න ඉන්නවා. මං ඉතින් කියනකොට මම දන්නවා මේක ඔය කියන්නේ මොකක්ද කියලා මම දන්නවා. ඒක Tamanටත් ඇති කරන් තමයි මේ කිව්වේ. හින්දා කවුරුත් කියන ඒවා පිළිගන්න නෙවෙයි බුදුහාම කිව්වේ. කියන එක Taman අහන්න ඉස්සෙල්ලා. අහලා Taman ඒ කියන ආකාරයෙන් පරීක්ෂා කරලා පිළිගන්න. පරීක්ෂා කරලා. මම කියන්නේ බුදුහාම කිව්වෙත් ඒක පරීක්ෂා කරලා පිළිගන්න. මා කෙරේ ගෞරවයෙන්වත් මා කෙරේ ගෞරවයෙන්වත් පිළිගන්න එපා කියලා කිව්වේ. හරිද? ඒකයි බුද්ධ වචනේ. ඉතින් මම කවුරුද කියන්නේ මම කෙනෙක් පිළිගන්නේ. පිළිගන්න එපා. හරිද? <laughs> හැබැයි කෙනෙක් අහගන්න. කරලා බලන්න. එතකොට හරියි. වැරදිද? දැන් ඕකෙන් අපිට අවසානයේ නිගමනය කරයි මේ ධාතු ස්වභාවයන් ටිකක් ඔක්කොම එයින්දා වැඩි දුර තමයි මේ පැහැදිලි කරලා ඉස්සර කරුණු කියලා දුන්නේ. එහෙම නැත්නම් බුදුහාරු සූත්‍රයේ දුල පැහැදිලිවම සතිපට්ඨානෙ කිව්වා චක්කු ආයතනය, රූප රූපයක්, සෝත ආයතනය, ගාන ආයතනය, ජීව ආයතනය, කාය ආයතනය ඔක්කොම මාන ආයතනය රූප. චක්කු රූපය, සෝත රූපය, ගාන රූපය, ජීව රූපය, කාය රූපය, මන රූපය. එයාගේ බුදුහාරයි ආයත කියනවා රූප රූපය, සද්ද රූපය, ගන්ධ රූපය, රස රූපය පොට්ටබ්බ රූපය ධම්ම රූපය හරි ඇතර බලන්න ඒ වගේම ආයතන යන සූත්‍රය අරන් බලන්න කොහොමද නැද්ද කියලා හරි ඇයි එහෙම කිව්වේ ඔවුන් ඔය ධාතු වලින් හැදෙන නිසා ඒ ධාතු වලින් හැදෙන ඒවා තමයි රූප කියලා දැන් මේ ඔය අපි කතා කරේ එතකොට රූප ලෝකය ගැන එහෙම නැත්නම් අජීවී ලෝකය කියලා කතා කරපු අවිඥානිකයි දිවුවට. දැන් තව මොනවාද ලෝකයේ ඉදිරියද රූප ලෝකේ? හඳුනන මොකද? ඈ? පණ රූප ලෝකේටයිද නෑ. ඒක වෙන එකක්. දැන් තමයි තව රූප ලෝකේ මොනවද අඳුරන්න කිරු කියලා මම ඇහුවා. හ්ම්. එයන් නැති රූප ලෝකේම හැදෙන්නේ මොනවාගෙන්ද? සුද්ධාට. ඒකෙන් වර්ග කීයක් තියෙනවද? වර්ග විදියට? ඈ? 12යි. සුද්ධාස්තක 8යි, ගති 8යි. ඒකෙන් හැදෙන වර්ග කීයක් තියෙනවද? 12යි. ඊට යා මොකුත් නැහැ. ඇස්, කන්, නාස, දිව, ශරීර, මොළේ. ආයතන. හරිද? ඔච්චරයි. ආයතන හයක් අභ්‍යන්තරේ Tamanට කියලා හදෙනවා. බාහිරේ තියෙන ඒවා දෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඊට යා මොකුත් නැහැ. ඔයගොල්ලෝ අඳුරන් දෙයක් තියෙනවා. කොහෙවත් බෑ. දෙයියෙක් වුණත්, බ්‍රහ්මයා වුණත්, බුදුහාම වුණත් බුදුහාමට තියෙන ආයතන හයයි අඳුරන්නේ. ආගධායට ගෝචර වෙනවා විතරයි. ඉතින් විවිධයි ඒවා විවිධාකාර දේවල් තියෙන්න පුළුවන් නමුත් ඔකම සුද්ධාස්ත. එහෙනම් දැන් මේ ලෝකයේ අතීතයේ මොනවා තිබ්බා කිව්වත් ඒව ගැන හොය හොයා ඉඳලා තමන් ওই පුරා විද්‍යාව අර විද්‍යාව මේ විද්‍යාව කියලා මොනවා හෙව්වත් හොයන්න වෙන්නේ මොනවා ගැන? සුද්ධාස්තක. අනාගතය ගැන මොනවා ප්‍රෙඩික් කර කර තමන් අනිත් අනාගතය ගැන මොයි කියලා මොනවා හොයා හිතාන හිටියත් තමන් ඒ වෙනුවෙන් විවිධ දේවල් සංකල්ප කරනකොටවත් ගොඩා ගන්න වෙන්නේ මොනවා ගැනද? සුද්ධාස්තක. වර්තමානයේ කර කර ඉන්න වැඩ ඔක්කොම කරන්නේ මොනවා ගැනද? දඬ ගැන. හරිද? එනකොටම හිත තමයි බුදුහාමර කිව්වේ බ්‍යාමත්තකේ කල්ලේ පරි බඹයක් පමණ වූ මේ කය තුල ලෝකංච පඤ්ඤාපේ මේ ලෝකෙම පනවනවා කියලා. එහෙනම් මේ කය මොකද්ද? සුද්ධා කියන විදිහ. දැන් ලෝකේ දින ඔක්කොම මොනවද දෙන්නේ? එහෙනම් දැන් මේ කය දිහා බැලුවාම මුළු ලෝකයම දිහා බලන්න බැරිද? හැබැයි ඔය ඥාණය නැතුව ඔබ කිව්වට හරියනවද? එහෙනම් බුදුහාරෝක දැනගෙනයි ඔබ කිව්වේ. මම දන්නවා ඔබ කියනකොට කියන්න දන්නේ නැතුව කියලා. නේ. බුදුහාම කිව්වා ඒකයි මම දන්නේ මාත් ඒක නෙමෙයි. මේ බබයක් පමණ කය තුළ ලෝකේ පනවනවා කියලා. බුදුහාම පැනෙවි නිකන් නෙවෙයි. ඕක මම දැනගන්නේ. හැබැයි ඔක කිය කියා ඉන්න කියලා මම දන්නා ආඳුරලත් ඔක කියලා. එක එක්කත් ඇහුවද ඔක කොහොමද ඔහොම වුනේ කියලා. මේක අතේ කොහොමද ලෝකයක් ඇති වුනේ කියලා. ඇහුවද? ඇහුවේ නැහැ. ඔක තමයි කරන්නේ. ඊට පස්සේ දැනගන්න ආහනකට පොඩි යමු අපි ආහන්න. පොඩි යමු අර බුද්ධ කලම කරන පාරේ එකන යනකොට එන්නේ. මොකක් හරි දැකලා ආමේ අර මොකා තාත්තේ අර මොකා මම දාන කියව ගවනන්නේ මොකා කිව්වේ ආගේ මහානිකයි තින්නේ මෙත්තද බණ කියනවනේ මොකක් ඒ කිව්වේ වැරද්ද මොකක්ද දන්නවද තමන් මේ වචන ටික දැනගෙන මේ වචනේ තමන් අර්ථකථනයක් දීගෙන ආ ඒක එක තමයි ඒ කිව්වේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒක ඒක නෙවෙයි. මොකද බලන්නේ? පටවි කියලා තමයි ඉඳාගෙන මා ආතබුත කතා මොකක්වත් නැහැ. කොහෙවත් මොනවද පටවි කියවම පටවි කියලා වචනයක් ඉඳාගෙන ඉන්න. මොනවා කියලා නෑ තද ගතිය කියන තමන් මොකක්වත් අඳුරන්නේ. මොකයිලාදී? ඉන්නේ හොඳ ආබෝධයෙන් ලබන්න බෑ. ඒක තමයි වෙලා තියෙන්නේ. ගිරා වගේ කියනවා, ගිරා වගේ අහගෙන ඉන්නවා කොම එකයි. අරයා මෙයා දන්නේ මෙයා දන්නවා කියලා එයා හිතා ඉන්නවා එයා දන්නවා කියලා මාත් හිතා ඉන්නවා දෙන්නම එකේ දෙන්නම හිතා ඉන්න බණ කියන එක දන්නෙත් නෑ අවනහන එක දන්නෙත් නෑ දෙන්නම දන්නවා කියලා හිතමින් ඉන්නේ මම ඒක සංවාද කර්මයයි කර්මෙන් පංචේ සීලයි අතර සම්බන්ධයක් මොකක්වත් සම්බන්ධයක් නෑ තිල් නෑ රහතන් වහන්සේ රහතන් වහන්සේ තිල් තියෙනවා නෑ ඒක තමයි ප්‍රශ්නේ. ඔය ආයෙ දාගෙන රාතන් වහන්සේලාගෙන සිල්වන්ත දිනනයි අර ඔය දිනන මේක. ඒක දකන් කරන්න ඕනි කොලාට පස්සේ ආයෙ දිනින් යාට එකක් වන්නේ. උසිතම් භ්‍රමචාරියම් භ්‍රමචාරය ඉවරයි භ්‍රමචාරයක් ආයිනේ. එතෙන් යනකම් දිල්ල ඕන. ඊට පස්සේ දිල්ල නැහැ. දිල්ල නැහැ ඊට පස්සේ. කොහෙද දින්නේ? දැන් කෝකෙන් දිල් ලකින් දැන් පඩ ව්‍යාපෝ තේජෝ ආවේ කොහෙද දිල් තියෙන්නේ? හිතේ. හිතේ තියෙන දිල්. හිතේ මේ කොහොම ක්‍රියා කරන්නේ? හිතේ කියලා එකක් තියෙනවා. මනන කියන්නේ ආයතනයක්. හිත කියන්නේ වෙන එකක්. දැන් ආයෙ පට පට හිතවිල්ල කියන්නේ තුද්දාට ගැන දෙකක්. දැන් කියා දුන්නේ. මොකද්ද හිත කියන්නේ? මොකද හිත කියන්නේ? එතන තමයි මටත් ඒක. මොකක්ද හිත කියන්නේ කියලා හිත කියලා දෙන්න. එතකොට තේරෙයි. කොයිතාවින් හිතකුත් තියෙනවා කියන්නේ. එතකොට ඔක්කොම හරියනවා. වෙලා ඉන්නේ තමයි දැන් ගැටලුව ආවේ අර පන්සිල් සහ අටසිල් ගුණයි දැස්. ඒකයි කර්මය අතර. ඒක ඒක කර්මයක් තමයි. පන්සිල් කියන්නේ කර්මය. අටසිල් කියන්නේ කර්මය. කුසල කර්මය. ඒක ක්‍රියාවක් විතරයි. ඊගම් මේ ලෝකෙ තියෙන එක්තරා ක්‍රියාවක් විතරයි. ඉතින් බුදුහාමුදුරු කිව්වේ ක්‍රියා නතර කරන්න විතරයි. ඔයයි ක්‍රියා කල කර හිටියන් නිවන් දකින්න කියලා මම දැන් ඊයේ කිව්වේ. කර්ම කරන්නද බුදුහාමුදුරු කිව්වේ කර්ම නවත්තන්නද කිව්වේ? එහෙනම් සීලය කියන්නේ කර්මයක්ද නැද්ද? ඒක කර්මයක්. ඒ කර්මයට උපදින්න වෙනවා. නෑ කර්ම නවත්තලා දිනනවා නේද? අරන් නවත්තලා තිල් නෑ කියලා මං කිව්වේ ඒකයි. තිල් නෑ බුදුහාර ගාලා දෙන්නේ නැහැ. ක්‍රියාවන් නැත්තම් නැහැ. ක්‍රියානේ. එහෙනම් මම තේරෙන්නේ නැහැ. ඔය බුද්ධාම කියලා හිතාගෙන මොනවා හිතාගෙන කියලා මම දන්නේ. මෙහෙම තේරුන්නේ නැහැ. කොහොමද තම තේරෙන්නේ නැහැ. මම බුද්ධාම කියන්නේ. කලින් මොනවද තේරුනේ කියලා මට දන්නේ. කොහොමද එහෙම තමයි. ඒක තමයි මම අහන්නේ. කොහොමද මම කියන්නේ ඒක තමයි කොහොමද බුද්ධාගමද කියලා තමයි මම අහන්නේ ඒක තමයි. හිතාගෙන ඉන්න බුද්ධාගම කියලා. වෙන මොනවද? වෙන මොනවද තමයි හැමෝම හිතන්නේ ආයේ. බුද්ධාගම කියලා. බුදුහාර පැහැදිලිව කියනවා මේක අනාත්ම දර්ශනයක් මේක අනිත්‍ය දර්ශනයක්. ඒකල ආයෙත් කියනවා නෑ මට හිතක් පේනවා හිත හදාගන්න. දැන් මේ කියන්නේ මොකද? ආයෙ මේ මුන් නිත්‍ය කතා කරනවා. ආ හිත තියෙනවා හිත හදන්න. දැන් හදන්න නෑ නේද? අනිත් එක කොහොමද හදන්නේ? දැන් මේ හිත හදාගන්න බාහනා කරන්න ඕනේ. දැන් ඒ අනිත් එක හදන්න බාහනා කරනවා. ඒක හරියද කියන කතාව? තමම දන්නේ තමන් ඔය අනිත්‍යයි කියලා ආයෙ කතා කරලා නිත්‍ය කතා කර කර ඉන්නවා කියලා. අවදා වෙලාදී. හරිද? එහෙනම් ඔයාට උත්තර ඔක්කොම හම්බෙයි හෙට අනිද්ද වෙනකොට. ඒක තමයි ප්‍රශ්න ඔක්කොම හරියනවා. එහෙනම් මෙහෙම අහනකම්වත් තමන් දන්නේ නැහැ තමන් නොදන්න බව. ආන්න එක තමයි ලොකුම භයානකකම. හරිද? එතකම් හිතාගෙන ඉන්නවා දන්නවා කියලා. හැබැයි දන්නේ වචන ටිකක් විතරයි මේ විදිහට දැනගන්න ගමන් Taman නොදන්නා බව දන්නේ නැහැ. ඒක තමයි ලොකුම භයානකම කියලා බුදුහාමුදුරු කියන්නේ. අවිද්‍යාව. අවිද්‍යාව. නෑ, දන්නවා කියලා හිතාගෙන ඉන්නවනේ. නොදන්න එක හො වෙනවා ඔබ. දැන් ඒක තමයි බුද්ධාගම විනාශ වෙනවා කියලා කතන්දරය කියන්නේ. ඒක හරි ඔය කියන ආකාරයෙන් ඔය බෞද්ධ කියලා හිතාගෙන සිංහලයි කියලා හිතාගෙන උන් ඔක්කොටම වෙලා දින්න උන්න වින්නේ. උන් දන්නවා කියලා හිතාගෙන ඉන්නවා දන්නේ නැහැ. එහෙනම් වෙන්නේ විනාශයක්. එහෙනම් ඊට වඩා බුද්ධ ධර්ම දැන් මේ රටවල් වල ඔය කියන ආකාරයෙන් බටහිර රටවල් වල ඒ අය ගවේෂණය කරමින් බුද්ධ ධර්ම අවබෝධයෙන් වාසය කරනවා. හරිද? දැන් ඔච්චර බෞද්ධයි කියා ගන්න රටේ ඔය කියන ආකාරයෙන් මිනිමු මැරුම් හොරකම් වංචා දූෂණ ඇයි වැඩි? දැන් ඔච්චර ධර්මයේ තියෙනවනේ. හැමදාම බඩ කියනවලු. තාජ්ටි කරන්නේ නැහැ. ඔක තමයි ප්‍රශ්නේ. ඇයි? ඒ සීල් දකින්න ක්‍රම වේදේ දන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක තේරුම් ගත්ත අය නිකම්ම ඒකේ தත්ත්වයට එනවා මිස අමුතුවෙන් කරන්න යන්නේ. මේ ඉන්න අපේ අය කියන්නේ මොකද්ද? භාවනා කරන්න ඕනි පිත්තු කියලා. හැබැයි දැන් මේ රටවල් වල අය ඒක තමයි මුලින් කරන්නේ. අපේ වුණා නාකි වෙච්චාම කරගන්න බැරි වෙච්චාම තමයි ඒක කරන්නේ. ඒක නෙලාදී ඉතින් ඔයාට ධර්මයේ හරය හම්බෙන්නේ හරය හම්බෙනකොට උන්ට කරගන්න බෑ උන් මැරලා යනවා. ඒතර අනිත් අයට ඒක ගන්න දෙන්නෙත් නෑ. ඇයි පුංචි කාලේක එක්ක ඔය කියන ආකාරයෙන් ඉස්කෝලේ යන ළමයෙක් එහෙම ගිහින් මම භාවනා කරන්න ඕනේ මම භාවනා කළා මෙහෙම කරන්න ඕනේ කියලා කිව්වොත් එහෙම අනේ උඹට පිටු ඔබ භාවනා කරන්න ඕනේ නාටි වෙනකොට ඔක කරහන් දැන් ගිහලා ඉගෙන ගන්න කියලා උට කියනවා. ඔබද කියන්නේ? දැන් දේන වෙලා තියෙන හැටි. මේ කවුද ඒතර ඔක විනාශ කරන්නේ? ඔයා රකින්න ඕන නම් ඕක කරගන්න රකින්න හැටි. ලාගින්න දෙයක් නැහැ. හ්ම්. ලාගින්න දෙයක් නැහැ ඔක. ඒක හරි. ලාගින්න දෙයක් නැහැ. රැකෙන්න නම් තමන් බුද්ධ ආගමට එන්න. ඒක නිකම්ම රැකෙන්න. ඒකයි කරන්නේ. දැන් ඕකෙන් ආબોධ කරේ ඔච්චරයි. මේ මුළු ලෝකෙම ධාතු වටක නිර්මාණ තමන්ගේ ඇඟත් ධාතු වටේ නිර්මාණයක ඉඳ මේ ඇඟ බැලලා මේ ඇඟ පරීක්ෂා කරලා මුළු ලෝකයම දකින්න. තමා තුළින් ලෝකයේම දකින්න හිටියා. තමාතුලින් ලෝකේ බලන්න බලන්න බලන්න කියලා කියනවා. කියන එක කියන්නෙත් නෑ කොහොමද බලන්නේ කියලා. මුන් අහන්නෙත් නෑ කොහොම බලන්නේ කියලා. ආ කොහොම බලාගෙන ඉන්න කියනවා. ඒක උන් මුඩුට බල බලාගෙන අපි තහත් උනා කියලා යනවා කියලා කියවලු. ඒක විලාදි. ඒක මුන් අහන්නේ කොහොමද ඔක බලන්නේ කියලා. කොහොමද ඔක කරන්නේ කියලා. ඒක අහන්නෙත් නෑ මුනුත් අර දන්නවා වගේ කියලා කොහේ කරන්නේ කියලා. ආ හරි දැන් රහත් උනා තව වුණා කියලා උන් කියවලු. ඒක විලාදි. සාධක දෙන්න පුළුවන් එහෙම වුණා නම් අයි මොකද බුදුහාම සාධක දුන්නේ ලංකාවේ වගේ ස්කෝලක් දාගෙන සාධක දෙන්න පුළුවන් සාධක දෙන්න තහනම් ඒක වෙලා නම් සාධක දෙන්න තහනම් ඒක ඩ්‍රයිවිං කරන්න පුළුවන් ඩ්‍රයිවිං කරන්න පුළුවන් කියලා සාධක ඇසෙන්නේ ලයිසන්ස් දෙන්නේ ඒක මොකද තහනම් දෙන්නේ වෙලා නම් ඉතින් බොරුයි බුදුහාම සාධක දුන්නේ නෑ විසා කාර්යවන් කියලා කවුද කිව්වේ ඉතින් බුදුහාම සාධක ඇදලා නැති අයම් තෙන් කියන්නේ දෙන්න පුළුවන් ඒ තමයි ඒක බාද නෑ වෙලා නේද? හැබැයි නැතුව වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි? දැන් ඉතින් ඕම් වගේ තව වැදගත් කාරණයක් දැන් අපි ඊළඟට තේරුම් කරගන්න තියෙනවා. දැන් තමන්ට පැහැදිලි දෙයක්. මොනවායි සැකයක් ප්‍රශ්නයක් තියෙනවද? මේ ලෝකෙම ඔය ධාතු වටේ නිර්මාණ එමුනම් ඒවා වර්ග 12යි තියෙන්නේ. අභ්‍යන්තර ආයතන, සබාහිර ආයතන, එහෙම නැත්නම් අභ්‍යන්තර රූප, බාහිර රූප කියලා කියනවා. හරිද? ඒවා ඉතින් ප්‍රමාණ වශයෙන් කියන්න බෑ. දැන් රූප ගත්තාම අපිට ඇහැට පේනවා අනන්තයි. ඒවා දැකලා නැති ඒවාත් තියෙනවා අනන්තව කොච්චර තිබ්බත් හැබැයි ඒ ඔක්කොම රූප ගණිතයි. අපිට පෙවුනත් එකයි නැතත් එකයි දැන්. හරිද? ඒත් අපිට ශබ්ද ඔක්කොම අහන්න ඕනේ හැබැයි මොන ශබ්දයක් කරේ කොහොමද? ශබ්දයක් කියලා කියනවනේ ඒක සුද්ධාටිලයි දෙක. එතන. එතන අපිට ඇහෙන්නේ ශබ්ද තියෙනවා කියලා අපි දන්නවනේ ඒකත්. හැබැයි මොකෙන්ද හැදලා තියෙන්නේ නේද? සුද්ධාට. ඉතින් අපි ඒවා අහන්න දඟලලා වැඩක්ද? ඒ තහඬ සුද්ධාට කියන්නේ. ඇයි වැඩක් නැත්තේ කියන එක දැන් කියලා දෙන්නම්. ඇයි වැඩක් නැත්තේ? ඔය ධාතු වටේ නිර්මාණ සියල්ලම මොන தත්ත්වයටයිද? ඔය ආජීවී ලෝකයේ සියලුම නිර්මාණ අනිත්‍ය කියන දුක්ඛ කියන අනාත්ම කියන ත්‍රිලක්ෂණයටයි තියෙන්නේ. ඒ ඉන්න කරලා වැඩක් අන්න ඒක අපිට අවබෝධ කරගන්න. මෙතරයි අපි දැනගන්නේ. ඊට අපිට වැඩන්නේ. හරි එහෙනම් ඔය අටෙන් හැදෙන ඒවාට පොදු තවත් ලක්ෂණ ටිකක් මේ තිබි. දැන් කලින් එකක් කිව්වනේ ඒ ගති අටේ ස්වභාවය මොකද්ද? තනියෙන් තියෙනකොට අඳුරන්න බැහැ. ඒවයික ලක්ෂණ. ඒවා දැනගන්න. මේ પરමාර්ථ ස්වභාවය තේරුම් ගන්න නැත්නම් වැඩ ඔක්කොම හදින්න. තනියෙන් අඳුරන්න බෑ. ඒතර අඳුරන්න වෙන්නේ එකතු වෙච්චාම. ඒකත් ඒක ලක්ෂණ. ඒතර එකතු වෙනකොට කීයක් එකතු වෙනවද? 8ම. ඒක පහක් එකතු වෙන්නේ නැහැ. හතරක් එකතු වෙන්නේ නැහැ, තුනක් එකතු වෙන්නේ නැහැ, දෙකක් එකතු වෙන්නේ නැහැ. එකතු වෙනවා නම් අටම එකතු වෙනවා. ඒකත් ඒකේ ලක්ෂණය. දර වෙන් වෙනවා නම් දර වෙන් කරන්න පුළුවන්ද බැද්ද? බෑ. අටම එකතු වෙලා නැහැ හැදිලා තියෙන්නේ. හ්ම් අටම එකතු වෙලා තියෙනවා හැදිලා මේ වෙන් කරන්න බැද්ද කියලා මම හැමෝම ඔක තමයි. ඔක වැරදි විදිහට හිතාගෙන ඉන්නේ. දැන් වෙන් කරන්න බෑ. අනිත් එක න ะ? හා? මම අහන්නේ වෙන් කරන්න බැද්ද කියලා. අට අටටම වෙන් වෙනවා කවදා හරි අපිට වෙන් කරොත් දැන් අපිට දෙලා තින්නේ අපි මේවා වෙන් කරාම වෙන් කරාම ඒ අටේ අටේ ගඩවල් වලට වෙන් වෙනවා මිස අපිට අටේ අටේ ගඩවල් අපිට තේරෙන්නේ අපිට ඔක වෙන් වෙලා ගියාම මොකද වෙන්නේ නැතුව යනවා අට වෙන් වෙනවා නම් අටම වෙන් වෙලා යනවා මොකුත් ඉතුරුනේ හරිද වෙන් කරන්න බෑනේ <laughs> වෙන් කරන්න පුළුවන් වෙන් වෙලා යනවා ඒක වෙන් වෙලා ගියාම මොකුත් අඳුරන්න බෑ නොපෙනී තියෙන දේවල් එකතු වෙලා අටක් එකතු වෙලා හැදෙනවා වෙන් වෙනවා නම් අටම වෙන් වෙලා යනවා. දෙකක් වෙන් වෙලා තුනක් වෙන් වෙලා යන්නේ නැහැ. තේරෙනවා කියන්නේ? දැන් තමයි මේක කැලි දෙකකට කැඩුවත් ඒ දෙකේමත් ওই ගති අටම තියෙනවා. කැලි 100කට කැඩුවත් ඒ 100ම තියෙනවා. කැලි 1000කට කැඩුවත් ඒත් ওই 1000ම අර ගති අටම තියෙනවා. යම් අවස්ථාවක වෙන් කළ වෙන් කළ අපි ගති අටට වෙන් වුණොත් ඉතුරු නැති වෙනවා. තේරෙනවා කියන්නේ? එහෙනම් ඔබ හරියට තේරුම් ගන්න ඕනේ මේ පරමාර්ථයන්ගේ ලක්ෂණ ඈ. ඒ කියන්නේ සම්මත කවදාද දවසක එක වෙනවා නේද? ආදාරි දානදක දැම්ම වෙනවා. පත් වෙනවා කියලා හිතාගෙන දැන් කියා දෙන්නේ. පත් වෙන එකම බලාගෙන ඇති. ඒ නේද මේ කියා දෙන්නේ. හිතාගෙන පත් වෙනවා කියලා. මුළු ලෝකෙම තමයි. මුළු ලෝකෙම දැන් නැති වෙනවා. ඒකින තමයි මේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මක ලක්ෂණ ටික බුදුහාමුදුරු කිව්වේ. ඒ හින්දා ඒක තේරලා තියෙනවා නම් ඔක්කොම ඉවර වෙනවා තමයි. ඒක තේරලා නැති හින්දා තමයි ඔය දඟල් දඟල් ඉන්නේ. මොඩගම් කොළ කරා. දැන් අතර අඳුරනවාද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඔය අටෙන් හැදෙන ඒවාට පොදු තවත් ලක්ෂණ තුනක්. හරිද? දැන් මොකද්ද? අනිත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ කියන්නේ මොකක්ද? අනාත්ම කියන ලක්ෂණ. ලක්ෂණ කියන්නේ ස්වභාවය. හ්ම්. දැන් අඳුරනවද? දන්නවද කියලා? දන්නේ. සාමාන්‍ය කියන්නේ අනිත්‍ය නිට්ටය. අනිත්‍ය කියන්නේ නිට්ටය නෑ. අයිති කියන්නේ නිත්‍ය නෑ තමයි. ඒක මොකද්ද කියන්නේ මං අහන්නේ? අත නිත්‍ය තියන්නේ නෑ. තියන්නේ නෑ කියන්නේ මොකද්ද නිත්‍ය තියන්නේ කියන්නේ? ඒ කියන්නේ අර නිත්‍යව එකට පිටින් නෑ. එකට පිටින් නැත්නම් මේ තියන්නේ? නිත්‍යව. නිත්‍ය නෑ කියන්නේ. හැමදාම. හැමදාම. ඒක පොඩි කාලයක් තියෙනවා. ඈ? පොඩි කාලයක් තියෙනවා. ඈ? පොඩි කාලයක් තියෙනවා. පොඩි කාලයක් තියෙනවා. කොතර කාලේ? නෑ. අපි දැන් කියුවා අපි අර මොනවා හරි දෙයක් බැලුවාම ඒකේ මොහොතේ විතරයි එහෙම තියෙන්නේ කියලා. ඉතින් එහෙමනම් ඒක තියෙන්නේ ඊළඟ නැතිලා යනවා. නැතිලා ඒ මොකද? ඒවා චිත්තක්ෂණ දාට පොඩි කාලයක් ඇතුළත ඇති වෙනවා. තව තියෙනවා නැති වෙනවා. හා මොකක්? හැම දෙයක්ම. හැම දෙයක්ම. හැම දෙයක්ම කියන්නේ. පිටිකයක්. ඒක මුළු ලෝකෙම. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ කියලා අහන්නේ. වෙනස් වෙන හින්දා. දැන් මට ඉස්සර දැනගන්න ඕනේ අනිත්‍ය කියන ලක්ෂණය මොකද්ද? අනිත්‍ය කියන ලක්ෂණය එක ලක්ෂණයක්ද? ඒකට ලක්ෂණ ගොඩක් තියෙනවද? ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. හේතු නිසා හටගන්න අවශ්‍යයක්. මොනවා එකක්? අනේ දැන් හාමුදුරනේ අපි අපේ ඇඟ ගැන බැලුවත් එහෙම ආ අපේ ඇඟ ගැන බලාගත්තාම ඇති මුළු ලෝකෙම ගැන බලාගත්තා. ඒක තමයි බුදුහාමර කියන්නේ. හරි. ආ ඇඟ ගැන බලාගත්තාම දැන් අපි ආශ්වාස කරාම මේ මොනවාද ඔක්සිජන් එක එකතු වෙලා ලේ පිටිසු වෙලා ගිහින් ඉතින් එතකොට ආපහු අර මැරෙන ශෛලිය ආපහු වැඩි වෙනවනේ. හ්ම්. ඉතින් එතකොට ඒක තමයි ඉතින් අලුත් ඒවා හට ගන්නවා කියන්නේ අපි කලින් හිටපු එක නෙමෙයි එතකොට. හ්ම්. අනිත් එක ගැන මොකක්ද වෙන්නේ කියලා මම අහන්නේ. වෙනස් වෙනවා. උපත්ති තితి භංග. උපත්ය උපත්ති තితి භංග. ඒකට භංග වෙනකොට අනිත් නැත. වෙන්නේ තියෙනවා. තියෙන කාලේ වෙනස් වෙනස් වෙනවා. අලවටි වුණා නම් හැදෙන්නේ නැහැ. නැහැ. තම්බි අහන්න. අලවල තිබුණා නම් තිබුණේ මොකද්ද කියලා මාත් අහන්නේ. තියෙනවා නම් ඒක නිත්‍ය වෙනවා කියලා කාලේ. ඒකයි වෙනස් වෙන්නේ. ඒකත් වෙනස් වෙනවා. කොහොමද අල්ලපු මොහොතට තිබුණා. ඒ තිබුණා නම් නිත්‍යයි. හරි. අල්ලන මොහොතේ තිබුණා නම් නිත්‍යයි. ඔව්. ඔව්. ඒ තියෙන වෙලාව නිත්‍යයි. නැහැ කියන්නේ අනිත්‍යයි. නැහැ කියන්නේ නිත්‍යයි. කෙනේ වෙලාව කෙටි කාලයකට තිබා. තිබා. කෙටි කාලයකට තිබ්බා ඒ තිබ්බට සල්ුවා. හ්ම්. ඒක නැති වුණා. <laughs> කියන්නේ හැම දෙයක්ම හැම මොහොතෙම වෙනස් වෙන නිසා ඒ නිට්ටය ඒ අනිත්‍යයි හැම දෙයක්ම. වෙනස් වෙන්නේ අනිත්‍ය නෑ. වෙනස් වෙන හැම තත්ත්වයේම හැම දෙයක්ම අපිට ඇහැට නොපෙනෙනාට සයිලයක් හරි වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න දෙයක් තියෙන්න ඕනේ නැද්ද? තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ඒ දේ නිට්ටයද නැද්ද? සියල්ල අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි. නැහැ තියෙන එක වෙනස් වෙනවා කියන්නේ? ඉතින් හැම මොහොතෙම ඒක ඒකේ විනාශ නැති ඇති වෙනවා නැති වීමක් අමර කියන්නේ නැහැ. විකාර ස්වරූපයකට වෙනවා පරතරේ. හිත දෙයක් නෙවෙයි. ඒ කියන්නේ කොච්චර කාලයක් ස්ථිර දෙන. සෛලව දීලා බැරියම. අවශ්‍ය චිත්තයෙන් දාහකට. චිත්තයෙන් දාහකට කොච්චර කාලෙද? ලක්ෂ කෝටි. අපරේකේ ලක්ෂ කෝටි වාරයක්. අපේ ලක්ෂ කෝටි වාරයක් කවදද කිව්වේ? චිත්තක්ෂණ එකක් කියලා. එකක් කියන්නේ අපේ ලක්ෂ කෝටි කාර්යයක් කියලා කොහෙවත් තියෙනවද? බුදුහාමුදුරන් නම් එහෙම කියලා නෑ. අපේ ලක්ෂ කෝටි කාර්යයක් විතර වෙන්න පුළුවන් කියලා ඉතලා කිව්වේ ඈ. ඒකත් උදාහරණයකද බුදුහාමුදුරන් කිව්වේ. එහෙම හරියටම මේක සංඛ්‍යාව දක්වන්න බෑ. හරි එහෙම ගමන්නේ කොහොම හරි අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා කියන කාරණේට නෙවෙයි. ඔය ඉඳාගෙන වෙනස් වෙනවට තමයි අනිත්‍යයි කියන්නේ කියලා. නමුත් ඒක නෙවෙයි. අනිත්‍යයි කියන්නේ ඇති වී ඇති වූ සැනීම ඉතිරි නැතුව නැති වෙනවා. ඈත් නෙමෙයි. එහෙම තියෙන එක තමයි. ඇති වූ තැනින් ඉතිරි නැතිව නැති වෙනවා. උපාද වය ධම්මිනෝ කියලා විතරයි කිව්වේ. උපාද තితి වය ධම්මිනෝ කියලා කතාවක් නැහැ. උපාද වය. උපජ්ජිත්වා නිරුද්ධ. ඇති වුණා නැති වුණා. හරිද? ඔය කොහමද තේරෙන්නේ නැහැ සල්ලි දෙනවා කියන්නේ ඊට වඩා. මම දන්නවා කොහමද තේරෙන්නේ කියලා තේරෙන්නේ නැති නම් තමයි ඔතන ඉන්නේ කියලා මම දන්නවා. ඕක එහෙම තේරෙනවා නම් මේ ලෝකේ තේරෙන්නේ බුදුහාමුදුර විතරයි තනියෙන් අයිත්‍යයි කියන එක. වචනේවත් අහන්න හම්බෙන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක විතරයි කියලා කියනවා. බුදුහාමුදුර පහළ වෙන්නේ toy ටික කියා දෙන්න විතරයි කියලා ධර්මයේ තුල කියනවා. ඔය වෙන මොනවා දැනගත්තත් ඇති කේම්මල් වගේ වැඩක් නැහැ. තමන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය දැන නැත්තම් බුදුහාමුදුරුවෝ වදාලා දෙනවා අට්ටක් කරා තීනිපදා සම්බුද්ධප්පකාදිතා අකුරු අටෙන් යුක්ත වචන තුනක් විතරයි මම මේ 45 ශ්‍රාවක පුරාම ඒ කියන්නේ අවුරුදු 45 තිස්සේ කිව්වේ කියලා. ඔතරයි කියලා තියෙන්නේ. ඔය මොන සූත්‍රයක ඒවත් දැනගන්නේ සූත්‍රේ තේරුණා නම් ඔය ටික තේරිලා තියෙනවා. මොනවද තේරිලා දිනෝනේ අනිත්‍ය බව. දුක්ඛ බව අනාත්ම බව. ඔය ටික තේරලා තියෙනවනම් වී ලැජ්ජාවක් තියෙන එකෙක්වත් ගෙදරවල ඉන්නේ නැහැ. මම බද්ද කියනවා ඔකියා දුන්නා බද්ද. ඇයි කියලා. තේරිලා නම් ඉන්න බැරි වෙනවා යාර. තේරෙන්නේ නැති ඉඳ තමයි ඔය වගේ අනිච්ච අනිච්ච කියලා ගෙදරට එලා අනේක අනිච්ච දෙක ඇතුල් ඉන්නවා ගෙදරට එලා. අනිච්ච කියලා. ඒක අපෝ පොඩ්ඩක් කියන්න. අපෝ පොඩ්ඩක් නේද දැන් පැය දෙකක් විතර කියලා දෙනවා. ඔය ටික කියා දෙන්න. එන්නක පොඩ්ඩකින් කියා දෙන්න පුළුවන් නම් බුදුහාරව දවස් පාතිද කියන්න ඕනේ නෑනේ. එන්න පොඩ්ඩකින් කියන්න බෑ. ඔබේ වෙලා තියෙන වින්නයි ඕක මොකදමයි මේක දැනගන්නවත් ඒ වෙනුවෙන් කාලය ගත කරන්න දූදානන්නේ අද ඉන්න ඔය මහලු බෞද්ධයෝ ටික. උන්ට මේ පැයෙන් බණ කියන්න ඕනේ. පැයෙන් බණ කියන්න. උන්ට පැයෙන් අර ඒ කියන්නේ සෙලික නූඩල්ස් වගේ පැයෙන් බණ. මේක නිවන් දකින්න බෑ. බුදුහාමේ අවදාන පාක්ෂිකේ ඔය කියන ආකාරයෙන් කිව්වා වගේ. මේක මේ එක පය වගේ කියලා ඉවර කරන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් ඒ වගේ ඥාන දෙනවා නම්. බාහිර ආර්ජිත වගේ මේ කියනකොටම rahat වෙන්න පුළුවන් පෙර අරවා පුරු කළ තිබ්බා. එහෙම නෑ මේ කාලේ ඉන්න හැට එහෙම වෙන්නේ නෑ. ඒ ඉන්න දැන් අනිත්‍යයි කියන ලක්ෂණය ඔය කිව්වේ ඈ. එතන අනිත්‍යයි ලක්ෂණය ඒකත් එක බද්ධ වෙනවා දුක්ඛ අනාත්මක තවත් ලක්ෂණ දෙකක් ඈ ඒවා තමයි මඳුරුද අනිත්‍යයි කියන්නේ උපාද වය ධම්මිනෝ. එහෙම නැත්නම් කියනවා උපාද උපඤ්ඤායති වයෝ පඤ්ඤායති කියලා. ඇතිවීම සහ නැතිවීම කියන කාරණේ. ඒක දැන් අපිට එහෙනම් ප්‍රශ්නයක් දැන් උතන පැහැදිලිවම එනවා. එහෙනම් මෙතන අපිට යමක් තියෙනවා අපිට ගන්නවා අඳුර අතර ගන්න, පේන්න, ඇහෙන්න දේවල් දෙනවා කියන්නේ. මේක විදියක් නැහැ නේද? එහෙනම් ආන් එකට හේතු තමයි දැනගන්න ඕනේ. හරිද? එතකොට මේ අනිත්‍ය ගැන කතා කරන්නේ මොකක් සම්බන්ධයෙන්ද? එතල මම කියවන්නේ මේ කතා කරන්නේ මොනවා ගැනද? රූප ධර්මතා. රූප ධර්මතා කියන්නේ මොනවා ගැනද නේවද? සුද්ධාෂ්ටක දෙන. කියන්නේ මේ කතා කරන්නේ සුද්ධාෂ්ටක හැදෙන ඒවා පිළිබඳව කාරණයක් විතරයි දැනට. පස්සේ තව කැලක් අපිට එක තියෙනවා අපේ. දැනට කතා කරන්නේ දැන් ඉතින් තමයි තව පණ කියන එක දන්නේ නැහැ. එක පස්සේ එක තියෙනවා. දැන් මොන රූප ධර්මතාවයන් කියලා හැදෙන්නේ මොකෙන්ද කියලා අපි දන්නවා සුද්ධාෂ්ටකේ. එහෙනම් දැන් අපිට ඔක මේ රූප ධර්මතාව ඔක්කොම ගැන හොයන්න දෙයක් නේ අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? සුද්ධාෂ්ටකය ගැන විතරයි. සුද්ධාර්ථය ගැන හොයාගත්තාම ඒකෙන් හැදෙනවා ඔකට මේක ආදාගෙන. එහෙනම් මේ කිව්වේ අන්න ඒක ගැනමයි බුදුහාරු මේ සුද්ධාෂ්ටකයෙන් හැදෙන ස්වභාවය ගැන. එතකොට මේ හැම ආයතනයකම ස්වභාවය තමයි සුද්ධාෂ්ටක නිර්මාණය. එහෙනම් ඒකේ පොඩිම එක තමයි සුද්ධාෂ්ටකය කියලා කියනවා. එහෙම නැත්නම් ඒකට කියනවා රූප කලාපයක් කියලා. ධර්මයේ තුල උඹේ වචන පාවිච්චි කරනවා. මොකද්ද? රූප කලාපයක් නැත්නම් සුද්ධාෂ්ටකයක්. ඒක තමයි මේ අපි භෞතික தත්ත්වය අඳුරන මේ ලෝකයේ අඳුරන්න ලැබෙන ඕනෑම වස්තුවක් සකස් වෙන්න අවශ්‍ය මූලික ස්වභාවය. ඒතර ඕකේ தත්ත්වයත් අපි දැනගන්න ඕනි. ඒකේ ස්වභාවය ගැන අපිට දාලා අදහසක් තියෙන්න ඕනි. ඒ ගැන තමයි මේ කිව්වේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. හරිද? දැන් එතකොට ඔන්න ඔය රූප කලාපය කියන එකේ ස්වභාවය ගැන තමන්ට වැටහීමක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් තමන් පරමාණු කියලා එකක් ගැන කියනවා. නේ? පරමාණු කියන එක අපකට හැට පේනවද? නැහැ. හැබැයි පරමාණු තුල තවත් ඒවා තියෙනවද නැද්ද? තවත් ඒවා තියෙනවා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා තවත් ඒවා තියෙනවා. දැන් ඒව කොහොමත්ම පේනවද? නැහැ. එතකොට මේ කතා කරන රූප කලාපය කියන එක ගත්තාම ඔය රූප කලාප බිලියන ගාණක්වත් එකතු වෙන්න පුළුවන් කියනවා එක පරමාණුවක් හැදින්න. හරිද? එහෙනම් ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන කියලා කතා කරන ඒවා දැන් ඔය අන්වීක්ෂ වලින් එයාදී උපකරණ වලින් බලලා පරීක්ෂා කරා නම් ඊටත් එහා එකක් තමයි ඔය කිව්ව බුදුහාම. අදලා තියාගන්න. එන්න. ඔය ආවෝදේ නැතුනොත් ඔක්කොම වර්ධින. එතකොට ඕම් කතා කරන්නේ අපිට මේ ඇහැකින් දකින්න පුළුවන් දෙයක් ගැන නෙවෙයි. හරිද? නුවණින් තේරුම් කරගන්න. ඒතර රූප කලාපයක් ක්‍රියාකාරීත්වය තමයි ඔය කිව්වේ. රූප කලාපයක් ඇති වෙලා රූප කලාපය නැති වෙලා යනවා කියන එක තමයි සංසිද්ධිය. ඒක කවුරුත් කරපු දෙයක් නෙවෙයි. ඒක තමයි මම කිව්වේ ආපෝ ගති ක්‍රියාකාරීත්වය. ධාතු අට එකතු කරා එකතු කරපු තැනින් වෙන් කරා. පඨවි, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. කීයේ තියෙන්නේ? කියලා කිවි. අටක් කිව්වද? අටක් කිව්වේ නෑ. පඨවි, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. හතයි. එතකොට මේ හත එකතු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ වෙන්නේ ආපෝ කියන ගතිය. ආපෝ ගතියෙන් තමයි මේක එකතු කරන්නේ. එකතු කරපු ගමන් පවතින්නේ ඒක නැති කරනවා. ඒක ඒකේ හැටි. ඒක තමයි අපිට ගන්න බැරි. බුදුහාමරෝ පහළ වුණත් නැතත් ඔක කොහොමද හිතේ? බුදුහාමරෝ තේරුම් කරගත්තා ගැඹුරු සම්මා ඥානයක් ඇති කරගෙන. තේරුණා? ඒතර ඒ වගේන් තමයි මේ ඔක්කොම හැදෙන්නේ. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට මේවා තියෙනවා කියලා තේරෙන්නේ ඇයි? මේ රූප කලාපය අපිට තේරෙන්නේ නැහැ. රූප කලාප බිලියන බිලියන ගාණක් එකතු වෙලා ඇති වෙන රූප බින්නේ කියලා එකක් කතා කරන ඔන්න ඔය රූප බින්නයක් තමයි අපිට ඇඟට ගෝචර වෙන්නේ. එතකොට මේ රූප බින්නය තුළ රූප කලාප බිලියන බිලියන ගාණක් තියෙනවා. එතකොට මෙන්න මේ බිලියන ගාණක් අතර තියෙන රූප කලාප එක මොහොතක එකතු වෙච්ච ඒවා නෙවෙයි තියෙන්නේ. දැන් අපි කාලය දැන් ඔතනදි තමයි අපිට පැහැදිලි කරන්න වෙන්නේ. හරිද? එතකොට ධර්මයට කිසිම කාලයක් දක්වන්නේ නැහැ. බුද්ධ ආගමේ කිසිම කාලයක් තැනකදී කාලය ගැන කතා කරන්නේ නැහැ. ඒක අකාලික ධර්මතාවය. මේ බිලියන ගාණක් තියෙන රූප කලාපයන් එකම මොහොතේ එකතු වෙච්ච ඒවා නෙවෙයි තියෙන්නේ. අපි තුමු එක තත්පරයකදී රූප කලාප 100ක් එකතු වුණා කියලා. දැන් තේරුම් ගන්න මේ කියන්නේ. එතකොට ඊළඟ තත්පරය වෙනකොට මේ රූප කලාප 100 ම ඔය කියන ආකාරයෙන් විනාශ වෙන්න පෙර ආතුව තවත් වෙනත් රූප කලාප ටිකක් හට ගන්නවා. එතකොට අර ටික විනාශ වෙලා හැබැයි අපිට වෙන්නේ මොකද්ද? වෙනත් රූප කලාප ටිකක් ඇති වෙලා තියෙනවා. අපි හිතන්නේ අර තිබිච්ච එකම වගේ එකක් තියෙනවා කියලා. හරිද කිව්වේ? හරි. ආන්ගේ සිද්ධාන්තය නිසා රැවටෙනවා, පවතිනවා කියලා. සාධක ගොඩක් ඔකට තියෙනවා නේද? මේ ඔක්කොම ගියා දෙන්න කාලයක් නැහැ. කෙටි කාලෙකට මන්ට කාරණා කීපයක් පැහැදිලි කරලා දෙන්න. හරි. ඒක එක ක්‍රියාකාරීත්වයක්. ඒ වගේ මේ ලෝකයේ තියෙන සියලු වස්තු පිළිබඳ සාධක එක එක ආකාරي ක්‍රියාත්මක තත්ත්වය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඔක්කොම අපිට දැනගන්න ඕනේ. තමන් මූලික ඔන්න ඔය ලක්ෂණ හඳුනගන්න. එතකොට ඕකෙදි කියනවා මේ රූප කලාපයක් ඇති වෙලා රූප කලාපය ඒක විනාශ වීම කියන කාර්යය සිදු වෙන්න යම් කිසි කාලයක් ගත වෙනවා. හැබැයි ඒ කාලේ මනින්නේ මොකෙන්ද? කාලේ මනින්නේ මොකෙන්ද? රූප කලාපයක් ඇති වෙලා යම්කිසි ඒක ඇති වෙලා ක්‍රියාත්මක භාවයකින් යුක්ත වෙලා නැති වෙනවා කියන එක සිද්ධ වෙනවා. ඈ ෂණයක්. ආශනිය මනින්නේ මොකෙන්ද? ඔය කියනවා ෂණයක් කියලා. ෂණයක කාලයක්. ෂණිය කියන්නේ මොකද්ද? ඇතිවිල්ලම් ගන්න. ඇතිවිල්ලම් ගන්න කාලේදී ඔක හරියන්නේ නැහැ. ඇතිවිල්ලම් ගන්න කාලේ ජන කෝටි ලක්ෂ කෝටියක් තියෙන්න පුළුවන්. චිත්තක්ෂණයක් කියලා. සිතට සාපේක්ෂවයි මේක කතා කරන්නේ. ඇයි මේ සිතට සාපේක්ෂව කතා කරන්නේ? මේවා ගෝචර වෙන්නේ සිතට වෙන නිසා. හරිද? සිත කියන්නේ ධර්මතාවයක්. ඒක ධර්මතාවය. ගෝචර වෙන්නේ සිතට විතරයි. සිත විතරයි. දැන් කොහොමද අපි අඳුරන්නේ? මේ අඳුරන්නේ මොකෙන්ද? පාන නැත්තම් මේක කරන්න බෑ. ඈ තිබ්බට රූප තිබ්බට පෙනීද? අඟුලදාද කිව්වනේ. කන තිබ්බට දත තිබ්බට ඇහෙයිද? එහෙම වෙන්නේ. ඒක වෙන්නේ මේ සිත කියන එකක් සකස් වෙන්න ඕනේ. එකක් සකස් වෙන එකක්. හරිද? තියෙනවා කියලා හිතාගන්න බෑ. ඒක තමයි උපාදානයක්. එහෙම නැත්නම් මිත්‍යාවකටපත් වෙනවා. හිතක් තියෙනවා කොදෝකත් යදීනේ. එහෙම එකක් නැහැ. හරි? එතකොට සකස් වෙන මෙන්න මේ සිත තමයි ලෝකේ වේගවත්ම ක්‍රියාවලිය. ලෝකේ යමක් වේගයෙන්ම සැකසීලා නැති වෙන එක තමයි සිත කියන්නේ. අධිකම වේගයෙන් සිද්ධ වෙන දේ. හරි? ඒතර ඔන්න සිතට සාපේක්ෂව තමයි ඔය රූප කලාපයක අවශ්‍ය කතා කරන්නේ. චිත්තක්ෂණය කියලා කියනවා සිතක් ඇති වී පැවති නැති වෙනවා කියන સિદ્ધාන්තයක් ඒක સિદ્ધාන්තයක්. ඒ සඳහා ගත වෙන කාලයට අපි කියනවා චිත්තක්ෂණය කියලා. තේරෙනවද? ඒ වගේ චිත්තක්ෂණ 17ක කාලයක් ওই රූපේට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙනවා. අන්න ඒ නිසා තමයි රූපයක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ. හේතුව දැන් සිත ඇති වෙලා පැවතිලා නැති වෙනකොට රූපේ නැති වෙන්නේ නැහැ තාම. ඇයි? චිත්තක්ෂණ 17ක කාලයක් රූපයට තියෙන්න පුළුවන්. ඒතර සිත ඇතිලා නැති වුණාට අර ඇතිවෙච්ච රූපය තාම ඒ ක්‍රියාකාරීත්වය විනාශ වෙලා ගිහිල්ලා නැහැ. ඒතර ඒ අතර කාලයේදී තවත් වෙනත් රූප කලාප හටගන්නකොට ඒවා විනාශ වෙන්නේ නැතුව අපිට තියෙන වාසේ තේරෙන මොකද රූප කලාපය කියන එක අපිට ඇහැට පේන එකක් නොවන නිසා මේක කෝටි ප්‍රකෝටි ගානක රූප කලාපයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි එකට අපිට තේරෙන්නේ එන්ටර්ප්‍රෙනර් අර එහෙම චිත්තක්ෂණයෙන් නැතිලා තියෙනවනේ. එතකොට ඒ වුණාට දෙක අතර සම්බන්ධය අපි කියමු ඔය පටලී ගතේ ප්‍රමුඛව තිබුණා නම් හරි දෙකේම ඒ වගේම තියෙනවනේ. ඒක කොහොමද ඒ දෙකට සම්බන්ධ වෙන්නේ? ඔව් ඒක ඉතාලම සංකීර්ණ හේතු රාශියක් වෙනවා නම් කියලානේ. හ්ම්. ඒකට තියෙනවා රූප ඇතිවීම සඳහා හේතු වෙන කාරණා දැන් දැනගන්න ඕනේ. හරි. මේ රූප සුද්ධාටයෙන් හැදෙන ඒවා ඇති වෙන්නේ ඒවා මේ සුද්ධාටය කියන ඒවා හට ගන්න හේතු තියෙනවා. හේතු තියෙනවා. හරි? ඒතර හේතු කාරණා එකක් පළවෙනි එක ආහාර නිසා රූප කලාප හැදෙනවා. කෑමෙන් හැදෙනවා. ඍතු විපර්යාසයක හැදෙනවා. අවුබැස තුලක හින්දා හැදෙනවා ඒක. හරිද? කර්මය නිසා හැදෙනවා. තමන්ගේ චිතයෙන් අලුතෙන් හදා ගන්න පුළුවන් රූප. ඉතල තියෙනවා ආහාරජ රූප, ඍතුජ රූප, කර්මජ රූපයි චිත්තද රූප කියලා. ඔය හතරම බලපානවා මේ ශරීරයකට. හරිද? ඒක දැන් බිත්තියක් මේසයක් කුටුවක් වගේ එකක් ගත්තාම ඒකට ඍතුජ රූප තියෙනවා. ඒකට ආහාර රූප නැහැ. කර්ම රූප නැහැ. ඒකට චිත්ත රූපත් නැහැ. ඒක ඍතුන් ස්වභාවයක ආකාරයක් උදේ. ඒකට ඒ ආකාරයෙන් ගස් වගේ එකක් ගත්තාම ඒකට ඍතුජ රූප තියෙනවා. ආහාරද රූප දෙනවා කර්මද චිත්ත රූප නැහැ හරිද? ඒතර සත්‍යයක් ගත්තාම තමයි මේ හතරම ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මෙතනට එනකොට තවත් සංකීර්ණයි. මේකට සාමාන්‍ය සරලයි ස්වභාව ටිකක්. ගහක් වෙනකොට තව ටිකක් වැඩි. මනුස්සයෙක් සත්‍යයක් වෙනකොට තව ටිකක් වැඩි වෙනවා. ඒකෙන් තමයි ඔය ක්‍රියාකාරීත්වය හරියට අඳුරන්නේ නැතිද තමයි ඔය ගස් වලට අපන තියනවා කියලා හිතාගෙන ඉන්නේ විද්‍යාවේ. ජීවි වස්තු කියලා කියන්නේ ඒවා. ජීවි නේ. ඒ ආහාර ආහාර රූප ක්‍රියාකාරීත්වය දෙන නිසා. හරිද? ඔය ටික දැන් යන්තම් ටිකක් කියලා දෙන්න. මේක මේ සංකීර්ණ කතන්දරයක් මුළු ගහුරු අභිධර්මයක්ම තමයි කියලා දෙන්නේ. ඔය ටිකට ඔය ටික හරියට තේරුම් කරන්න. එනවා සරලව තේරුම් කරා තමයි තමන්ට ඊට පස්සේ ඒ අනුව හිතේ තා ගියා කියලා හරි? වරද්ද ගත්තොත් නම් පැටලෙනවා බුදු. ඔය මොන අභිධර්ම දැනගත්තත් නම් හරියන්නේ නැහැ. අම්බර ගන්න හම්බාන එක. ආයෙ දෙගන්නේ. ඒ වගේ අභිධර්ම කියලාදී ඔය ඉතින් ඔය කියන ආකාරයෙන් තමන් එක එක වට්ටෝර ටිකක් කියව කියව ඉතින් අභිධර්ම කියයි. ඒක ලේසි නෑ හැම දෙයක්ම. මුලික තේරෙන්නේ නැතුව. හරි? ඒක තේරුම් ගන්න තමන්ට මෙන්න මේ මූලික සාධක ඕනේ රූප කලාපයේ ක්‍රියාකාරීත්වය. රූප කලාපයේ ක්‍රියාත්මක වෙන්නේ මොහොමද? ඒක ධාතු 8කින් සකස් වෙන එකක්. ඒක සකස් වෙච්ච මොහොතේම සිට ඒකේ ශක්තිය බලවත් වෙනවා. ඒ මොහොතේ ඉඳලා මොකද වෙන්නේ? ඒකේ ශක්තිය හීන වෙලා චිත්තක්ෂණ 17ක් වෙනකොට නැත්තටම නැති වෙලා යනවා. හරි? එතකොට ඕම් ඔක අතරතුරදී අර ආහාර රූප කලාපය කියන එකක් ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? මේ චිත්තක්ෂණ 17 ඇතුළතදී මේක විනාශ වෙන්න කලින් ආහාර රූපයෙන් ඒ තිබුණා වගේ ඒවා ටිකක් අවටින් හදනවා. ඒකත් නැති වෙනවා. දැන් ආහාර රූපය කියන්නේ ඒකත් චිත්තක්ෂණ 17 ඒකට ආයෙදි තියෙන. ඒක නැති වෙන්න කලින් මොකද කරන්නේ? ඒකට පුළුවන්කම තියෙනවා බාහිර තියෙන රූප කලා රූප කලාපයන්ගෙන් මේකට එකතු කරගන්න. ඔක තමයි ආහාර රූපයේ ව්‍යාකාරය. ඒක විතරක් නෙවෙයි අපි ධර්මයේ තුල ඔය කියන විදිහට විස්තර කරනවා ආහාර රූප තියෙනවා, ජීවිත රූපය තියෙනවා, අනිච්චතාරූප ඊළඟට ජීරතාරූප සම්පති රූප ඔය විදිහට මේ රූප ක්‍රියාකාරීත්වයන් ගොඩක් විස්තර කරනවා. දැන් අපි මේ ධාතු වටේ ක්‍රියාකාරීත්වයක් ධාතු වටක් කියලා කතා කරාට ඒ ධාතු වට එකතු වීම තුළ ක්‍රියාත්මක වෙන ආකාර වෙනස් වෙනවා. ඒක තමයි ඔය ජීවිත රූප, ආහාර රූප, ලක්ෂණ රූප, ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප කියලා කියන්නේ ඒ වගේ ක්‍රියාත්මක ස්වභාවයක් වෙනස් වෙනවා. හැබැයි එතන තියෙන්නේ අර අටම තමයි. තේරෙනවද? ඔය වැඩි තමන් කල්පනා කරන්න යන්න එපා. තමන්ට හරියට තේරුම් නැත්නම් අපහසු වෙනවා ඔබ හිතාගෙන යන්න ගියා. තමන්ට සරලව තේරුම් ගන්න ඕනේ. එච්චර මොන රූප කලාපේ හැදුනත් ඒව හැදෙන ක්‍රම කොච්චර තිබුණත් ඒකට අවශ්‍ය තියෙන්නේ චිත්තක්ෂණ 17. ඒක අපිට අඳුරන්න පුළුවන් කාලයක් නෙමෙයි. මොකද මේ සිත කෙනෙක් ගැන කියා දෙනවා. මේ සිතක් ඇති වෙන කාලය ගැන කතා කරනකොට අර කිව්වා වගේ ඒක අද උදාහරණයක් විතර කියන්නේ කෝටි ලක්ෂයක් විතර සිත් ඒක තප්පරයක් තුළ හට ගන්න පුළුවන්. මේ තප්පරයක් ඒ කාලේ අපි කොහොමද හිතාගත්තේ? ඒක තුළ සිත් කෝටි ලක්ෂයක් හට ගන්නවා නම් අපිට මේ සිතක් ඇතිලා යන කාලය හඳුනන්න පුළුවන්. හරියට ඒ අදලා අදහසින් කිව්වේ. ඊළඟ තව දැනගදී කියනවා මේ සිත් කොච්චර හැදෙනවද කියලා අහනකොට මේ ඇසිපිල්ලමක් ගන්න අවස්ථාවකදී කොච්චර සිත් හැදෙනවද කියලා මේ මිලින්ද ප්‍රශ්නේදී නාගසේන රහතන් වහන්සේගේ මිලිඳුහාමුදුරු අහනකොට කියන මිලු මිලු රාජ්‍යරු අහනකොට කියනවා මේ ඇසිපිල්ලමක් ගන්න වෙලාවක් ඇතුළතදී කොච්චර සිත් හැදෙන්න පුළුවන්ද කියලා අහනකොට කරත්ත 16ක වීපුර වෙලා මේ කරත්ත 16 තියෙන වී Tamanට ගණන් කරලා නිමා කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඔය ඇසිපිල්ලමක් ගන්න කාලයක් ඇතුළත හටගන්න සිත් ප්‍රමාණය ගණන් කරන්න ඉවර කරන්න බෑ ඒ තරම් වේගයෙන් ඔකට වැඩ කරනවා. එහෙනම් මනින්න බෑ. ඒකනේ තමයි ඔකේ ආසානේ බුදුහාරෝ තමන්ට තීරණය කරන්න කිව්වේ. මේක මේ කාලය සාපේක්ෂ කරගත්තේ පසු කාලීනවයි ධර්මයේ තුල කතා කරන්නේ අකාලිකයි. මේ ක්‍රියාවලියට කාලය දක්වන්න බෑ. අතර මතක තියාගන්න. ඔය කාලයේ ප්‍රශ්නය එන්නේ මේ භෞතික විද්‍යාවත් එක්ක. බුදු දර්ශනයේද කාලය නේ. අකාලිකයි. මොකද මේ ඇති වෙලා පැවතිලා නැති වෙනවා කියන කාරණේ අපි කියන්නේ මමට විස්තර කරන්න ඕන නිසා. නමුත් ඒ කාලය මනින්න බැරි නිසා බුදුහාර වචනයක් පාවිච්චි කරේ අකාලිකයි. ඕකට ඉංග්‍රීසි වචනයක් නැහැ. කුඩාම් ගියා දෙන්න බෑ. ලේසි. බෑ. හේතුව වචන නැහැ ඔය කියන්නේ. හරිද? තව කිව්වනේ. ටයිම් ලැස් කිව්වට කොහොමද හිතාගන්නේ මොකක්ද අපේ කතාව කියලා ආයේ. තේරෙන්නේ වෙන්නේ ඔය වචන වලට ඒ ඒ තියෙන සරල අදහසෙන් තමයි අර වචනයක් එකට හැදුවට වන්න බෑ උත්තර දෙන්නේ නැහැ ඔකට. තේරුම් ගන්න හරි අමාරුයි. අකාලිකයි කියන්නේ කාලයක් නැහැ නෙවෙයි කාලයක් නැහැ නෙවෙයි මේ ක්‍රියා කරන කාලය අපිට මනින්ද බෑ හරිද ප්‍රතිකාන විදියක් නේ ඒක උදාහරණ විතරයි කියන්නේ මෙන්න මෙහෙම සිද්ධ වෙන්න පුළුවන් හරිද ඒක උදාහරණයක් කියන උදාහරණ අපි 100 100ක් එහෙම කියලා ගන්න බෑ අපිට ඒක දල අදහසක් ගන්න මේ කිව්වේ හරිද මේ චිත්තක්ෂණයකදී අපි ඔය කියන චිත්තක්ෂණයක් හටගන්න චිත්තක්ෂණය කියන්නේ කෝටි ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. ඒක තප්පරයකදී කෝටි ලක්ෂයක් චිත්ත අඩ ගන්න පුළුවන්. අපි සරලව කතා කරොත් ඒතර තප්පරයක් බෙදන්න ඕනි කෝටි ලක්ෂයකින්. කෝටි ලක්ෂය කියන්නේ කෝටියට බිඳු ඔව් කෝටියට බිඳු 5යි කෝටි ලක්ෂයකට බිඳු 5යි. හරියට කෝටියට 7යි ලක්ෂයට 5යි දොර 7යි 5යි 12ක් වෙනවා. හරිද? ඒ කියන්නේ එක බෙදීම 10 12. ආන් එහෙම තප්පරේ තප්පරේ බෙදන්න ඕනේ 10 12 තනි බලයකින්. ආන් එවන් කාලයක් වෙනවා. දල වශයෙන් අදාළ මේ කොහොම 100 100ක් හරි එකක් එහෙම නෙවෙයි ඈ. ආන් එහෙම කාලයක් ඇති සිතක් ඇතිලා නැති ආන් මේ වගේ කාල 17ක් තමයි ඔය රූප කලාපයක් පවතින්නේ. එතකොට රූප කලාපයක් ඇති වෙලා නැති වෙලා යන කාලය මනින්න පුළුවන්ද? බෑ. අන්නේ ඉඳ තමයි කිව්වේ මේක උපාද වය ධම්මිනෝ කියලා. නැති වෙනවා නැති වෙනවා විතරයි. උපාද තීති බංග නැහැ. හරිද? හොයන්න බෑ ඒක. තීති මාලයක් හොයන්න බෑ. ඒ කියන්නේ සම්මත ඇති වෙනවා නැති වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. තියෙනවා කියන එක තියෙනවා කියන එක තේරෙන්නේ නැත. ඒක තමයි චිත්තක්ෂණ 17ක කාලයකදී ඕක ක්‍රියාත්මක වෙනවා කිව්වට අපි හිතාගත්තු චිත්තක්ෂණ 17ක් ගැන මේ තප්පර 17ක් එහෙම කාලයක් තියෙනවා කියලා වැරදි. ඒ කියන්නේ අකාලික කියලා කියන්නේ ආන් එක. එහෙම ඕකයි ඔය කාලේ සම්බන්ධ කරලා නැත්තේ මේ ධර්මයට. කාලේ සම්බන්ධ කරගත්ත ගමන්ම තමන් වරද්ද ගන්නවා. කාල සම්බන්ධ නෑ මේක. අනින්න බෑ. ඒක තමයි මේකේ තියෙන ස්වභාවය. අනිත්‍යතාව කියන්නේ ආන් එකක්. අකාලික ධර්මතාවය. නැති වෙනවා යම් කිසි ආ චිත්තක්ෂණ 17ක් පැවැදිලා නැති වෙනවා කියලා අපිට කියනවා පවතිනා නෙමෙයි ඇත්තටම ඒ චිත්තක්ෂණ 17ක් කාල තුලත් මේකේ ශක්තිය ක්‍රියාවලිය අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා නැතිලා යනවා. හරිද? එතකොට ආහාදි රූපයක් වතන ක්‍රියාත්මක වෙනකොට දැන් මිනිස්සෙක්ගේ ශරීරයේ සත්වයේ ශරීරයේ ගස්වල ඔය ආහාදි රූප කියන ඒවා තියෙනවා. ඒ ආහාදි රූපය කියන්නේ චිත්තක්ෂණ 17ක අවශ්‍ය තියෙන එකක් තමයි ඒක. හරිද? හැබැයි ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. චිත්තක්ෂණ 17 ඇතුළේ දිත්තේ දින ක්‍රියාවලියක් තියෙනවා. තේරෙනවද? ඒක හිතා ගන්න බුදුහාමුදුරුවෝ කොහොමද මේවා දැක්කේ කියලා එහෙම. එහෙම ආයෙ මේ වෙන කාටවත් එහෙම කියන්න පුළුවන් කතන්දරයක් එහෙම නෙවෙයි. ඔය මොන භෞතික විද්‍යාව දිනුනේ, වෛද්‍ය විද්‍යාව දිනුනේ මොකෙකුටත් තාම කියා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ඒ බුදුහාමුදුරුවෝ දක්වනවා මෙන්න මේ ආද රූප තියෙන තැනක ඒක අර චිත්තක්ෂණ 17 විනාශ වෙන්න කලින් මොකද කරන්නේ? ඒකට හැකියාව දෙනවා පිටින් තියෙන රූප කලාව. පිටින් තියෙන සුද්ධාට්ටකනේ. මේ බාහිර ලෝකේ තියෙන සුද්ධාට්ටක. ඒතර බාහිර දෙන සුද්ධාටක වලින් මේකට යමක් එකතු කරගන්න. එතකොට අපි හිතමු ඔන්න ආචිත්තක්ෂණ 17 ඇතුළතදී ක්‍රියාත්මක මේක ආහාරද රූප කලාපයක් විනාශ වෙලා ඉවර වෙනකොට ඉවර වෙන්න කලින් බාහිර තියෙන එකක් මේකට එකතු කරගන්න එකට හැකියාව දෙනවා. එතකොට අර චිත්තක්ෂණ 17 දෙක විනාශ වෙනකොට මොකද වෙන්නේ? තව අලුතෙන් වෙන ටිකක් ඇති වෙලා. එතකොට ඕක තමයි වෙන්නේ ඔය පුංචි කාලයේදී අපි ළමයෙකුට ආහාර දෙනකොට ඒ ආහාරය ඉඳන් මොකද වෙන්නේ? ඒ ඒ සත්‍යයන්ට වෙන වෙනම ආහාර තියෙනවා. අපේ ආහාර මොනවා කිව්වත් ඒවත් සුද්ධාර්ථකේ නිර්මාණ. අපි බත් කෑවා කිව්වත් ඔය කියන ආකාරයෙන් හරකෙක් තනබල කෑවා කිව්වත් හරකට සුද්ධාර්ථකයක් තමයි තනබල. ඒක යාට ආහාරයක්. අපිට බත් ආහාරය. හැබැයි දෙන්නම කාලදී සුද්ධාර්ථක තමයි. ඒක නාගේ ආහාරයක රූපකලාපේ ක්‍රියාත්මක භාවය වෙනස්. එතන ගහකට මේ පස් වතුර කියනවත් ආහාර. ගන්න පුළුවන් එකකින් හැදෙන්නේ. අපිට බෑ පස් කාලේ හැදෙන්න. හරි? එතකොට මොකද්ද වෙන්නේ? පුංචි කාලයකදී ඔය ඕන එක ගහක වේවා සතෙකු වේවා ආදී රූප කලාපය බලවත්. ඒකේ ඕජාව වැඩි, ශක්තිය වැඩි. එතකොට මොකද වෙන්නේ? වැඩි රූප කලාප එකතු කරගන්න. හරිද? දැන් ප්‍රතිම රූප කලාප 100ක් තිබ්බා කියලා හටගන්න මොහොතේම හටගත් වෙලේ. එතකොට ඊට පස්සේ මේ රූප කලාප 100 විනාශ වෙනකොට අර ආහාර රූප කලාපය මොකද කරන්නේ? 200ක් විතර හදාගන්න. දැන් මොකද වෙන්නේ? ඒ 200ක් විනාශ වෙනවා චිත්තක් හදාගන්න. ඒ 200 විනාශ වෙන්න කලින් ආයෙත් මොකද කරන්නේ? තවත් 300ක් විතර හදාගන්න. දැන් මොකද වෙන්නේ එතකොට? අර තිබින එක මැරි මැරි යනවා අලුතෙන් වැඩිපුර හැදෙන්න පටන් ගන්නවා. එතකොට ලොකු වෙනවා වගේ දෙනවා තමන්ට වෙන්නේ මොකද? එතකොට තිබුණු මුල් රූප කලාප ටික විනාශ වෙලා යනකොට වෙනත් අලුත් රූප කලාප අලුතින් ඇතිලා තියෙනවා. අපිට තේරෙන්නේ ඇයි? එතකොට ආන් එයා ලොකු වෙනවා කියලා අපි කියනවා. අපිට තේරෙන්නේ වෙනසක් විදිය තමයි. ඒක තමයි ඔය අනිත්‍යයි කියන වෙනසක් වෙනස් වෙනවා කියලා තමයි තේරෙන්නේ. ඇයි අපිට ඒක මෙහෙම තේරෙන්නේ? අර රූප කලාප ක්‍රියාකාරීත්වය අපිට තේරෙන්නේ නැති නිසා. ඒක සියුම් නිසා සහ අධික වේගයෙන් සිදෙන එක. මේ චිත්තක්ෂණ 17ක් කියන්නේ මහලොකු කාලයක් නෙවෙයි. ඉතා සියුම් කාලයක්. ඒක මනින්න උපකරණ නෑ ලෝකෙ. ඒ තමයි බුදුහාරක මේ නුවණින් දැනගන්නවා මිස භෞතික වශයෙන් තෝරන්න බෑ. හරි. එහෙනම් තමයි ඔය භෞතික විද්‍යාවේ හැමදාම වරදින්නේ හැමදාම එයාට පරීක්ෂණ කර කර ඉඳ වෙන්නේ මොකක්ද? කිසිදාක පෙර කියපු දෙයක් එයාට නැවත එහෙමයි කියලා කියන්න බෑ. ඒක ආයෙ වෙනස් කරනවා. ඊට හේතුව හේතුව එයාගේ පරීක්ෂණ කරන්නේ සුද්ධාෂ්ටක නිර්මාණය තවත් සුද්ධාෂ්ටක නිර්මාණයකින්. උපකරණයේ අන්වීක්ෂය නම් අන්වීක්ෂය හැදෙන්නේ සුද්ධාෂ්ටකෙන් ඒකටත් ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒකත් චිත්තක්ෂණ 10ක තුරට විනාශ වෙලා වෙනත් එකක් බාටපත් වෙලා පරීක්ෂණයට භාජනය කරන වස්තුවත් ඒකින ආකාරය වෙනස් වෙලා ඒකට මම දැන් කරපු පරීක්ෂණ හිට ගන්නකොට වෙන්නේ වෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ආදාවත් කිසිම පරීක්ෂණයක් සාර්ථක නෑ. එහෙන් තමයි ඊයේ කියපු කද වෙනක් කරන්නේ. ඔකයි. එහෙන් තමයි විද්‍යාවට ඔය එකක්වත් තෝරන්න බැරි. කරන්න බෑ. එතනම ඒක අතීතයේ කිව්වා අතීතයේ කිව්වා පරමාණුට වඩා පුංචි එකක් ආයේ නෑ කියලා. ඊට පස්සේ නෑ නෑ ඊට වඩා එකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කිව්වා දැන්. ඊට වඩා එකක් නෑ කිව්වා. දැන් තායෙත් කියනවා නෑ ඊට වඩා එකක් තියෙනවා කියලා. දැන් බුදුහාම ඊටත් වඩා එකක් තියෙන බව කියලා දීලා ඉවරයි. ඔක තේරුම් ගන්න නිකන් හිටියන ඔය ප්‍රශ්න මොකුත් නෑ. හැබැයි ඒක ඕනකට ගවරන්න යනවා නේද? ඕනකට කරන්න කියලා අම්පලගෙන ඉන්නේ. පවුලකට සිතිවිලි විතරක් ඒ පිටිය කියලා බලන්න. සිතිවිලි පිටියක්? සිතිවිලි. වටිනා නැති සිතිවිලි. නෑ. නෑ. ඒක තමයි කිව්වේ මම. එහෙම යයි කියලා හිතුවොත් රූපාද තితి භංග කියලා. සිතක් ඇති වෙලා, සිතවිල්ලක් ඇති වෙලා පවතිනව නැති වෙනව නැත්නම් සිත කියලා එකක්. සිතක් කියන එක. සිත කියන එක තාම තේරිලා නැහැ. වැඩි දෙයක් මොකද දන්නේ. එතකොට මේ සිත කියන එකක් ඇති වෙලා පැවතිලා නැති වෙනවා යයි කියලා හිතුවොත් ඒකට යන කාලයට කියනවා මොකද්ද? චිත්තක්ෂණය. මොකද ඒක ඇතිලා වැදිලා නැති වෙනවා කියලා අපි තීරණයක් ගන්න. මොකද අපිට එහෙම නැත්නම් මේක තේරුම් ගන්න කාල ස්වභාවයක් තියෙන්න බෑ. උපාද උපාද විදිබංග රූප කලාපයකට උපාද භංග තමයි වෙන්නේ. නමුත් උපාද භංග නෙවෙයි. උපාද භංග වෙනකන් චිත්තඥාන 17ක් තියෙනවා. ඔව් ඒ තියෙන කාලේ තිතියක් තමයි. හැබැයි තිතිය කියලා කියන්නේ නැත්තේ. අයි ඒකේ ශක්තිය විනාශ වෙවි යන නිසා. ඒක ආකාරයකින් නැහැ. හරිද? දැන් චිත්තක්ෂණය කතා කරාම චිත්තක්ෂණයක් ඇති වෙන්නත් පවතිනවත් නැති වෙන්නත් යම් කිසි එකම කාලයක් යනවා කියලා අපි තීරණයක් ගත්තොත් හරිද? ඊට සාපේක්ෂව චිත්තක්ෂණ 17 කාලයක් රූප කාලය අපේ තියෙනවා. හැබැයි චිත්තක්ෂණ 17 කියනවා අභිධර්මයේ තුලදී මේ පළවෙනි චිත්තක්ෂණයේදී රූප කලාපය ඇති වෙනවා. ඒ ඇති වෙලා චිත්තක්ෂණ 16ක 15ක කාලයේදීම මේක විනාශයට 16 කාල 16 කාලයකදීම විනාශ වෙලා 17 වෙනි චිත්තක්ෂණේ සම්පූර්ණේ නැති වෙනවා. ඒක අපි හිතුවත් ඒක ශක්තිය වැඩි වුණා කියලා වැඩි මුලදී ඉඳන් වැඩි වුණා. ඒක වැඩි වෙනවා කියන්නේ ආරම්භයේදී නම් මේක වෙනස් වෙයි වෙනස් වෙයි කියලා චිත්තක්ෂණ 17 ඇතුළත සම්පූර්ණයෙන්ම මේක වෙනස් වෙලා නැති වෙනවා. ඒකම වෙලාවකවත් එක විදිහට තිබිලාද? ඒ කියන්නේ මැද කාලෙත් පිටි පිටින් මැද කාලෙත් අඩු වෙවි තමයි යන්නේ. මැද කාලෙත් තියනවා කියන්නේ බෑ ඒක විදිහට. ඒක නෑ. තිතියක් නෑ. තිතියක් කියන්න බෑ ඒක. කොහොමද තියනවා කියලා ගන්න. ස්වරූපයක් විතරයි. ආවක පෙන්නන්නකො මම මේකේ මට බැරි තේරෙයි. මට අයිපස් එකක් කියලා දෙනවා මට තේරුන්නේ නෑ. ඒක තමයි මම තේරුම් ගන්න යන්නේ. ඒ මේ තේරුම් කරගන්න වඩා තමයි පටලගත්තොත් මට කරන්න දෙයක් නෑ. හරි. දැන් ඕක බලන්න. දැන් ඔය පස්සාරේ පේනවනේ. ඕකේ දෙන්නේ අපි ওই දන්න වශයෙන් තේරු කරන්න යන කාරණය සිත කියන එක මම කිව්වා දැන් ඇති වෙලා පැවතිලා නැති වෙනවා කියලා. නැති වෙනවා කියලා හිතුවා. ඒකට හරිද? යන කාලය තමයි මෙන්න මේ දක්වන්නේ. මේ බිඳුව 1 2 3 කියලා දෙන්නේ ඔය සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙනවා යයි කියන සංකල්පය ගත්තොත් ඒකට යන කාලය. හරිද? එතකොට ඒ වගේ චිත්තක්ෂණ 17ක් කියනවා මේ රූපයක රූප කලාපයක ආවිෂ. එතකොට ඒ වගේ කාල ගත්තාම කාල 17 වැඩි කරන්න ඕනි තුනේ. හරිද? එතකොට ඔක්කොම 51ක් වෙනවා. ඒක තමයි ඔය රූපයාගේ ආවිෂ සන 52යි වෙලා කියන්නේ. හරිද? එතකොට මේ රතුපාළියෙන් දක්වන්නේ රූප කලාපයක් ඇති වෙන්න යන කාල ස්වභාවය. චිත්තක්ෂණයයි. චිත්තක්ෂණය කුඩා චිත්තක්ෂණ එකයි. හරිද? අර මේ මේ මේ කාලය තුළදී සිතක් ඇති වෙලා පැහැදිලා නැති වෙන මේ එක කියලා මෙතන දාලා තියෙන්නේ. දැන් ඔබ වෙනවනේ. මේ එක කියන தත්ත්වයට එනකොට සිතක් ඇති වෙලා පැහැදිලා නැති වෙලා ඉවරයි. හැබැයි ඊටත් වඩා කුඩා කාලයක් තුළදී තමයි රූපයක් ඇති වෙන්නේ. නේද? ඒ ඇතිවෙච්ච එක මේ මොහොතේ දම මොකද වෙන්නේ වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි කියලා තමයි මෙතනට එනකොට එන්නේ. ඒක එතන ඉඳලා මොකද වෙන්නේ ආයත් ඒකේ ශක්තිය අඩුයි අඩුයි අඩුයි අඩුයි අඩුයි අඩුයි ඉල්ල මෙතන එනකොට නැත්තටම නැති වෙනවා. ඒක තිබ්බා කියන්න පුළුවන් එක විදිහකට. තේරෙනවද? මේ චිත්තක්ෂණ 17 කියන්නේ මයින්ඩ් පුළුවන් එකක්ද? බෑ. එතකොට දැන් මෙතන දක්වලා තියෙන මේ මේ උත්පාදක්ෂණය කියලා මේ කාලයම තමයි යන්නේ සිතක් ඇති වෙන්නත් රූප කලාපයක් ඇති වෙන්නත්. ඒ වගේම කුඩා චිත්තක්ෂණයක් තමයි යන්නේ රූප කලාපේ නැති වෙන්නත් සිත නැති වෙන්නත්. හැබැයි මේ අතරතුර චිත්තක්ෂණ 49ක කාලයක් තියෙනවා රූප කලාපය අර වෙනස් වෙමින් වෙනස් වීමට භාජනය වෙවි විනාශ වෙනකම්. ඕම් ඔය අතර කාලය තමයි අනිත් සිද්ධාන්ත ඔක්කොම වෙන්නේ. මේ අතර කාලය තුල හරිද? මොකද වෙන්නේ? අර ආහාද රූප කලාපයක් තිබුණොත් ඒකට පුළුවන් වෙනවා අලුතෙන් පිට දෙන රූප කලාප එකතු කරගන්න. එතකොට වෙන්නේ දැන් මොකද්ද? අපේ තුම මෙන්න මේ වන් චිත්තක්ෂණ කාලයේදී අපි හිතමු මේ චිත්තක්ෂණ දෙකක් තුනක් ගියාට පස්සේ අලුතෙන් එකක් හටගත්තා. හරිද? දැන් මෙතනදී එකක් හටගත්තොත් ඒක විනාශ වෙන්නේ චිත්තක්ෂණ 10000ක් ගියාට පස්සේ. එතකොට මොකද වෙන්නේ? මේ රතු පාටෙන් පෙන්නලා තියෙන එක විනාශ වෙලා යනවා මේ චිත්තක්ෂණ 51. මෙතන එනකොට කුඩා චිත්තක්ෂණ 51. නමුත් මෙතනින් අලුතෙන් එකක් පටන් ගත්තොත් මම ඒක ඊළඟ එක පෙන්නන්නම්. කොයිද? දැන් ඔක පේනවනේ. දැන් ඔය තියෙන්නේ මම ඔක දක්වලා තියෙන්නේ ඔය වයසට යනකොට වෙන සිද්ධිය පැහැදිලි කරා. වයසට යනකොට චිත්තක්ෂණ ඔය කියන ආකාර රූප කලාපයක් ඇති වෙලා පැවතිලා නැති වෙන යන කාලේ අපිට වෙනස් කරන්න බෑ. හරිද? ඒක චිත්තක්ෂණ 17 කාලයක්ම යන්නේ. දැන් මේකෙදී මේ තම මේ දෙවනි චිත්තක්ෂණය කියලා කතා කරන දැන මේ නිල්පා කහපාටි බෙදලා දෙන එකට මොකද වෙන්නේ? අරකේ ශක්තියට වඩා අඩු ශක්තියකින් තියෙන රූප කලාපයක් ගොඩනැගෙනවා. හැබැයි ඒක මොකද වෙන්නේ? ඒක මෙන්න මේ චිත්තක්ෂණ මනස් දෙක වෙනකොට අර රතු පාට ඉරින් පෙනලා තියෙන එක රූප කලාපයක් විනාශයටපත් වුණාට අර කහ පාටින් තියෙන එක මොකද වෙන්නේ? තව එකක් වැඩිපුර එහාට යන්න කාලය දෙනවා ඒකට. දැන් මේ නිල් පාටින් ගත්ත එකට මොකද වෙන්නේ? අරකට වඩා ශක්තිය අඩුයි. හැබැයි මොකද වෙන්නේ? ඒක යනවා තවත් ඊට වඩා එහාට. දැන් ওই විදිහට ශක්තිය අඩු වෙවි යන රූප කලාප ගොඩනැගෙනවා. මොකද වෙන්නේ? අර වයසට යනකොට ආහාර රූප කලාපයේ ශක්තිය අඩු වෙලා ඒකට එකතු කර ගන්න පුළුවන් ඒවා අඩු වෙනවා. දැන් ඔගේ අනිත් පැත්ත සිද්ධ වෙනවා පුංචි කාලේදී ඒක වෙන්නේ මොකද්ද? Tamanට ඔගේ අනිත් පැත්ත වෙනවා මේ දෙවෙනි චිත්තක්ෂණයට කුඩා චිත්තක්ෂණයට එනකොට අරකට වඩා ශක්තිය වැඩි රූප කලාපයක් ගොඩනැගෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? ඒකත් අරකට වඩා කාලයක් පවතිනවා. ඇයි? මේක විනාශ වෙන්න විනාශ වෙන්න යන කාලයට වඩා වැඩි කාලයක් ඒකට පවතින්න පුළුවන්. හැබැයි මනින්න පුළුවන් ගන්නේ දැන් මේක මෙහෙම කිව්වාම පැටලෙන හින්දා ඒවා පෙරේ කියා දෙන්නේ නැත්තේ හේතුව කාලය දා ගන්නවා අපිට. මේක මේ ප්‍රස්තාරය කරලා කාලය පෙන්නන්න පුළුවන් කතාවක් නෙවෙයි. චිත්තක්ෂර 1000 කියන්නේ අපිට මනින්න බැරි කාලයක්. එහෙන් තමයි අපි සරලව කියන්නේ මේ රූප කලාපයක ආවිෂය මනින්න බෑ හින්දා අකාලිකයි. උපාද වය ධම්මිනෝ කියලා මේක ධර්මතාවයක් විදිහට දකින්න කියලා බුදුහාම කිව්වේ. හරිද? දැන් අපි හිතාගෙන මේක දෙයක් වස්තුවක් කියලා මේ රූප කලාපයක පේන එකක් නෙවෙයි. අපිට අඳුරන්න පුළුවන් ඇහැට පේන එකක් නෙවෙයි. ඒතර අපිට අඳුරන්න පුළුවන් සීමාවට රූප කලාප බිලියන බිලියන ගාණක් විතර එකතු වෙලා තියෙනවා. ඒක තමයි අපිට අඳුරන්න පුළුවන්. හරිද? රෝග ඇතුළේ තව ක්‍රියාකාරීත්ව ගොඩයි. ආහාදී රූප කලාපය කියන්නේ ඒකත් රූප කලාපයක්. ඒකෙන් වෙන්නේ මේ රූප කලාපය විනාශ වෙන්න කලින් බාහිර තියෙන රූප කලාපයන් එකතු කරගෙන වෙනත් රූප කලාපයක් නිර්මාණය කරනවා. හදනවා අලුත් එකක් හදනවා. අලුත් එකක් හදලා තමයි මැරෙන්නේ. තේරුණා? එතකොට ඒකෙත් ශක්තිය අඩු වෙවි යනවා. අඩු වෙවි කියලා දැන් අපි වයසට යනකොට මොකද වෙන්නේ? යම් කාලයකදී අපි කුඩා කාලේ ඉඳන් ගත්තොත් කතා කරමුකෝ. කුඩා කාලේදී මොකද වෙන්නේ? ආහාර රූපේ බලවත් ශක්තිය වැඩි. ඒ හින්දා බාහිරින් දෙන ආහාර හින්දා වැඩිපුර රූප කලාප හැදෙනවා. ඒ කියන්නේ මේ වගේ එකක්. මේ විදිහට ඒක ශක්තිය වැඩි වෙවි වැඩි වෙවි විශාල වෙනවා. එතකොට යම් කිසි කාලයක් ගිහිල්ලා ගිහිල්ලා අවුරුදු 30ක් 40ක් විතර වෙනකොට මොකද වෙන්නේ? හටගන්න රූප කලාප ස්වභාවය වගේම ප්‍රමාණයක් විනාශයට පත් වෙනවා. අපිට අවුරුදු 30ක් 30 35 40 50 වෙනකම් විතර ලොකු වෙනසක් එයාගේ තේරෙන්නේ නැහැ. හැබැයි පුංචි කාලේ එයාට අවුරුදු අවුරුදු 1 ඉඳලා අවුරුදු 5ක් විතර වෙනකම් මොකද වෙන්නේ? ලොකු වෙනසක් අපිට තේරෙනවා. එයයි අර ආහාර රූප කලාපයේ ක්‍රියාකාරීත්වය බලනවා. දැන් ඔක අනිත් පැත්ත හැරෙනවා. මොකද මේක රූප කලාපයක් තුළ රූප කලාප ක්‍රියාකාරීත්වයේ තියෙන ස්වභාවය ඒතර අර ඒකේ තියෙන ඕජාව කියන එක හැම වෙලේම ඕජාව මේ රූප කලාපයක් ඇති නැති ඇති නැති නමුත් අලුතෙන් ගේම හදා දාන. ඒකේ තියෙන ඕජාව අඩු වෙලා ගිහිල්ලා අර මං කලින් පෙන්නවා වගේ වායසට යනකොට මොකද වෙන්නේ? හැදෙනේ වගේ තියෙන ස්වභාවයේ ශක්තිය අඩු වෙනවා. ඒකට විනාශ වෙනවා වැඩි හැදෙනේවා අඩු වෙනවා. ඒතර පුංචි කාලේ දත් වැටුනහම අලුතෙන් දත් එනවා. පුංචි කාලේ කෙස් වැටුනහම අලුතෙන් කෙස් එනවා. හැබැයි වායසට ගිහිලා දත් වැටුනහම ආයෙන්නේ ඇයි අර ආදි රූප කලාපේ ශක්තිය නෑ ඒ වලුතින් සකස් කරගන්න දැනුත් එන්නේ ඔක ඔය අපි ඇඟේ තියෙනවා කියලා කෑලි හිතාගෙන හිටියට ඒක කෑල්ලක්වත් තියන්නේ ඒවා දැන් මේ මොහොතේම මෙරි මෙරි අලුතෙන් ආහාර දාණයෙන් හැදෙනවා හරි දෙලම කියන්නේ ඒක ආහාර විතරක් නෙවෙයි හිතින්ද හැදෙනවා කෙනෙක් සතුටින් ඉන්නවා නම් ඒකට අනුව ඔය ඇඟ හැදෙනවා ඔය කියන්නේ සමහරවෝ කන්නේ නැහැ උන් කිනාගෙන ඉන්න උන්ගේ ඇඟවල මහත් වෙනවා පිඹෙනවා පුඹනවා ඇයි එහෙම හැදෙනවා. ඒක හිතෙන් හැදෙනවා. කෙනෙක් තරහින් ඉන්නවා. එයාගේ මේ හරියට වෙනස් වෙනවා. එයාගේ හිතට අනුව වෙනස් වෙනවා. ඒත් විපර්යාසය වෙනවා. තමන්ට ඒක හොඳින්ම දෙයක් නම් සීතල වෙනකොට මේ මේ ඔක්කොම ඒවා ඇගෙනවා. හැදෙන්නේ කලාව. රත් වෙනකොට මේවා වැඩි වෙනවා. හරිද? එහෙනම් කර්මයට අනුව හැදෙනවා. ඒක ඊටාම සංකීර්ණ කතාවක් ඒක තේරුම් කරන්න බෑ. කර්මයට අනුව මේවා හැදෙනවා. දැන් මරණයේදී තමන්ට වෙන්නේ ආන්ගේ කරපු කර්මයට අනුව තමයි ඊළඟ රූප කලාපය දෙන්නේ. ඊළඟ භවයට කවුරුත් හදලා දුන්නේ ඒ වෙලේ තමන් කරගත්ත කර්ම ක්‍රියාව නතර කරේ නැති හින්දා ඒ ක්‍රියාවට අනුව රූපකලාපයක් ඊළඟ මොහොතේ හැදලා ඉවරයි. දැන් මනින්ද කාලයක් නෑ මම කියනවා ඊළඟ මොහොත කියලා කතා මොහොතේ වචනයක් කියන්න එපා අපි කොහොමද කියන්නේ මේක නැත්තම්. ඊළඟ මොහොත කියලා අපි කියනවා. නමුත් මොහොත කියවම කවුරු හරි හිතාගත්තොත් මේක තප්පරයක් කියලා මම වැඩේ ඉවරයි. එහෙම එකක් නෑ. ඔය චිත්තක්ෂණ කාලේ චිත්තක්ෂණේ කාලේ කියන්නේ ඕම මොම කාලයක්. ඉතින් ඔය කාලය තුළ ඇති ඔය කියන ආකාරයෙන් යනවා. මේ කියන කාලයේදී එයාට ආත්ම ලක්ෂයක ගිහිල්ලා ඉන්න පුළුවන්. මැල්ල උපදින්න පුළුවන්. හරි. ඒ මේ වෙන කාලේ මේ කෝටි ලක්ෂයක් කඩ ගන්නවා නම් හිත එපදිලා නැල්ල එපදිලා නැල්ල ඔය කියන ආකාරයේ ආත්ම 10 15 15 යාට ජීවත් වෙන්න පුළුවන්. එතකොට කුඩා කාලයක් අවදි දෙන අත්වෙයි. හරි. නේද? ඕකේ. පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන රූප කලාප දෙනවා. ඒවා තමයි සම්තති රූපය කියලා කියන්නේ. සම්තති රූප කලාප කියලා තියෙනවා. ඒකේ කරන වැඩේ තමයි ඒකත් මේ ගති යටින් හැදෙනවා. හැබැයි ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස්. ඒක කරන වැඩේ තමයි මේවා විනාශ වෙන්න දෙන්නේ නැතුව හඳව ගන්න. හරි? ඒකම අනිත්‍යතා රූප කලාපය කියලා. රූප 28ක් විස්තර කරනවානේ අභිධර්මයේ ඕකෙ තියෙනවා ඈ. එතකොට ඔය කියන ආකාරයෙන් ඉතින් ඔබ කොහෙවත් කියලා දෙලා නැහැ. ඒවා රූප කලාප මෙහෙම එකක් මෙහෙම එකක් ඔය වචනයක් විතරක් කියනවා. ඒ වගේ වට තෝරන්න හම්බෙන්නේ නැහැ එහෙම. එතකොට ඔය අනිත්‍යතා රූප කලාපයෙන් කරන්නේ මොකද්ද? මේ රූප කලාපය විනාශ වීම සඳහා හේතු සකස් කරනවා. ඒක වැඩිපුර විනාශ කරන්නමයි දඟලන්නේ. ඒතර ඒ විදිහට අර හේතු විපර්යාසයන් එක්ක ඕවා වෙනස් වෙනවා. දැන් අපි හිතමු අපි දැන් මේ මේසේ ගමුකෝ. දැන් මේ මේසේ අපි වහින තැනක වැස්සට තෙමෙන තැනක හැම වෙලේම වතුර වැටෙන තැනක තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඉක්මනින් දිරෙනවා. හරිද? අපි දැන් ඕකේ පේන්ට් එකක් ගෑවොත් එහෙම මොකද වෙන්නේ? දිරෙන එක අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද අපි ඔය කරන්නේ? අර වතුරේ තියෙනකොට මේ වතුර දාලා වතුර වැටෙන තැනක හැමදේලෙම තියෙනකොට අර අනිත්‍යතා රූප කලාපය බලවත් වෙනවා. ඒකට උදව් වෙනවා තව බාහිරින් දෙන එක. දැන් අපි පේන්ට් එකක් ගාලා ඒක ආරක්ෂා කරනවා කියන්නේ ඒකෙන් මොකද වෙන්නේ? අර අනිත්‍යතා රූප කලාපය දුර්වල කරලා සම්පති රූප කලාපය බලවත් කරනවා. හරි. ඒවා ඉතින් ඔහොම සරලව තමයි හිතාගන්න. ඒක ඉතාලම සංකීර්ණ ක්‍රියා ගොඩක් ඇතුලේ සිද්ධ වෙනවා. හරි. දැන් ඔය සාධක රාශියක අවසාන ප්‍රතිඵලයක් තමයි අපිට මේ ඇහැකි. ඇහැ කියන්නේත් ඒකේ නිර්මාණය. මේ හැකියන්නේ ඒක නිර්මාණයක් මේ බාහිර දෙන්නේ ඒ නිර්මාණය. දැන් අපිට කාදාවත් මේකේ ඇත්තක් තෝරන්න හම්බෙන්නේ නෝනි මෙහෙම ස්වභාවයක් කියලා තේරුම් ගන්න ඉදරේ පුළුවන්. හරිද? එහෙනම් තමයි කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ඊළඟට කියනවා අඤ්‍ය තත්තාත පිටස්ත පඤ්ඤායති. උපාදෝ පඤ්ඤායති ඇතිවීමක් තියෙනවා. නැතිවීමක් පේනවා බුදුහාමරේ බුදුහාමර කියව කාරණේ මම කියන්නේ සූත්‍රයේදී නේම. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති අඤ්‍ය තත්තාසති තස්ස පඤ්ඤායති. ඒ මොකක්ද ඒක? දැන් යමක් ඇති වුණා කියලා කියනවා. නැති වෙනවා කියලා කියනවා. අඤ්‍ය තත්තාස්ස තිතස්ස. අඤ්‍ය තත්තාස්ස තිතස්ස පඤ්ඤායති. ඒ මොකද වෙන්නේ එතකොට? දැන් නැති වෙලා නැති වුණා නම් ආයේ මොකද්ද පාදින්නේ? ඒක තමයි බුද්ධාගමෙන් මන්නේ බුදුහාරු කියලා තියෙනවා තේරුම් ගන්න බෑ. මම අප්‍රාන්ත වගේ තමයි තේරෙන්නේ. දැන් කියන එක ඇදලා නැතිනම් ආයෙත් තියෙනවා ආයෙ අඤ්‍ය තත්තාස තියෙනවා. ඈ මොකක්ද ඒක වෙයි? වෙනත් ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා. දැන් මම මේකෙන් මොහොම දාලා මෙතන කියන. මේ අපි රතු පාටෙන් පෙන්ලා දෙන එක ඇති වෙලා නැති වෙනවා කියන එක තමයි ඔය කිව්වේ ඒක අපේ මයින්ඩ් වලින් ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා. හැබැයි දැන් මේ ඒක ඇති වෙලා නැති වෙනකොට දැන් මේ නිල් පාටින් ඇති වෙච්ච එක මොකද වෙන්නේ? වෙනත් එකක් ඇතිලාද නැද්ද? දැන් ඒක රතු පාට එක නෙවෙයි නිල් පාට. ඒක වෙන එකක්. එහෙනම් ඒක වෙන එකක්. අන්‍ය තත්ත්වස් තිතස්ස. දැන් මොකද ඒක තිතස්ස කිව්වේ මේක නැති වෙනකොට මේක නැති වෙලා නැහැ. හැබැයි ඒක මේක ඒක කලින් තිබිච්ච එකද? නැහැ. එහෙනම් ඒක වෙන එකක්. දැන් ඒක තියෙනවද? ඒක තියෙන්නේ නැහැ. ඒක තියෙන්නේ තාදිත්තක් සඳහා. ඒතර හැබැයි මේක නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න නැති වෙලා යනකොට මේක තියෙනවා. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ රතු පාට එක නැති වෙලා යනකොට නිල් පාට එක මොකද වෙන්නේ? හැබැයි ඒක නැති වෙලා යනකොට මොකද වෙන්නේ? ආයෙ කහ පාට එකක්. අනේ මේ කහ පාට රතු පාට එක නැති වෙලා යනකොට කහ පාට එක තියෙනවා. ඒක කහ පාට එක නැති වෙලා යනකොට නිල් පාටින් නැති වෙච්ච එක. හැබැයි ඒක කලින් තිබිච්ච එකද? නෑ ඒක වෙන එකක්. ඒකයි කිව්වේ අඤ්‍ය තත්තා සරිදස්ස. හැම වෙලේම Tamanට අඳුරන්න ලැබෙන්නේ තිබිච්ච ගන්න නෙවෙයි වෙනස් එකක්. හැබැයි ඒක තියෙනවා කියලා අපිට ගන්න බෑ. ඒකත් මොකද වෙන්නේ? ඒකත් නැති වෙනවා. ඒක නැති වෙනකොට ආයෙ වෙන අලුතෙන් එකක් හට ගන්නවා. ඒක නැති වෙනකොට ආයෙ වෙන අලුතෙන් එකක් හට ගන්නවා. ඒක නැති වෙනකොට ආයෙ වෙන අලුතෙන් එකක් හට ගන්නවා. ඒක කොහොමද තියෙන්නේ? මොකක්? එකක් පොත් නෙමෙයි. දැන් කොහකද තියෙන්නේ කියලා මං ඇහුවේ. අන්තිමට තිවිච්ච එක තමයි තියෙන්නේ. තියෙන්නේ. ඒක මං ඇහුවේ ඒකට උත්තරයක් ඕනේ. කොහකද තියෙන්නේ කියලා ඇහුවේ. එකක්වත් පවතින්න බෑ. ආන්න එක තමයි මේක ඕම්මම තේරුම් කරගන්න. ඒකයි කිව්වේ උපාද වය ධම්මිනෝ කියලා. සරල බුදුහාමුදුරෙන් තේරුම් ගන්න එකයි. ඇති වෙනවා ඒක නැති වෙනවා. නැති වෙනකොට වෙන එකක් ඇති වෙනවා. ඒකක් තියෙනවා. ඒකක් නැති වෙනවා. ඒක නැතුව ආය වෙන එකක් වෙනවා. ඒක නැතිව ආය වෙන එකක් වෙනවා. ඒ හින්දා පවතිනවා නෙවෙයි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඕනෝගයි හේතුඵල ධර්මතාවය. තල වශයෙන් 200යි 300 කියන්නේ අරවා 200 උන් තව 300. මොනවාද? ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාගේ තල වශයෙන් 200ක් හැදෙනවා ඊට පස්සේ ඒකෙන් 300ක් හැදෙනවා. ඔව් ඒකේ දැන් මේක අපි රතපාඩකින් අපි දෙමු 200ක් අටගත්තා කියලා. හරිද? දැන් රතපාඩක 200ක් අටගෙන ඒ 200 විනාශ වෙනකොට දැන් අපි කහපාඩකින් 300ක් හැදෙනවා. එතන මොකද වෙන්නේ? රතපාඩක හැදිච්ච එක වගේ මේවා ටිකක් තමයි හැදෙන්නේ. ඒ වගේම රූප කලාප ටික. නමුත් එතන වෙන්නේ අපිට තිබුණේකට වඩා ලොකු එකක් වෙන පුංචි එකක් ලොකු වෙනවා කියලා තේරෙන්නේ නැවල ඉන්නවා. හැබැයි ලොකු නා නෙවෙයි ඔබේ තිබිච්ච එක මැල්ල අලුතෙන් වඩයක් ඇදිලා. හරි? ඒක උනේ ඇයි? මෙහෙන් දාන හින්දා. එන හේතු නවත්තවුවොත් ඵලය නැති වෙයි. මෙහෙන් දාන එක නවත්තන්න එතනින් ඉවර වෙනවා ඉතින්. කන්න දුන්නොත් හැදෙයි නැත්නම් හැදෙන්නේ නැහැ. එතරම්. එඳ හේතු සපයමින් පවතිනවා කියලා රැවටිච්ච එකක් තමයි මේ ලෝකේ හැමදාම. ඒ තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කෑම නතර කරන්න වෙනවා තමට නිවන් දකින්න ඕන. අමුතුනේ දැන් ආහාර රූපේ බලවත් වෙනවා අපි කියමු දැන් කුඩා කාලේ බලවත් ඊට පස්සේ අඳුන ඒ ධර්මතාවල් කොහොමද එහෙන් පිට පිටුනේ කොහොමද ඒ පිටනේ ධාතු එක තියෙනවා වේ කියන්නේ. ඒ ධාතු එක තියෙනවා වේ කියන්නේ. ආවශ්‍ය කියන්නේ ඒක. හරි. ඒ ඒක තියෙනකොට ඒ ඇති වෙන ස්වභාව ශක්තියක් තියෙනවා. ඒක අපිට හොයන්න විදියක් නැහැ. දැන් කෙනෙක්ට අවුරුදු 20යි 30යි 40යි තව කෙනෙක්ට අවුරුදු 30යි 120යි 200ක් කියන අයත් දෙන්න පුළුවන්. ඒ තමයි බුදුහාරත් දෙයක් දෙන්නේ. අවුරුදු 80000 කාලසු තියෙන අය ලෝකේ හිටියා කියලා කියන්නේ. ඒ මොකද උනේ? ඒ ධාතු එකතු වෙනකොට ඒ කාලවලදී ඒ තියෙන ඍතු විපර්යාසය, බාහිර පරිසර, ඒවා තත්ත්ව ඔක්කොමත් එක්ක ඒ ධාතු වලට ක්‍රියා කරන්න පුළුවන් යම් කිසි ශක්තියක් තියෙනවා. හොයන්න බෑ. ආන්නේ ඔබ තමයි හොයන්න එපා කිව්වේ. මේ ලෝකේ යඩක් මුලක්, සත්‍යයගේ යට ගැනීමක් මේවා කියලා කාරිච්චක් කොහොමද වෙන්නේ? බුදුහාරු දන්නවා ඇති. අපිට තේරු කරන්න බැරි ඉඳන් නෝ කියන්නේ ගම්මේ. ඒක තමයි වෙනවා නැති වෙනවා රූප කලාපයක් ඇතිලා නැති වෙනවා කියන එක නම් දකින්න ඉතාම සංකීර්ණයි. හිත දියුණු කරගත්ත කෙනෙකුට යම් මට්ටමකදී රූප බින්නයක් කියන්නේ ගුලියක් පිටින් එකක් ඇතිලා නැති වෙනවා කියලා දකින්න. රූප කලාපයක් ඇතිලා නැති වෙන එක නම් මම හිතන්නේ බුදුහාමර විතරයි දකින්නේ. ඒ දෙන එක අපිට තොරන්න පුළුවන්. පේන්නේ ඔක පේන්නේ නැහැ. හරි. Tamanට මේ සම්පූර්ණ එකක් ඇතිලා නැහැ. අපි කෝපේ කැඩලා යනවා වගේ අපිට වම් එහෙම දකින්න පුළුවන්. අපිට ඒක පේනවනේ. මේ කෝපේ කැල් දෙකකට කැරෙනවා. කරනවා කියන්නේ ඒකත් ඔය වෙන්නේ නැති වෙන අපි ඇතිලා නැති වෙන නැතිලා යනවා. මොකද ආන් ඒ වගේ එහෙම තමන්ට රූප බින්නේ එක වගේ ස්වභාවයක් ඇතිලා නැති වෙන එකක් දක්වන්න පුළුවන් වෙයි. හරි? හරි. උදවමකයි සිද්ධාන්තය. ද්‍රෝමකරයි අනිත්‍යතාවය. ද්‍රෝක ඇතුලේ ක්‍රියාත්මක භාවයන් රාශියක් තියෙනවා. හරි? වැඩි දුරේ යන්න ඕන තමන්ගේ තේරුම් කරගන්න ඕනේ ඇතිලා. ඔච්චරයි. ඔච්චරයි දිත්තේ. ඔක පැහැදිලිව තේරෙනවනේ වෙන මොකොත් හිතන්න ඕනේ නැහැ. ඔක සත්‍ය ගැන රූප කලාප 10000ක් කියන නිර්මාණයක්. ඕක ඇති වුණා. දැන් කො නැහැ. දැන් මේක කලින් තිබිච්ච එකද? නැහැ. ඒකට ඕක ආයෙ වේගෙන් වේගෙන් වේගෙන් වෙනකොට මොකද වෙන්නේ? තමන් හිතාගෙන ඉන්නවා දිගට තියෙනවා කියලා. ඔච්චර වෙලා තියෙනවා. හරි. දැන් තමන් දන්නවා මේ ලයිට් එකේ સિદ્ધාන්තය. දැන් තප්පරයකට මොකක් කී පාරයක් නෙමෙනවද? තප්පරේ ඈ තප්පරයකදී කී පාරක් නෙමෙනවද කියලා අපි මේ ලයිට් එක. 60 වතාවක් නෙවෙයි අවිද්‍යාව තමයි දන්නවනේ ඒක දන්නවා. තප්පරයක් කරනවා මේ 60 වතාවක නිබිලා දැන් තමයි නිබිලා කියලා පේනවද? නෑ ඇයි ඒ? එච්චර දුර නිවිලා යන කාලේ වේ. නමුත් දැන් තමයි හිතාගෙන ලයිට් එක දිගට පේනවා. හරිද? ඒතර ඔය වේගයේ වගේ තමයි කිව්වේ ඔය වේගයේ වගේ ඔය කියන ආකාරයෙන් කෝටි ලක්ෂ වාරයක් වේගයෙන් හිත වැඩ කරනවා. අම්බර දැන් අර දැන් කොහොමද කියනවා නම් මේ රූප කලාප හරි චිත්තක්ෂණ දාදේ බෝධිනේ මේක තමයි ඒක අනිත්‍යතාවය කියන්නේ ඒක ඒක තියෙම නැතිම එතකොට දැන් බුදුහාමුදුරු දැකලා කියපු එකනේ අපිට ඕක දකින්න බෑ අපි කොහොමද අනිත්‍යතාවය දකින්න අමාත්‍යතාවය දුන්නේ නැහැ මේ බුලිය පිටින් ඇදලා නැතුව දකින්න මේ සද්ද කියන රූප කලාප බුලියක් ඕක නැති වුණා දැන් නැහැ ඉතින් පොතේ දකින්න ඕනේ ඒක අපේ සූක්ෂම මට්ටමින් දකින්න ඕනේ බෑ දකින්න බෑ ඒ මට්ටමින් දකින්න තේරෙන්නේ නැහැ අපිට කරන්න බෑ කොහොමද ඒ තරම් සමාධි බලයක් මේ කාලේ ඉන්න කිසිම කෙනෙකුට පහළ වෙයි කියලා මම හිතන්නේ. ඕන්නේ අපි ඒ තත්ත්වෙ දකින්න. මේ સિદ્ધාන්තය දැනගෙන ඒ විදිහට වෙනවා කියලා සියල්ලට පොදු වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? ආ මේක පිළිගන්න. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම ඇති වෙලා ඒක නැති වෙන්නේ? ආහාර. හා? ආහාර තිබුණා දෙයක්. දැන් මේ පිටියට එහෙම ආහාර නැහැ. අනිත් නිසා අනිත් එක මොකද කියලා අනිත් වෙන්නේ නැහැ කියලා අනිත් නිසා අනිත් වෙන්නේ ඇයිද කියලාම අනිත් වෙන්නේ සාදු. ඒක වෙන්නේ. ඒක හරි කතාවක්. ඒක තමයි ඒකේ කියන්නේ මොකක්ද? ඇයි වෙන්නේ? හේතු නැත්තම් වෙන්න බෑ. හේතු ඕනම. ඒ තමයි කියන්නේ කොම්බුද්දාමයම හේතුඵල ධර්මතාවය කියන්නේ. හේතුඵල ධර්මතාවය නේ හේතු ඕන. හේතු නැත්තම් හරි. ඒ කියන්නේ හේතුව තමයි දන්නේ නැහැ කියන්නේ සැකයි. ඒ කියන්නේ අවිද්‍යාව දෙන. අවිද්‍යාව නා වැඩේ හරියන්නේ නැහැ බුදි. ඒක හැමෙන්නේ ඇයි ඒක එහෙම වෙන්නේ කියලා තමයි මේ කියා දුන්නේ. ඇයි ඒක වෙන්නේ කියලා මම ආයෙත් අහන්න බැහැ. ඇයි ඒක වෙන්නේ එහෙම? ඇයි වැදිච්ච නැති වෙන්නේ? ඇයි අනිත් වෙන්නේ? අර ධාතු. හා? ඇතේලා ඒක නැති වෙන්නේ ඇයි? ඒක දෙයියෝ කරාද? එහෙනම් මහා බ්‍රහ්මයාවත් කරාද? එහෙනම් අම්මා කරාද? තාප ලෝක සුභාන. හා. ඒක ඒකේ හැටි අතර මහා භූතයගේ දෙන ආපෝ ගතිය ක්‍රියාකාරීත්වය. වෙන මොකක්වත් හේතුවක් ආයේ නැහැ. ඔකට දෙයියා ගැහුවා, අරක ගැහුවා, මේක ගැහුවා, යකා ගැහුවා කට ඒක මොකක්වත් වෙලා නෙවෙයි. හතර මම බුද්ධියගේ ඇටි. ඒක තමයි කිව්වේ ආපෝ ගතිය කියලා. මං කිව්වේ ඔක ආයතා වැදගත් තමයි දැනගන්න වෙනවා කියලා ආපෝ ගතිය කියලා දෙනකොට. ඔක හින්දා ඒක වෙන්නේ. නමුත් අර ආපෝ ගතිය කියන්නේ හොටු වගේ ගලාගෙන යනවා කියලා හිතා හිටියම මොකට කවදාවත් මේ අනිත්‍යතාව තෝරන්න හම්බෙන්නේ නැහැ. තමයි රූප කලාපයක රූපයක අනිත්‍යතාව සඳහා හේතුඵලය කියා දෙන්න බෑ. හරිද? හේතුඵලය දක්වන්න නම් ඕක දැනගන්න ඕනේ. රූපයක් මොන හේතුවෙන්ද හටගත්තේ? ඕක හේතුව. රූප කලාපයේ ක්‍රියාකාරීත්වය දෙන ආපෝ ගතිය කියන ක්‍රියාත්මක භාවයේ හේතු නිසායි හටගත්තේ. ඒක නැති වෙන්නේත් ඒක ක්‍රියාත්මක භාවය නිසාම. ඒක කරු කරන්න ඕනේ. එහෙනම් මේ මහ පොළවක් කවුරුත් හැදුවේ නැහැ. මහ පොළව රූප කලාප ක්‍රියාකාරීත්වයෙන් මේ කල්පගානක ක්‍රියාකාරීත්වයක් වෙලා එකක් හැදුනා. ඒ වගේම මේ කල්පගාන ක්‍රියාත්මක භාවයෙන් ඒක නැත්තර නැති වෙලා ලෝකයක් නැති වෙනවා. ඒකට කිව්වේ කල්ප විනාශය කියලා. ඒකට යම් කිසි කාලයක් යනවා. ඒක බුදුහාම දන්න මෙතර කාලෙක මේක වෙනවා කියලා. අපි දැන් සරල වශයෙන් කියන්නේ සම්මානස්ත්‍ය යොදුනහම එයාට අවශ්‍ය තියෙන අවුරුදු 20යි දැන් 120යි පාස් දැන් වෙනකොට අවුරුදු 80යි 60යි 70යි කියලා අයියේ. ඒකද පාවෙ වෙන්න පුළුවන්. අපිට මේ තා කුඩා පාස් දැකලා තියෙන බුදුහාමරට කල්ප ගාණක් ඇදට මොකද දකින්න පුළුවන්. ආපෝ ගතිය. ආපෝ ගතිය ක්‍රියාවක්. ආපෝ ගතිය කියන්නේ ඒක ක්‍රියාත්මක භාවයක්. මම කියන්නේ ඒක ශක්තියක් ඒක ක්‍රියාවක් කියලා. ගති කියන්නේ ක්‍රියාවක ස්වභාවය. එතරම් ඒ ක්‍රියාකාරීත්වයේ ඇදෙන්නේ. ඒ එක ධාතු විතරයි මහත්මයා. එක ධාතු විතරයි. එක ධාතු ව්‍යාකාරද තමයි මුළු ලෝකෙම තියෙන්නේ. හැබැයි ධාතු අපිට මහා විශාල ප්‍රමාණයක් නෙදෙන්නේ. ඒක කියන්නේ ඒක මහා භූත කියලා කියන්නේ ඒකනේ. අති විශාල ප්‍රමාණයක් තමයි අපිට මේ තේරෙන්නේ. උර කියන රූප කලාපේ සිද්ධාලේ තමයි මේ කිව්වේ. ඒකේ සූක්ෂම තත්ත්වය. ඒ කිව්වේ මොකද ඔක අපිට තේරෙන්නේ නැහැ. ඒකේ අනන්ත ප්‍රමාණයක් එකතු වෙලා ඇති ඒ ගුලියක් තමයි අපිට. සරල මේ මිදන්නකෝ. අපි මේ ලෝක ජනගහණය වැඩි වෙනවා කියලා කියනවා. නමුත් එන්නේ මොකද්ද? හිටපු පිරිසක් මෑතකට අලුත් පිරිසක් එනවත් නැද්ද? මොකද අපි ඉන්නවා කියලා කියන එක සාධාරණද එතකොට? වැඩි වෙනකොට සාධාරණ නෑ. ආන්නවල හිටියම තමයි බලන් දෙන්නේ. යම් පිරිසක් මැරලා යනකොට වෙන පිටක් හදෙනවා. යම් පිරිසක් මැරනවා ආයෙ පිටක් හදෙනවා. ඉතින් ජනගහණය වැඩි වුණා කරේ හිටපෙව මෙරිලා නෙවෙයි. ඒ වගේ මේවා තමයි හැදෙන්නේ. ඒක තමයි ඊළඟ තියෙන ප්‍රශ්නේ. ඒතර එහෙම එකම වගේ කියන්න බෑ අපිට. නමුත් ඒක යම් විදි වෙනසක් තියෙන ඒ වෙනස තේරෙන්නේ නැහැ අපිට. අර දැන් තමන් හිතන්නකෝ තමන් ලෙඩක් ඇදුණා කියලා. ලෙඩක් ඇදෙනකොට වෙන්නේ මොකද්ද? අර තිබුණ ඒවට වඩා වෙනස් එකක්. අපි හිතමු සරල වුණා කියලා. ඔන්න වුණ හැදෙනවා කියන්නේ මොකද්ද? කලින් රූප කලාප ටිකක් ඇදුණා. දැන් ඊළඟට හැදෙන එකේ තේජෝ ගතිය වැඩි වෙලා හැදෙනවා. දැන් වැඩි වෙලා හැදිච්ච හැටි තමන් කියලා ඕම ඇකට වුණ ආරම්භ කියලා. දැන් මොකද ගන්න? තව සතර මහා භූතය ටිකක් කවනවා ඔකට. ඒකට කැවුවට පස්සේ මොකද කරන්නේ? උණ බැස්සා කියනවා. බැස්සා කියන්නේ මොකද වෙන්නේ? අර කාපු කෑම. ඉඳා නැත්තම් බෙහෙත් ඉඳා මොකද උනේ? අරකට ආයත් අර තේජෝ ගතිය අඩු රූප කලාප ටිකක් එක්ක වුණා. ආයත පිටත්යට ආවා කියලා. නමුත් දැන් කරලා තියෙන්නේ මොකද්ද? අතර මහා භූතය කාප එක තමයි. ඔච්චරයි කරේ. හරි දැන් දොස්තරවන හිටියන කියලා ඉඳි බෝ දොස්තරලා බෙහෙත් දෙන හැටි. ඉන්න ඉන්න අනිත් පැත්ත. නෑ නෑ නෑ නෑ මේක. ඒක නෑ මම හිතන්නේ. මම දන්නේ. නෑ නෑ ඒක නෑ. ඒක කියන්නේ කන්නේ කියලා නෑ. හරි. එතකොට කොහොම හරි ඔය බෙහෙත් දෙනවා කියන්නේ ඕම කතන්දරේට. එච්චරයි. මේ රූප කලාප අඩුවෙන් වෙන එක පාලනය කරනවා. හරිද? මොකද කරන්න බෑ අපිට. පාලනය පාලනය කරත්. ඒ කියන්නේ බෙහෙත් දීවත් බෙහෙත් දීවේ නැතත් රූප කලාපේ කියලා කාර්යයේ ජීවිත අපි සඳහා අයිට එහා තියන්නේ ඒක මෙහාසල. හරි. තමයි බෙහෙත් දීවත් ලෙඩේ හොඳ වෙනවා නැතත් ඕක හොඳ වෙනවා. හොඳ වෙන්න තියෙනවා නැත්නම් ඉතින්නේ. ඒක ක්‍රියාකර්ත්‍ය අනුව තමයි දෙන්නේ. හරිද? ඒකයි වැඩි. ආන්නේ තමයි අනිත්‍යතාව කිව්වේ මේකේ ස්වභාවය ඇති වෙනවා. ඒක ක්‍රියාත්මක වෙලා නැති වෙලා යන එක ඇති වුණා නැති වුණා. ඒක ආපෝ ගතියේ ක්‍රියාකාරීත්වය. වලක්වන්න බෑ. රාහුලෙන් දැන් ඒ කියන්නේ අර අපිට අපිට සූක්ෂමවස්ස බලන්න බැරි වුණත් අර ඊට වඩා උපවස්ථාවක දකින්න අපි ධානය වලට වගේ කියන එකකට තමයි යම් සමාධියක් ඇතිව එසේ බාහිර වෙනත් අරමුණු නැතුව එක එක යම් අරමුණක් අරගෙන ඒ අරමුණේ ඇතීම නැතිවීම දකිමින් මේ අරමුණත් සුද්ධ සුද්ධාටක රූපකලාපයක ක්‍රියාකාරීත්වයක් කියලා තේරුම් ගත්තාම එකක් දැක්කොත් අනිත් ඔක්කොටමත් ඒක සාධාරණ කියන අවබෝධයෙන් තමයි කෙනෙක් නිවන් දකින්නේ. ඔක්කොම දකින්න බෑ. ඒකනේ බුදුහාමී මේ කය තුලින් ලෝකය දකින්නේ. ඉතින් කය බල බලා ගිහිල්ලා ඒක තුලින් මුළු ලෝකය ගැන දැක්කේ. ඒක අරමුණක් කියන්නේ මොකක් හරි ඒතර රූප කලාපේ උදාහරණ නිර්මාණයක් බගිනවා. ඒක රූපයක් වෙන්න පුළුවන් ඒක තමයි. ඒ කියන්නේ කෙනෙක් ඔය කියන ආකාරයෙන් ආලෝකය දිහා බල බල පහන දිහා බල බල ඉඳලා rahat වෙනවා. හරි. ඒක අනිත්‍යය දකින්නවා. ඒතර ඒකෙන් දානිත් ලෝකෙදී ලෝක බලත් එයා දැනගන්නවා. ඒවත් ඔක්කොම රූප කලාප. කෙනෙක් සද්දගෙන ආලා අනිත්‍යතාව දැකලා rahat වෙන්න පුළුවන්. ගඳානුරාත් වෙන්න පුළුවන් කෙනෙක්ට. පුළුවන්. හැබැයි මොකක් හරි හරියට තමයි ඔක තේරෙන්න ඕනේ. හරි? හරියට දැනගන්නයි ඕනේ මේක මෙහෙම සිද්ධ වෙනවා කියලා ළමන් දකින්න ඕනේ. ඕක වෙනස රහතන් ඈ රහතන් කොච්චරද ඈ නීවරණ යටපත් කරනකොට හරියනවා. නීවරණ යටපත් කරනකොට වෙන්නේ නැහැ. මේ විදිහට තමන් ඒක ඒ විදිහට විදර්ශනාවෙන් දක් බලන්න ඕනේ. විපස්සනා කරන මේ විදිහට සිද්ධ වෙනවා කියලා තමන් දැක දැක අඳුර අඳුර යන්න ඕනේ. ඒ වෙලාව තමයි. ඒතකොට නීවරණ නීවරණ යට වෙලා තියෙනවා. නීවරණ යටපත් වෙලා තමන් මෙහෙම සිදු වෙනවා කියන එක තමන්ට වැටෙන අවස්ථාවක ඒක බලබලා බලබලා යනකොට ඒ වෙනුවෙන් කල යුත්තක් නැහැ කියලා තමන්ට ක්‍රියාකාරීත්වය නතර වෙච්ච වෙලාව තමයි මාර්ගඵලයේ ලබන්නේ. මේ දැනගත්තට බෑ. ඒක දිගටම ආත්මය තමයි මේක සිදු වෙන බව දැක දැක දැක දැක දැක දැක දැක දැක යන්න ඕනේ. දැන් දැන් තමන් දන්නවනේ දැන් එහෙම රහත් වෙන්නේ නැහැ. ඒක තමන් දැක දැක යන්න ඕනේ දිගටම. හැම අරමුණේම හැම අරමුණේම ඔක සිද්ධ වෙන බව අත්නහැර දකින්න ඕනේ. එතකොට ක්‍රියා කරන්න දෙයක් නැහැ ක්‍රියා කරන්න කෙනෙක් නැහැ කියන එක තේරිච්ච වෙලාව තමයි වැඩි වෙන්නේ. අන්න ඒතරයි තියෙන්නේ. නේද ඒක තමයි අල්ලගන්න. ඒක දකින්නකම් වෙන්නේ නැහැ. දැනගත්තට බෑ. මම කියන්නේ දැන් කියලා දේ ආල් තමයි මේක කියන්නේ අහගෙන එහෙම දැනගන්න හිතන් තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්නද වෙන්නේ. ඔය කෙනෙක්ට යම් කිසි මාව දක්වා දකින්න පුළුවන්. දැක්ක කියලා වෙන්නේ නැහැ. ඒක අත්මහැර ඒක දැක දැක යනකොට ඒ තුල මේක නවත්තන්න වළක්වන්න කෙනෙක් නැහැ. අන්න ඒක තමයි අනාත්මතාවය කියලා කියන්නේ. මේක මම මගේය කියලා වළක්වන්න පුළුවන් කෙනෙක්ට වෙනස් කරන්න පුළුවන් එකක් නොවේ කියලා ආන් ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච වෙලාවට ඕම් පිටකට වෙනවා. එතෙක් හිතාගෙන මට මේක කරන්න පුළුවන් මම මේක කරා මට මෙහෙම කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් කියලා ආනේ තමයි අනාත්මතාවය. මමය මගේය කියලා මට ඕන විදිහට මේක වෙනස් කරන්න මේ ක්‍රියාත්මක භාවය සකස් කරන්න ක්‍රම වේදයක් නැහැ. ඒ සරලව කිව්වොත් බෙහෙත් බිවත් ලෙඩකට කෙනෙක් මැරෙනවා කියන එක නවත්තන්න බෑ. බෙහෙත් නොබිවත් මැරෙන එක නවත්තන්න බෑ. මම කෑම කෑවත් මැරෙනවා. ඒක නවතින්නේ නැහැ. නොකෑවත් මැරෙනවා. ආන්න එකයි අනාත්මයි කියලා කියන්නේ සරලව. ක්ෂණයකදී ඔක අවබෝධ වෙනවා නේද? ක්ෂණයකදී අවබෝධ වෙනවා කියන්නේ අරක දැක දැක යනකොට කරන්න දෙයක් නැති බව එයාට තේරිලා අවබෝධ වෙනවා කියන්නේ විතරයි. නැති වෙලා එයාට ක්‍රියාත්මක භාවය අනහිරිනවා. ඉතින් කරන්න කෙනෙක් නැත්නම් මෙතන කරන්න කෙනෙක් නැහැ නතර වෙනවා ඒ ක්‍රියාව. මේ ක්‍රියා ටික ඔහේ සිද්ධ වෙයි. හඳුනන්න කෙනෙක් නැහැ ඉතින්. ඒක කොහොමද කිව්වට තේරෙන්නේ නැහැ. වෙච්චාම තේරෙයි. නැහැ දැනගෙන ඉතින් කතරගම කතරගම වගේ තමයි. දැන් දැන ගිහින් කතරගම දන්නේ නැතුව ගිහින් කතරගම වෙලාන්නේ දැන් නොදැන ගිහින් අතරමං වෙලා ඉන්නේ වෙයි. ඒ පෙන්න පැත්ත ඔය පෙන්න පැත්ත පෙන්න පැත්ත අපායේ දන්නවද? ත්‍රිකුණාමලේ පෙන්නලා අපිට. ඔය ඒක තමයි. ත්‍රිකුණාමලේවත් පෙන්නවා නම් හොඳයි. වෙන්නලා තියෙන ත්‍රිකුණාමල එනවා ඒක අපායේ වෙන්නලා තියෙන්නේ. අන්තරේ ගැලේන පැත්තක් අපෙල්ලා තිබුණා බැරිය. නේද? ඉන්නවා ඔය ස්වභාවය දැන් තමන් සරලව තේරුම් කරගත්තාම ඇති මේ කියන ආකාරයෙන් ඕම්මම ඇති වුණා ඇති වුණා හරිද දැන් තමයි දැන් එහෙනම් පේන දෙයක් තියෙනවද නෑ හිතාන් ඉන්නවා පේනවා කියලා ඇයි ඒක වේගයෙන් වෙනස් වෙනස් වෙලා වෙනත් එකක් බවටපත් වෙනවා අන්තිම දෙයක් පේන්න පුළුවන් ද කාටවත් එහෙනම් පේන දෙයක් තියෙනවද එහෙනම් නෑ එහෙනම් කලින් දැක්ක එකයි දකින්න පුළුවන්ද බෑ කලින් ආපු එකයි අහන්න පුළුවන්ද එහෙනම් කලින් මේ ලෝකේ පාවිච්චි කරපු එකක්වත් ආයෙ පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම වගේ කියලා මට ඕනේ දැන් ඔබ තියාගන්න පුළුවන්ද? බෑ. ඇයි එම් බැරි? ඒක සමන් කැමති නැතක් මෙන්නත් ඒක ඒ විදිහට සිද්ධ වෙනවාමයි. හරි. හේතු ගොඩක් තියෙනවා. ඉතින් කෙනෙක් අවුරුදු 30ක් ජීවත් වෙනවා ඒකාන්තයි කියලා කෙනෙක් කිව්වත් ඔකට කන්න දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? <laughs> ඒකම වෙනවා. කොහෙන්ද යන්නේ? මේ කිනක් හත කාර්ය කේන්දර කාර්යකට ඕක හරියන්නේ නැහැ. නෑ ඕක තවරු සිය ජීවත් වෙනවාමයි කියලා ඒක කන දුන්නේ නැත්නම් වයි නේද නෑ හේතු සැපෙව්වත් තිය හේතු නැත්නම් දෙන්නේ නැහැ එච්චරයි බුදුහාම කිව්වද හේතු නිසා වාදින මේ ක්‍රියාකාරීත්වය වෙන්න අවශ්‍ය හේතු සැපෙව්වත් තිය ඉතින් අපි මේ කරන්නේ මොකද්ද හේතු නැතර කරන එකමයි හරි හේතු කියලා ස්වාමීන් වහන්සේ මෙතන කිව්වේ අර ආහාර ආහාර හේතුවක් කර්ම හේතුවක් අනිත් ඒවා නවත්තන්න බෑ අපිට චිත්ත විපර්යාස නවත්තන්න බෑ අපිට චිත්ත ස්වභාවය තියෙනව නවත්තන්න බෑ දැන් ඔක්කොම මේක සිද්ධ වෙනවා දැන් මම තේරෙන්නේ නැති නේද එතකොට හම්බුනේ රහත් වීම මොකක්ද නතර කරන්නේ මොකක්වත් නැත්තේ බලන්න ඒ කියන්නේ දැන් රහත් වුණත් අපි ආහාර ගන්න එපා නේද ඔව් ගන්න අයි පෙර කරපු කර්මේ තියෙනවද පෙර කරපු කර්මෙට මේක හොරන්න දෙයක් නැහැ පෙර කරපු කර්ම තිබ්බනේ ඒ ඉන්න ඔය කතායි දෙක කර්ම ඉවර වෙලා නම් ඔබ තේරිච්ච කියලා එහෙම පිරුණම් පානවා එතනම කර්මත් ශ්‍රේ වෙලා නම් එයාට ඔය කියන ආකාරයෙන් ආයුෂත් ශ්‍රේ වෙලා නම් ආයුක්කය කම්මක්කය කියලා කියන ඔය දෙකම ශ්‍රේ වෙලා නම් ආයෙත් නෑ තප්පරයක්. බුදුහාමුදුරු බුදු වුණාත් ඔය කියන සත්‍ය දැනගත්තත් ආයෙ ඉන්න වෙන්නේ ඇයි? කර්මයක් කරගන්න. මොකද කර්මය? මොකද කර්මය? ඒ කර්ම තමයි අප්‍රතිලාභය. අනිත් අයට කියා දෙන්න ඕන කියලා හිතපු එකක් තියෙනවා. ආන් ඒක හිතේ නැත්නම් ඒකයි එතන ඉවරයි. නැත්තම් බුදුන් තිබුණේ නැත්නම් බෝධ රහත් වෙන්න තිබුණේ නැත්නම් දීපාවර බුදුහාමේ තිබුණේ. ඌන රහත් වෙන්න පුළුවන්. ඒ වෙලේ රහත් වෙන්න ශක්තිය තිබ්බ කෙනෙක්. කොහේද තාපතය කියන්නේ. හැබැයි අනිත් අයත් මම නිවන් දක්කලා මම නිවන් දකින්නවා කියලා ඕංග හිතුවා කියන පිටද කර්මය කරගත්තා. ඒ කර්මය කරාට පස්සේ ආයේ බුදු වෙන්නෙත් නැහැ බුදුවරු 5000ක් 12000ක් බහු කරගෙන ආවා කියලා කියනවා. ওই කාල සීමාවට. පිටේ බලවත් බව. නෑ බෑ එහෙම වෙන්නේ නෑ. කයිබර කරපු කර්ම තියෙනවා. ඒ ධර්මයේ දැනගන්න වෙන්නේ දැන් එහෙම අපිට මෙහෙම දැක්කේ නෑ නේද? ඒ ඉන්න මම හිතේරුව කියලා දෙනවා. ඒක මොකක් හරි කර්මයක්ම තමයි. මට බන කියන්න වෙන්නේ ඔයාලට බන මගේ කර්මයක් ඉන්න ඔයාලා මගේ බන අහන්නේ මම කර්මයක් එහෙම නැත්තම් අහන්න හම්බෙන්නේ ඒක කර්මෙටමයි වෙන්නේ හොඳ කර්මයක් තමයි ඒක නරක කර්මෙට අහන්න හම්බෙන්නේ ඒද බාහිර කර්මයක් කළා දෙහින් තමයි අර අම්මට නැගිලා යන්නේ අහන්නේ ඒකත් කර්ම කියලා තමයි. ඒක මම ඔකන කියන එක විදිහට බුදුහාරක් දන්න. බණාලි වැඩ කරන්නේ යා කර්මේ නෑ. ඒ ඒ ආකාරයෙන් ඒ ආකාරයට මේ සංග්‍රහය කරලා නෑ. එහෙනම් යාට භාගෙට තමයි යන්න අපි. නැත්නම් බුදුහාර කලියව ආක්කම ලහන නියන් දකින්නේ. එහෙම වෙන්නේ ඒක ඒක ආකාරයේ ක්‍රියාත්මක භාවයක් මේ ලෝකයේ තියෙනවා හේතු සැපෙවත් ඒක වෙන්නේ නැත්නම්. හරිද? එහෙනම් ඉතින් ඔය ගැන කල්ලි කතා කරන්න බෑ. තමන්ට පිසු වැදෙනවා. මොකද කර්මය ගැන වැඩි හිතන්න කිව්වොත් තමන් අවුල් කරගන්නවා. කර්මය මොකක්ද කියලා දන්නේ නැති ඉන්නවා. මේ දැන් කියවේ කර්මයටවත් අදාළ නැති එකක් මේ රූපේ ක්‍රියාකාරීත්වයට. ඒකට කර්මය මේ සත්‍යයේ කාය ක්‍රියාකාරීත්වයට කර්මී බලපානවා අනිත් ඒවාට කර්ම. හැබැයි ඒ හින්දාදී අනිත් සත්ව භාවයෙන් කර්මයෙන් වෙනස් කරන්න පුළුවන්. හරිද? හරි. සම්මත එතකොට දැන් මේ රූප වර්ග 28කට බෙදලා තියෙනවා. රූප වර්ග කියන්නේ ශුද්ධාටක රූප කලාපය ක්‍රියාත්මක වෙන ආකාර 28ක් තියෙනවා. රූප වර්ග 28ක් නේ. හරිද? ඒකේ ක්‍රියාත්මක ස්වභාවය වෙනස්. ඒක රූප කලාපයක ක්‍රියාකාරීත්වය ඒක අර බාහිර රූප වෙන එකතු කරගන්න එකක් හැකියාවක් ඒකට තියෙනවා. තව රූප කලාපයක් හැදෙනවා. ඒක රූප කලාප විනාශ කරන්න හේතු වෙනවා. තව රූප කලාපයක් තියෙනවා. ඒකට පාත්ත ගන්න ක්‍රියාත්මක වෙනවා. ඔක්කොම රූප කලාප නම් සුද්ධාටකමයි. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන ආකාර විදියටයි. ඇතර විදියටක් ඔක නැහැ. සතර මහා භූත විවාම පට විආභෝ තේජෝ ආයත රූප කියලා වෙනම කතා කරනවා. ඒ පටවි වල වෙනම ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ වෙනම ක්‍රියාකාරීත්වය පටවි. පටවිය කියන්නේ ඇත්තටම මේ යම් වස්තුවක රළු බව සිඳු බව ඇති කිරීමේ ක්‍රියාකාරීත්වයට. ඒක මම මේ ක්‍රියාකාරීත්වය 28ක් තියෙනවා. ආහත්. තේරුම් නිගනේ. මම අර කලින් කිව්වට ඔක තේරෙන්නේ හරි අමාරු මේ කතන්දරේ කියා දෙන්න. මේ මේ පරමාර්ථ ධර්මතා කියා දෙන එක දෙල්ලන් කතාවක් නෙවෙයි. හරි? පටවේ කියන්නේ යම් අත්වක රූප කලාපයක තියෙන තදගති තදගති කියලා අපි කතා කරන්නේ රළු බව සිඳු බව බර සැහැල්ලු බව ඇති කිරීමේ ක්‍රියාකාරීත්වයට. එතකොට ආපෝ ගතිය කියන්නේ ඒවා ධාතු එකතු කිරීම වෙන් කිරීමේ ක්‍රියාකාරීත්වය. තේජෝ ගතිය කියන්නේ ඒ වස්තුවේ පිළ රස්නේ සීතල ඇති කිරීමේ ක්‍රියාකාරීත්වය. හරි? එතකොට වායෝ කියන්නේ ඒකේ ඔය කියන තෙරපෙන පිම්බෙන ඇකිලෙන් ස්වභාවය ඇති කිරීමේ ක්‍රියාකාරීත්වය. එතකොට වර්ණය කියන්නේ ඔගේ ඕම පාට අඩු වැඩි කිරීමේ ක්‍රියාකාරීත්වය. හරි දැන් මේක මේ දෙයක් කියලා ගන්න මොකද අපිට පුරුදු වෙලා තියෙන මේ සංසාරේ පුරාවට අපි මේ විදිහට වස්තු පුද්ගල සංඥාවෙන් මේක අඳුරපේකනේ මේක එහෙම ගන්නෑ මේක ගති ධර්මතා නැත්නම් ශක්තිය කියලා මම කතා කරන ප්‍රශ්නයක් නෑ හරි දැන් ශක්තියත් ඒ තමන් ඔය හිතාගන්නේ මේ තමන් තේරෙන ශක්තියක මේක කාර්ක විදුලි බල ශක්තිය අර වගේ මොකක් කරේ කියලා ඒත් එහෙම ගන්න නෙවෙයි නමුත් ඒව හැදිලා තියෙන්නේ ඕකෙන් තමයි ඔක්කොම අපිට ගෝචර වෙලා තියෙන්නේ මේ ඉන්ද්‍රියන්ට ඔයගේ නිර්මාණ විතරයි. අපි පුරුදු වෙලා තියෙන මේ ආයතන වලට හැම වෙලෙම දැනෙන ස්වභාවයෙන් මේ සංකල්පය ගොඩනගා ගන්න. නමුත් ඒක ඒ සංකල්පෙට හරියන්නේ ඒ පෙට්ටියෙන් පිට නේද? හරි. දැන් වෙලා තියෙන්නේ අපි අර හැම ආරේම අර පෙට්ටියක් ඇතුළේ ඉඳගෙන තමයි කල්පනා කරන්නේ. හරි. ඒක එම් පිට දැනනවා. මොකද නැති. හරිද? දැන් ඔය අය සතර මහා භූතය කියහම ඔය අයට තියෙන සංකල්පේ ආත්මවාදීම වෙනස්. රහතන් වහන්සේගේ බුදුහාමරගේ තියෙන අදහස. ඔයා බටරි ආපෝදේ ජාග ඔයා හිතාගෙන බටරි කියන්නේ ආ මොකක් හරි එකක් වගේ දෙයක් එහෙම එහෙම පරමාණු කරකම් එකක් කියලා හිතානේ. නැත්නම් එහෙම එකක් නෙවෙයි. ඒක ක්‍රියාකාරීත්වයක්. ඒ මම දන්නවා මේ ලෝකේ ඔයයි කවදාවත් ඔක කොහොම අහලා නැහැ කියලා. ඒ තමයි ඒ දුයි. ඒ තේරෙන්නේ නැහැ. ඉතින් කොහොම තේරෙන්නේ? වචනයෙන් දැනගත්ත දාර්ථයක් තේරෙන්නේ අවබෝධයක් කියලා අපිට හිතෙන්නේ. ඉතින් යන්නේ කන පිට ඔක්කොම බුද්ධ ආගම කියලා. හරි පිට හරි පිට ඇයි ඉතින් කන පිටක් නැහැ වාටියක් වත් තිබුණේ නැහැ. හරි පිට හොයාගන්න හදන්න. දැන් ඔයද කියලා දෙන්නේ අනිත්‍යතාව විතරයි තරලව ඈ. ඒතර අනිත්‍යතාවය ස්වභාවය මොකද්ද? ඇතිච්ච ගමන් නැති වෙන එක මතක තියාගන්න. ඔක තරලව තමන්ට පැහැදිලි කරන්න ඕන නම් අර ගංගක උදාහරණයක් කියලා දෙනවා. බොහෝ තැන්වල ඒ කාරණේ කියනවා. කිව්වට ඔය කොයි දේ තේරෙන්නේ නැහැ. ගංගක වතුර ගලනකොට ඒ ගඟේ හරහට නූලක් ඇදලා ඒ නූල ළඟ තියෙන වතුරේ ස්වභාවයයි කියලා කියනවා. ගඟක් කියන්නේ සාමාන්‍යයෙන් හැබැයි පහළට ගලනවා. දැන් ওই ගලන ගඟේ මෙහෙම හරහට. එන්න ගඟ දිගේ දිගට නෙමෙයි හරහට. නූලක් ගහනවා වතුරේ ගෑවෙනවා. හරිද? දැන් ওই නූල ල- දිහා කෙනෙක් බලාගෙන ඉන්නකොට එයාට නූල ළඟ වතුර තියෙනවා කියලාද පේන්නේ නෑ කියලාද පේන්නේ? ඈ? වතුර නෑ? වතුර තියෙනවා. ආ දැන් වතුර තියෙන්නේ කොයි වතුරද? ඒක තියෙනවා. අලුතෙන් එන වතුරේ මට ඒක පේන්නේ නැහැ. ඈ? ඒ වතුර තියෙනවද? තියනවද නැද්ද කියලා හිතන්න වෙලාවේ තිබුණ වතුර නෙවෙයි තියෙන්නේ. ආ ඒකත් හරි. දැන් දාන ටැප් එක ඇරියාම දිගට වතුර එනවා. වතුර දිගට එනවද? ටැප් එකෙන් දිගට වතුර එනවද? එනවා. ඒම ටික නැති වෙනකොට වෙන ටිකක් එනවා. තියෙන ටික නැතිව වෙන ටිකක් එනවා නේද? තමන් හිතාගෙන වතුර දිගට වෙනවා කියලා තෑ නැති වෙනවා වෙන එකක් ඇති වෙනවා නැති වෙනවා වෙන එකක් ඇති වෙනවා. ඕම සිද්ධිය තමයි මේ ඇඟටත් එන්නේ. කනවා කනකොට වෙන එකක් හැදෙනවා. තිබිච්ච එක මැල්ල යනවා. කනවා ආයත් හැදෙනවා නැති වෙනවා හැදෙනවා නැති වෙනවා හැදෙනවා නැති වෙනවා. හරිද? හ්ම්. බැරිද? ඔක නවත්තන්න පුළුවන්ද? බැහැ. කෑවත් නතර වෙන්නේ නැහැ. ඔක කෑවත් නතර වෙන්නේ නැහැ. දුම් ඇඳත් මැරෙනවා නැතත් මැරෙනවා. කෑවත් මැරෙනවා නැතත් මැරෙනවා. ieval හැදුවත් මැරෙනවා නැතත් මැරෙනවා. රත්තාවල් කොටත් මැරෙනවා නැතත් මැරෙනවා. එහෙනම් කොල්ල ඇති වැඩක් තියෙනවද? <laughs> ආ මොකයි බුදුහාමේ? දැන් මොකටද කරන්නේ? ඈ දැන් හම්බ කරන්නේ මොකටද? සන්තෝෂයෙන් සන්තෝෂයෙන් මොකද? කෝක සන්තෝෂ කරන්නේ. කෝක කලා ඇති කරන්නේ. දැන් කෝක සන්තෝෂ කරන්නේ. රූප කලා වෙනස් කරන්නේ. විනාශ වෙන දේ රැක ගන්න අදහන. කොහොමද කරන්නේ? මොකක්ද නැහැ. ඉතින් එහෙනම් කරන්නේ? මොනද? ඒ තමයි මොඩකම් කියලා. දැන් දේනතර අනිත්‍ය ඇති. රෝගත් එක්ක අනාත්මතාවය යන්තම් තේරෙන්නේ. දැන් මොකද්ද දුක්ඛතාවය කියලා කියන්නේ? තව කැල්ල දෙන්නේ. අනිත්‍ය අනාත්මයි කියන එක යන්තම් ඔය තේරෙයිද? දුක්ඛතාවය. අදිනවා කියලා? සපයි කියලා. පවතිනවා කියලා ලගයි. මොකක්ද පවතිනවා කියලා ලගයි? වෙනස් වෙන දේ සිලත අල්ල ගන්නවා. තේරුම් ගන්න ඒක. කොහොමද තේරුම් ගන්න? ඒකින්ද? ඒක නිසා ඒක මේ පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය පවත්වාගෙන යන්න උත්සාහ කරන දුකයි. මොකද කියන්නේ? සැපයි කියලා කියන්නේ අපේ තියෙන අවිද්‍යාව නිසා මේක ඇත්ත සත්‍ය අපිට පේන්නේ නැහැ. ඒක දුක. ඒකත් පේන්නේ නැහැ ඔයදී. ඒක අපි නිත්‍ය දෙයක් කියලා අනිත්‍ය බව තමයි දුක් වෙන්නේ. දුක කියන්නේ අනිත්‍ය නිසා තමයි දුක කියන්නේ ඒක හරියි. යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා ධර්මය කියන්නේ. යමක් අනිත්‍ය නම් අනිත්‍ය නිසා තමයි දුක තියෙන්නේ කියලා ධර්මය තුල කියනවා. හරි. අනිත්‍යය කියන්නේ වෙන ලක්ෂණයක් දුක කියන්නේ වෙන ලක්ෂණයක්. මං අහන්නේ ඒක මොකද්ද කියලා යන්නේ. සැපයි දුකයි කියලා සැපයි කියලා හිතන් ඉන්නේ දුක. ඒක තමයි මොකක් මොකක්ද දුක කියන්නේ මම මේ මේ සංසාරේ යන ගමන වලත් අපි කොයි විදිහ ඒක දුක කියලා වටහා ගන්නෑ මේක අපි හිතන්නේ ඒක සැපයක් කියලා. සැපයක් කියලා අල්ලගෙන ඒ කියන්නේ මොකද කිසිම දෙයක් නිත්‍ය නෑ. නිත්‍ය නෑ. හැම එක සුඛ ඒක නිසා දුක කියන්නේ මොකද ඒ දුක කියන්නේ? නිත්‍ය කියලා අල්ලගෙන. නිත්‍ය කියලා අල්ලගෙන. ආ දැන් ඕක පැත්තකින් තියන්නකෝ. දැන් අනිත්‍ය නිසානේ දැන් මේ දුක වෙනවා කියන්නේ. දැන් මට කියන්න මේ කෝපේ කියන එක නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඇයි තමයි ඒක අනිත්‍ය කියලා තීරණය කරන්නේ? අයින් දෙන්නේ ගන්න කොහමද තමයි දෙන්නේ කියන්නේ මොකද තමන් දෙන සාධක මොකද හේතු එන්න තමන් ඔය කෝප් එකේ නෑ මම කොහොමද තියෙන ගන්න ඒක එහෙම නගල තමන් ගැන බැලුවහම වෙන දෙයක් නෑ ඒකට සයික තමන් ගැන බැලුවහම කියන්නේ තමන් ගැන බැලුවහම මේක එහෙම වෙනවා කියලා තියෙන එකනේ හේතු කියන්නේ මට කාණේක තමයි ධර්මේ භාවිතා කරනවා කියලා කියන්නේ දැනගත්තට බෑ භාවිතා කරනවා කියන්නේ ඕම ඔය වැඩේට දැන් ඇයි තමන් තේරෙන්න ගන්න එක ඒ මනිච්චය ලෝකනිච්චය ලෝකනිච්චය කියලා කියන්නේ දින එකනේ ඇයි. ඔක්කොම හිතලා කරන අර මේවා කයි වර්ගය හොඩ හරියන්නේ. ඕක තමයි අවශ්‍ය වෙන්නේ ඉතින්. ඈ? දවල් කිව්ව ඔක්කොම ඔතනට අදාළයි. ඇයි දින එක? අතෝ රූපාලාපයක් තියෙනවා කියලා තියෙන එකනේ. මේ තියෙනවා. මොනවද පෙවුනේ? ඇසට පේන දේ. මොනවද පෙවුනේ? චුද්දාස්ටකෙන් එක තියෙනවා ඒක අටම තියෙන එක. මොකක් තියෙන්නේ? අටම තියෙනවා කියලා මම කොහොමද තියෙන එකලි? ඒක තියෙන එකේ පේන හින්දා විතරයි. Tamanට පඩවිය දිනනවා, ආපෝ දිනනවා, වාදි දිනනවා කියලා මම දන්නේ නැහැ ඕකේ. නමුත් අර වර්ණය කියන එක අතන තියෙනවා නම් ඒක තමයි අර ධර්ම කාරණා ඔක්කොම උතනට අදාළයි කිව්වේ. වර්ණය තියෙනවා නම් එනම් පඨවි ආපෝ තේජෝ වායතෝගේ තියෙන්න ඕනේ නම් ආපෝ ගතිය ඕකේ තියෙනවා නම් ආපෝ ගතිය නිසා මේක ඇතිලා නැතිලා යන්න ඕනේ. ඒක දැන් අපිට පේන්නේ නැත් ඒක වේගී ක්‍රියාත්මක භාවය කියන හේතුව නිසායි. කොහොම ඔය ටික ඔක්කොම හිතනවාටයි හේතුඵල ධර්මතාවය පාවිච්චි කරනවා කියන්නේ. එහෙනම් භාවනා වල දිනා කදා. කොහෙද? දෙවන කියන හේතුඵල ධර්මතාවය තමයි අපි දන්නවල හේතුඵලය කියලා. දන්න හේතුඵලය. කොහොම හේතුඵලය දැකන එයා rahat වෙනවා. නමුත් දැන් මං ඇහුවේ ඕක අනිත්‍ය නිසා දුකයි කියන தත්ත්වයට එනවා කියලා. එහෙනම් අනිත්‍ය නම් අනිත්‍ය දේ මොකද වෙන්නේ? නැති. සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති හරිද සංඛාරකේ සකස් වෙච්ච ඒවා දැන් මේක සකස් වෙන්නේ මොකෙන්ද මොකද ඇතුලේ කෝපේ රූප කලාපේ සුද්ධාර්ථකින් හැදුනා එහෙනම් හැදිච්ච එකක් නම් ඒක මොකද මොන தත්ත්වයටයිද අනිත්‍යතාවයටයි එහෙනම් එහෙම සකස් වෙච්ච දෙයක් නම් ඒක මොන தත්ත්වයටයිද දුකතාවයටයි යමක් අනිත්‍ය නම් ඒක දුකටයි එහෙනම් දැන් මම අහන්නේ කෝපය දුකද නැද්ද? කෝපය දුකයි නේ. කෝපය දුකයි. එයි. කෝපය නේද? කෝපය නේද දුකද කියලා මම ඇවිල්ලා කෝපය දුකද කියලා මම ඇවිල්ලා. මොකද මේක පවත් ගන්න බෑ මේ. මම පවත් ගන්න බෑ. කෝපෙද? දැන් කෝපෙද දුක? ඒක නෑ. වෙනස් වෙනවා නේ. ආවේද? ඒක නිසා අපිට ඒක අපිට ඕන විදිහට පවත්වා ගන්න බැරි නිසා අපිට ඒක දුක. ඒකට කිව්වේ අනාත්මයි කියලා. Tamanට ඕන විදිහට පවත්වා ගන්න තමන්ගේ කැලල ගොතන නෑ දුකට. තමන්ගේ සකස් වෙච්ච නිසා. ඔව් සකස් වෙන නිසා දුකයි. ඔව්. ඉතින් මොකද්ද? ඉතින් මේක සකස් වීම. ඔව් සකස් වුණා. හරි. දැන් කාට දුක කියලා මං අහන්නේ. කෝපෙට දුකද? අපිට දුකයි. ඒක කොහොමද? දැන් කෝපෙද? කොහෙවත් තියෙන එකක් නෑ. තමයි දුක වෙන්නේ මොකද? කොහොමද දුක? ඒ කියන්නේ අපිට තියෙන අවිද්‍යාවෙන් අදිටම මේ කෝපය අපිට මුත්‍යාවිට අපි අපි බලාපොරොත්තු වෙනවා මේ කෝපේ හැමදාම එකම විදිහට තියෙයි කියලා. ඒ අනිත්‍ය ධර්ම. ඒක අනිත්‍යතාව. නේද? එහෙම නැති වුණා දුකයි. එහෙම නැති වුණා කියන්නේ දැන් Taman ඕක හිතුවත් නැතත් Tamanට අදාළ කාරණයක් නෙවෙයි යමක් අනිත්‍ය නම් අනිත්‍ය දේ දුකයි කියන එකයි බුද්ධ වචනේ. කෙනෙක්ට පුද්ගලයෙකුට නැහැ. ඒක යම් සකස් වෙච්ච දෙයක් තිබේද සකස් වෙච්ච දේ දුක්ඛ කියන ලක්ෂණයට අයිති. අනිත්‍ය නම් දුකයි. ආ මේ කෝප්පෙට මේ රිදෙනවා කෝප්පෙට කහනවා කෝප්පෙ නැති වෙනවා. මේ නේ කෝප්පෙට. තමයි කෝප්පෙ. ඉතින් කියන්නේ අපි අපි හිතනවා. ඒ කියන්නේ අපේ හිතට සත්‍යයකට නේද ඒක. සත්‍යයකට. ඇයි? කෝප්පෙට දැනෙන්නේ. ඉතින් නම් සබ්බේ සංඛාර දුක්ඛ කියලා බුදුහාම කියන්නේ. සියලු සංඛාර. මේ සංඛාර. එතකොට ඒකත් අපේ ඒක ඒ දැන් අල්ලපු එක කෙනා මරිච්චාම තමයි දුකයිද? <laughs> ඒක වෙනම කතාවක්. දැන් ආන්නේ දුක්ඛ ලක්ෂණය ගැනයි. ඔය තමන් කියන්නේ තමන්ගේ සිතේ ගොඩනැගිච්ච දුක්ඛ විපල්යාසය කියන එකයි. එන්න ඔක දෙකක් ඈ. ඔක තමයි මං කිව්වේ. මේ බුද්ධ ආගම කියන්න ගියාම තියෙන වැඩේ. දුක්ඛ කියන වචනේට අර්ථ ගොඩාක් තියෙනවා. දුක්ඛ කියන වචනේට පාවිච්චි කරන්න තමන් තේරුම් අරන් ඉන්නේ අර රිදෙනවා කහනවා කියන එක. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන්නේ සප කියන එක විතරයි. හැබැයි දුක්ඛ කියන්නේ සප එකක් නෙවෙයි. එහෙනම් අපි මිත්‍යද සපර කියලා එකක් තියෙනවා. මිත්‍ය දුකයි කියලා ඒක. මිත්‍ය මොකක්ද කියනවා? මුත්‍ය ලෙඩක් වහන දේ. මම අnder දෙමළ වගේ නේ. හැබැයි ඒකද තියෙනවා. මොකද වෙන්නේ? මිත්‍යත් ඇති වෙලා ආපදිනවා ඔය කියන ආකාර චිත්තක් 17ක් ඇතුළතදී ඒක ක්‍රියාකාරීත්ව වෙනත් වෙලා නැති වෙනවා ඒකත් උපදිනවා ලෙඩ හැදෙනවා වයසට යනවා මැරෙනවා ඔය ධර්මතාවය ඒකට සිද්ධ වෙනවා. ඒක තමන්ට දැනෙනවද නැද්ද කියන කාරණේ නෙවෙයි ඒක ඒ වස්තුවේ ක්‍රියාකාරීත්වය. ඒතර රූපේට දුක්ඛ තියෙනවා. රූපේට දුක තියෙනවා. රූපේට තව වෙන මොකටද දුක තියෙන්නේ? රූපේ තමයි දුක තියෙන්නේ. දුක කියන්නේ දැනෙන දෙයක් නෙවෙයි. දුක කියන්නේ ලක්ෂණයක්. දැන් අනිත්‍ය කියන්නේ කාටවත් දැනෙනවද? දැන් මිත්‍ය අනිත්‍යද නැද්ද? මිත්‍ය ඇදෙනව නැතිනව. එහෙනම් මිත්‍ය දුක නැද්ද? මිත්‍ය දුක කියලා එකක් තියෙනවා. හරි? ඒක ලක්ෂණයක්. ඒක ඇතිලා නැතිනවා කියන එකක් විතරයි අනිත්‍යතාව. ඒ හින්දා මොකද වෙන්නේ දුකයි කියන්නේ. අනිත්‍යදේ. ආකරණයි. එහෙම ඩෙෆිනිෂන් එකක් කරේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය දේවල් දුක ලක්ෂණ කිසිමකට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් ඒක තමයි. දේරුම් කරලා දෙන්න පොඩි වීඩියෝ තමයි මෙහෙම. ආ දැන් තමන් ඉදාගන්නකෝ මේක. දැන් බිත්තිය කියන එක අපි ගමුකෝ. දැන් බිත්තියට හිතක් පපුවක් එහෙම නැහැනේ මොකක්වත්. හරිද? දැන් ආයේ ඕකට මේ මඩලි දෙනවා කහනවා කියලා එකක් නැහැනේ. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔතන බිත්තිය කියලා එකක් සලකනවා කියන කාරණාවක් තමන් සකස් වෙච්ච දෙයක් මේ ලෝකයක් කියලා සලකනවා කියන අන්නේ தත්ත්වය තමයි දුක කියලා කියන්නේ. දැන් බිත්තියක එකක් කොහෙද තිබ්බේ? බිත්තියක එකක් කොහෙද තියෙනවද? නෑ ඒක නෑ ඒක කියන්නේ ඈ? සුද්ධාස්ත කෝටින් ඇදිච්ච 12000ට කලින් ඇදුනා. හා. දැන් හැදිලා කොච්චර තියෙනවද? ඒක ඒක ඒක තියෙන කාලෙත් අපි හිතාගමුකෝ නම් ගිලා නැති වුණා. දැන් මොනවද ඉතුරු වෙන්නේ? මොකුත් නැහැ. දැන් ආපහු දෙයක් නැති වෙනවා නැති වුණාට ආයේ ඇති වෙනවා නිසා අපි කියනවා වගේ පේනවා. හා. ඒක තමයි දැන් ඔගේ මැද හිතන්නේ නැතුව මුලයි අගයි හිතන්නේ කිව්වේ ඒක තමයි. දැන් ඕක ඇති වෙන්න කලින් කොහෙද විත්තිය කියලා එකක් තිබේ. තිබෙන්නේ නැහැ. ආ දැන් ඔක නැතිලා විනාශ වෙනවා කියන අවස්ථාව කවදා හරි එනවනේ. ආ එතකොට ඉතුරු මොනවාද? මොනවත් නැහැ. නෑ ඔබ තමන් ගැන හිතා ගන්නකො. ආ උපදින්න කලින් තමන්ට ඇඟ කියලා එකක් කොහෙද තිබ්බේ? ආ මැරිච්චට පස්සේ ඇඟේ මොනවද ඉතුරු වෙන්නේ? මොකක්ද නෑ. එහෙනම් දැන් තියෙනවද? ඒක තමයි සනිල වැඩි වැඩි මැරෙන මට තේරෙන්නේ නැත්තේ දුක්ඛ සහ අනාත්ම කියන එක වෙන ඒයි ඒක දෙකක් කිව්වේ කියලා. ඒක දෙකක් කිව්වේ ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. තියෙනවා කියලා තමන් ඇති කරගත්ත මුලාවක ඉන්නවා. හැබැයි ඒ මුලාව තමන්ගේ කියලා ගන්නකත් ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ මුලාවේ ඉන්නවා කියන එක තමයි අපිට තේරෙන්නේ. නමුත් ඒක සැබෑ වශයෙන් එතන නැහැ කියන එකයි දුක්ඛතාවය. දැන් තමන් මෙතන කෝපයක් කියලා එකක් කියනවනේ. දැන් ඇත්ත වශයෙන්ම කෝපයක් තියෙනවද උතන? සම්මුති වශයෙන් ගත්තත් තියෙන්නේ මැටි ගොඩක්. එහෙම නැත්නම් පරමාර්ථ වශයෙන් ගත්තොත් ධාතු ටිකක්. දැන් මෙන්න මේ ධාතු ටිකක් විතරයි උතන තියෙන්නේ කෝපය කියන එකක් නෑ උතන. හරිද? Taman ඕක දැනගත්තත් නැදත් ඕක කොහොමයි. හොඳ වෙලා තියෙන මොකක් Taman කෝපය කියලා හිතපු ගමන් ආන් එතන වැරද්දක් තියෙනවා. නැති යමක් තියෙනවා කියලා ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි දුකතාවය කියන්නේ. මේ ලෝකය කියලා එකක්වත් නෑ. ලෝකය කියන්නේ ධාතු ටිකක් විතරයි. නමුත් ධාතු කියලා අපිට දකින්න බෑ. ඒ හින්දා අපි ආන්නේ තමයි දුක්ඛතාවය කියලා මේ Taman දාගෙන තියෙන දුක්ඛතාවය. නමුත් Taman දාගත්තත් දෙකයි නැතත් එකයි මේ ලෝකේම දුක්ඛතාවය කියන එකට යටයි. මෙහෙම කෙනෙක් පුද්ගලයෙක් සත්‍යයක් වස්තුවක් නැහැ. ඕනෝකටයි දුක කියන්නේ. ඒකයි මම ඇහුවේ මිත්‍ය දුකයි. ලෝ මිත්‍ය දුකයි. නමුත් ඔක කොහොම ආවම අnder දෙමළ වගේ තමයි. ඇයිලාම කියලා දෙනවා අපිට දුකයි දුකයි කියන දුක කෙනෙක් කියලා දෙලා දෙනවා අපි දෙනවා කානවා අරවා මෙහෙම වෙනවා කියන දුක කියලා කියලා දෙන්නේ. ඉතින් ඒ සිද්ධිය ඔකේ තියෙනවා. ලෙඩ හැදෙනවා, වයසට යනවා, දිරනවා, මැරෙනවා කියන එක. නමුත් ඒක අර හිතින් ගත් එකක් තියෙනවා. මම ලෙඩ වෙලා, මම වයසට යනවා, මම වෙනවා කියලා. නමුත් මම කියලා එකක් නැහැ. ඔතන ධාතු ටිකක් ක්‍රියාත්මක වෙනවා. ධාතු ටික ක්‍රියාත්මක වෙලා ධාතුගේ තත්ත්වය වෙනස් වෙනකොට ඒකට අකමැත්ත තමයි දුක කියලා කිව්වේ. නමුත් ඒකට කැමති වුණාම අකමැති වුණාත් ඒ සිද්ධිය නැතර වෙනවා. දැන් බිත්තියලත් ඕක වෙනවා. බිත්තියට ප්‍රශ්න වෙනවා, සීතල වෙනවා. නමුත් දැන් බිත්තියට ඕක අර සිතකල එකක් නැති හින්දා ඕකෙන් රිදෙනවා, කානවා, මට උණ ගත්තා, මට සීතල වුණා කියලා කියන්නේ. දැන් උනේ මොකද්ද? මෙතනදී අර කියලා හිත කියලා එකක් හැදෙන හින්දා ඕක ගත්ත මගේ කියලා. මේක වැරදි විදිහට ගන්න එක තමයි දුක්ඛතාවය. එහෙනම් දුක්ඛ සත්‍ය තුල කියන අර ලෙඩ වයසට යාම මරණය කියන එක තුලත් ඕක තියෙනවා නමුත් එතෙන්දී ප්‍රකට වෙන්නේ ওই කාර්ය නෙවෙයි අර හිතට දැනෙන දේ. අපි කතා කරන්නේ දුක්ඛ සත්‍ය ගැන. මේ කතා කරේ දුක්ඛ සත්‍ය ගැන නෙවෙයි මේ කතා කරේ දුක්ඛ ලක්ෂණය ගැන. මේ කතා කරේ ත්‍රිලක්ෂණය ගැන. ඔකෙන් තමයි ඔය වැරදෙන්නේ ඔක්කොම. හරිද? ඒකයි ඔක කියන ප්‍රශ්නේ තියෙන්නේ ඕම ඕක තමයි. දැන් මේක යාදෙන්න ගිය හදින් ප්‍රශ්නේ ඕම ඕකයි. එතකොට අනිත්‍යතාව impermanency කියලා කියයි. දුකතාවය මොකද්ද කියන්නේ? ආ සපරි කියලා කියයි. ඒක දැන් බිත්තිය සපර කරනවද? කොහොමද උත්තර දෙන්නේ ඔයාලට? එහෙනම් ඕක තමයි මේක කියා දෙන්න තෙල්ලන්නේ කියන්නේ. එන බාධා වලින් පරිවර්තනය කරවුවට ආදාවත් බුද්ධ ආගම නම් අවබෝධ කරගන්න එක දෙල්ලන්නේ නැහැ. හරිද? හරිද? එහෙම නැත්නම් තපගෙනව නැත්නම් අන්සැටිස්ෆැක්ෂන් කියලා කියනවා. අන්සැටිස්ෆයි කියන්නේ බිත්ති අන්සැටිස්ෆයි කියනවා කියන්නේ ඔය කාරි කතාවක්. ඔය දෙන්න ඇති. එහෙම බෑ. එහෙනම් බුදුආර්ගයේ සියලු සංකාර ධර්මතාවයකට නිරුවදී කියලා. ඒ සියලු සංකාර ධර්මයේ මේ රූප සංකාරය. රූප සංකාරයේ දුක්ඛතාවයයි දිනම් එනං ඒක ඔය කියන එකකින් කියන්න බෑ. අන්සැටිස්ෆයි කියන්න බෑ. ඔය කියන ආකාරයෙන් ඒ தത്വයට කාදාවත් ඒක ඔය කියන ලක්ෂණය කියලා தත්ත්වය තේරෙන්නේ නැහැ. එයාට එහෙම කිව්වා. හරිද? දැනනවද එතකොට? එහෙනම් දුක්ඛතාවය කියන්නේ මොකද්ද? සරල වශයෙන් තමයි තේරුම් කරගන්න දුක්ඛතාවය කියන්නේ නැති යමක් තියෙනවා කියලා වර්ධවා ගැනීම. හරි. කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවද දැන් ඔබේ? නානක තමයි තේරෙන්නේ. මෙතන තියෙන්නේ ක්‍රියාකාරීත්වය ධාතු එකතු වෙනවා වෙනවා ධාතු එකතු වෙනවා කියනවා. ඒ ධාතු එකතු වෙනවා කියනවා කියලා දකින්නේ නැහැ. ඒක වස්තුවක් කරගන්න. කොච්චරයි වන්නේ. ඒක වාසික කෙනෙක්ගේ දුකලාව කියන්නේ අවිද්‍යාව කියන එක වගේ. නැතිවමක් තියනවා කියලා ගන්නවා කියන්නේ අවිද්‍යාව. ඔය ඒක ඒක තමයි හිතේ තියෙන ප්‍රශ්නයනේ. තමන් ඒක හිතුවත් නැතත් දැන් වෙනවත් නැද්ද? වෙනවා. දැන් මේක කියන්නේ කාටද නෝ? ඒකනේ වෙලා තිබ්බන්නේ. ඔබ තේරිච්ච දාන තමයි වෙන්නේ ඔක. ඒ සිද්ධාර්ථ වල තේරිච්ච දාන තේරෙන්නේ කාටද? තේරිච්ච එකකුත් නැහැ. ආන්න ඒක තමයි වෙන්නේ. ආන් එදාට තමයි හරියටම තේරෙන්නේ. තේරෙන්නේ කාටද? තමන්ට ඒ මොකද? ඒ මොකද? ඒ ඉන්න මේ බුද්ධාම තේරෙනකොට තමයි මේක කියා දෙන්නේ. ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. තමයි වචන වලට පැටලිලා හිටියට බුද්ධාම කියන්නේ වෙන එකක් ඈ. දෙකේ තිබ්බත් නෑ ඔගේ බිස්කියට් ටික හරි තිබ්බත් බලාගමු ඒට එනකොට නෑ අර දෙකිය දැනීම ඒ කියන්නේ අර අපිට තේරෙනවා හරි හරි ඒක තිබ්බත් බලාගමු එහෙම ගන්න නැහැ කියලා මම දන්නවා අපි බලාගමු සිතේ දැන් අර බිස්කියට ඒ ක්‍රියාකාරීත්වය අපිට අර දැඟීම නැති එක කිව්වේ හරිද මේ බිත්තිය තියෙනවා කියලා තමන් වර්ධවාගෙන ඒක අනුව හිතන එක තමයි ප්‍රශ්නේ. ඒ අපිට හැබැයි බිත්තිය ඇතුලේ තියෙනවා දුක. බිත්තිය ආයතේ දුක තමයි තියෙන්නේ. විත්‍යත් එක තියෙනවා විත්‍ය කියලා කියන එකම තමයි දුක්ඛ ධාතු. මොකද විත්‍ය කියලා ගන්න නැහැ සංකල්ප තමයි. මේ සංකල්පයක් තමයි. ඒක දුක්ඛතාවය කියන්නේ ඇත්තටම වර්ධවාගත සංකල්පය. ඒක අවිද්‍යාව කියලා ප්‍රශ්නේ නැහැ. මොකද ඉතින් අවිද්‍යාව කියන්නේ ওই තුනේම එකතු. අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය නොදන්නා කම කියන සියල්ලටම තමයි බුදුආරෝහණ දුක් අවිද්‍යාව කියන වචනේ කියන්නේ. එහෙනම් තුනම එකට පවතිනවා. මිසක් ආහ වෙන වෙනම කියන්නත් බෑ. අනිත්‍ය නිසා දුකයි දුක නිසා අනාත්මයි. යද නිච්ඡන් තන් දුක්ඛන් තන් දුක්ඛන් තදනත්තා. යමක් අනිත්‍යන අනිත්‍යනේ දුකයි දුක්ඛ දාවේ නිසා අනාත්මයි. ඉතින් තුන ওই ලක්ෂණ තුන එකටමයි ක්‍රියාත්මක. එකටයි දෙන්නේ. හරිද? ඒකටම හිතෙනවා. ඒ කියන්නේ අරක ඇති වෙනවා නැති වෙනවා ධාතු එක තියෙනවා වෙනවා ධාතු එක තියෙනවා වෙනවා මිස ඇති වෙච්ච දෙයක් නැහැ. එතන මේක තියෙනවා දුක්ඛතාවය. දැන් මේක මම මගේ කියලා මේක කරන්න කෙනෙක් පුද්ගලයෙක්ට නවත්තන්න බෑ. ඒක තමයි අනාත්මතාවය. ඔය එකටමයි තියෙන්නේ ඉතින් ලක්ෂණ තේනවා කියන්නේ? ඒක වළක්වන්න පුළුවන් නවත්තන්න පුළුවන් කාටවත්? නමුත් දැන් මේ ලෝකේ ඔක්කොම උත්සාහ කරන්නේ මොකක් කරන්නද? නවත්තන්න වළක්වන්න ඒක ඔයගෙන විදියට පවත්වන්න. නමුත් පුළුවන් කරන්න. බෑ ක්‍රියාකාරීත්වයක් විතරයි. හරි. ආන්න කොටනේ ත්‍රි ලක්ෂණයට අයිති මේ විශ්ව ලෝකයේ සියල්ල සියල්ල හැදෙන්නේ ආපෝ ගතිය යුක්ත සුද්ධාෂ්ටකේ හරිද? දැන් තේරෙනවද හැටි? එහෙනම් දැන් මොකද වෙන්නේ ලෝකෙට? කවද්ද? ආ? හැමතෙලේ විනාශ වෙනවා. එහෙනම් කවද්ද මම කන්නේ නේද? කවද මරකන් දින්නේ කියලා හරිද? මේ මොකද වෙන්න පුළුවන්. නේද? එහෙනම් අර කොන්න මේක කොල්ල මම ඉන්නවා කියලා කියන්නේ මෙච්චර කලින් මම ඉඳලා පාටි එකකින් ඉන්නවා. මොකක්ද වෙන්නේ? <laughs> ආනේ තමයි uppajjitta niruddhanti කිව්වේ. ඉපදිච්ච ගමන් මැරෙනවා. පස්සේ මැරෙනව නෙවෙයි. ඉපදිච්ච ගමන් මැරෙනවා. මේ ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා මේ මුළු ලෝකෙම වෙනවා. හරිද? දැන් මට කියන්න ඔයාගේ සිල් කොහෙද තියෙන්නේ කියලා. දැන් අර අයිබෝනේ සිල් තියෙනවද කියලා? සිල් තියෙනවද? මොකද කියන්නේ? අර සිල් තියෙනවද කියලා කියලාමනේ. සිල් සීල් සීල් සීල් සීලේ සීලේ සීල් ඔව් පිල් එහෙම දෙනවා කියලා මේ ප්‍රශ්නේ තේනවා පිල් එක දැන් මට කියනකෝ දෙන සීලය දැන් කාටද පුළුවන් පෙරදිවිච්ච එකක් නැවත පාවිච්චි කරන්න දැන් පෙරදිවිච්ච එකක් තියෙනවා කියලා හිතන එකම මෝඩකමද නැද්ද ඒක නොදන්නා කමින්ද වෙච්ච එකක්ද නැද්ද හ්ම් එහෙනම් දැන් මට කියන්න උදේ හිටපු අය දැන් ඉන්නවද නැහැ එහෙනම් දැන් තමන් ඔය කියන ආකාරයෙන් විවාහ වෙච්ච භාර්යාව හරි ස්වාමියා හරි මේ වෙනකොට ඉන්නවද? එහෙනම් දැන් ආයෙ පාවිච්චි කරන්න වෙන්නේ කවකද? අලුත් අලුත් වයසෙන් එක පාවිච්චි කරන කාගෙන් අහලාද? එතන ඒක මේ රෙජිස්ටර් කරාම දෙකම ආ දෙකම දිනලා මම හඬෝ දෙකම අලුත් තමයි. දැන් මට කියන්නේ තමන්ගේ සීලය කොහෙද තියෙන්නේ කියලා. මම අනේ කාමයේ වර්ධව හැසිරෙන්නේ. ආ කාමයේ වර්ධව හැසිරෙන්නේ. දැන් තිවිච්ච ගෙදරද ඉන්නේ? ආයෙ ගෙදර කාටද ආයි? අධිකාරයක් නැති එකක් තමන් නොදන්නවා පාවිච්චි කිරීම අදත් ආදානය කියන එක. හරිද? දැන් කොහෙද සිද්ධ වෙන්නේ කියලා මම ඇවිල්ලා ඕක මොකද හරි දැන් මරන්න තත්තු කොහෙද ඉන්නේ කවුද මරන්නේ කවුද මරන්නේ මම කවුද මම කියලා විද්‍යාවක් තියෙන ඉඳා මට ජීවත් වෙන්න මගේ ආරක්ෂාව මේ සත්තු වරයක් රත්තු මේ මරණය ගැන සිද්ධ කර ආතාවින් හරි හරිද දැන් කේවතරමක් කිව්වේ බොරුද නැද්ද කොහොද ඇඳිල්? තේමා පිල්ල එකක් බලන්න. ආලෝක රීල් සමාදන් නැගෙනවා තමයි. ආදන් වල රීල් ලකිනකොට ඕම් ඔය ඥානිය ලැබෙනකොට ඉබේ රීල් රැකෙයි කොරන්න දෙයක් නැහැ. හොරකම් කරන්න දෙයක් නැහැ ධාතු ගොඩක්. හොරකම් කරන්න මොනක් තියෙන්නේ? කාමයේ තියෙන කෙනෙක් නැහැ ධාතු ටික. හරි? ඒ කියන්නේ තමන් බිත්තියෙන් බත් එකයි, බාරියයින් බත් එකයි. ඒ වෙන මොකක්වත් තියෙනවා දෙකේම තියෙන අතර මා භූතය. මේ මොකද කරන්නේ ඉන්නේ කියන්නේ. දැන් ඔබ තේරෙන එක පිළිලැජ්ජාවක් තියෙනවා නම් දෙකේ ඉන්න එක ලැජ්ජාවක්. ඉතින් දැන් අනිත් ගාලා. ඉන්න පිටියේ බරගත්ත දවසනේ. මට හම්බුනේ එතකොට කල්පනාව දැන් හැමදේම වෙනස් වෙනවා හම්බුනේ කොහොමද අපිට මේ මතකය මේ මෙතියෙන්නේ. තියෙන්නේ ඒ ඇති වෙන එක නැවත නැවත නැවත නැවත පාවිච්චි කරනවා. ඒක තමයි නැවත නැවත කරන්නේ නැතු නිකන් ඉඳ කියලා කියනවා. සිතවිල්ලක් නැවත නැවත ඇති වෙනවා ඇති වෙන එක නැවත නැවත පාවිච්චි කරනකොට තමයි මතකයේ තියෙනවා කියලා හිතෙනවා. ආ තමන් මතක තියෙනවා නම් එහෙනම් තමන් ඔය දේ මතකයේ තියෙනවා කියලා ස්ථිර වශයෙන් කියන්න පුළුවන් නම් තමන් ඒකාන්තයෙන් මට කියන්න තමන් මීට අවුරුදු 10කට කලින් හිටියනේ. ආ එහෙනම් මට කියන්න තමන් 1906 දී නෑ 2006 දී 2013 නේ 2006 ඔය කියන ආකාරයෙන් නොවැම්බර් 3 වෙනිදා දරෑ 7ට කරපු වැඩේ මොකද්ද කියලා මතක නෑ හැබැයි කොරානේ මොකක් හරි එකක් ඇයි ඒක නෑ අපි හිතුවනම් ආයෙ දාට මොකක් හරි විශේෂ වැඩක් වෙලා තිබුණා ඒක හිතේ තා හිටියනම් නැවත නැවත ඒක සිතුවිල්ල ඇදුවනම් ඕ ඒක පාවිච්චි කරගෙන ඉන්න තමයි මතක තියෙනවා කියලා. එහෙම නැත්නම් ඉතින් මේ පොඩි උඩ උගන්නන්න ආය ආපහු ආපහු කියවන්නේ කෙනෝනේ ඒකට ඒ අකුර එකපාරක් කියවම ඒ අකුර මතක තියෙන්නේ කියලා. එහෙම දෙන්නේ. ඒකට ආය ආය ආය ආය අර බොරු සංඥාව දීලා දීලා දීලා දීලා ඒක තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. අතර වෙලා තියෙනවා. ඕක නොකරගෙන තමයි බුදුහාමර කිව්වේ. ඕක නොකර නිකන් ඉන්න වැඩේ ඉවරයි. මතක තියෙන ඉඳන් එන්නේ. මෙයා මගේ දුවා මෙයා භාර්යාව කියලා ඕක මතක නැති චන් ඉවරයි වැඩේ. සමහරවල් නේ දැන් මං කියනවා වැඩක්. දැන් මේ වෙලාවේ Tamanට ගෙදරක් තියෙනවා කියලා අමතකුණා නම් ප්‍රශ්න ඉවරයිනේ. ගෙදරක් තියෙන ඉඳන් යන්න වෙන්නේ. එතන වැඩේ. ඒක නෑ කියලා තමයි තේරුණා නම් කියන්න දිනවා සයිමන්ස් හදනවා තාත්තට ලේසියෙන්නේ ඈ ඉමෙන් ෂෑරි අල්සයිමර්ස් හදනවා තාත්තට ලේසියෙන්නේ දැන් හිතන්න දැන් හිතන්න බෑනේ දැන් හිතන්න බෑ ඒක හිතන්න ඕනේ මේක එහෙම එකක් නෑ කියලා හිතාගන්න නරකිනක සත්‍ය තමන් තමන් දකින්න ඕනේ හිතනවා කියන්නේ ඒක ඒක බව ඒක තමයි එතන යමක් ඇත්ත වශයෙන්ම නෑ ගයක් නෑ ඇත්තටම කෙනෙක් නෑ ඇත්තටම නැති බව එයාට දැනෙච්ච වෙලාව තමයි නතර වෙන්නේ ඒ අවස්ථාවට මම ප්‍රතිකිත කොහොමද කියන්නේ ඒකනේ මං කිව්වේ ආයතන නැතුව ආයතන නැති වුණොත් කිසි තේත්ම නිවන් දකින්න බෑ කියලා මං කිව්වනේ ඒක. හරිද? ඒක තියෙන්න ඕනේ මේ තියෙන දේ පිළිබඳව සත්‍ය දකින්න එක විතරයි අපිට කරන්න පුළුවන්. නමුත් තියෙනව නෙවෙයි අතර නෑ එකක්. අවබෝධය. ඒකයි ප්‍රශ්නේ. දැන් තේරෙනවද? තමයි කොයි ලෝකෙද ඉන්නේ කියලා. ඒ නගයි බුදුහාම කිව්වේ අන්ධ භූතෝ අයන් ලෝකේ. අන්ධ වෙලා ඉන්නේ. අන්ධ කිව්වේ පේන්නේ. භූත කිව්වේ ඇත්ත. අභූත කියන්නේ මොනවද? අභූත කියන්නේ බොරු. භූත කියන්නේ ඇත්ත. යථා භූත පවතින සත්‍ය මොකද්ද? බොරු. බොරු බව දකින්න කියලා යෝ කියන්නේ. ඒ කියන්නේ බොරු බව දකින්නේ නැහැ ඔයයි. අන්ධ භූතෝ අයන් ලෝකේ. අන්ධ වෙලා. හරි? පිස්සෝ. දැන් පිස්සු නේද? ඒකයි මම කියේ මේ අනිත්‍ය දුක අනාත්මතාවය තේරිලා නම් ගිහිව ඉන්න බැරි වෙනවා. ඉන්න බැහැ. අනගාරියම් බබ්බචන් ධානගාරියම් මිහිකෙන් අයින් වෙනවා, හරි දෙනවා. හේතුව එයාට මෙතන ඉන්න විදියක් නැහැ. මේ විදියක් නැහැ. ආතරකම් කරන් දෙන්න ඕක දැක දැක දැක දැක දැක දැක දැක දැක යන්න ඕනේ. ඒක Tamanට හැම දැනීමක් තුළදීම අන්න ඒක දැනෙන කෙනෙක් තමයි රහත් වෙලා ගලක. එක වෙලාවකට දැනුණොත් යන්තම් හරි දෝවන් වෙයි. සිතිවිලි අර මතකයේ ඒ හැමදෙස්සම අපි එකක් දැන් රූප කලාපයක් වුණත් ඒක ඒක හේතුවක් වෙලා ඊළඟ එක. ඒ රූප කලාපෙන් ආයෙ ඒ වගේම රූප කලාපයක් හදනවා. ඒ රූප කලාපෙන් ආයෙ ඒ වගේ රූප කලාපයක් හදනවා. ඒ විදිහට හදා හදා හදා හදා ඒක භාජ්‍ය වෙනවා. ඒවත් ඉස්සෙල්ලා එක ඉස්සෙල්ලා එක උපකාරයෙන් තමයි ඊළඟ එක. නැත්තම් වෙන්නේ නැහැ. නැත්තම් වෙන්නේ විදියක් නැහැ. හේතුව නැත්තම් ඵලය නැහැ. පෙර කර්මයක් දිනවා මේක මම හදාගත්තා කියලා කර්මයක් කළා ඒ කර්මයෙන් තමයි නැවත එකක් හටගන්නේ. ඒක තමයි බුදුහාර ඒක නතර කරන්න කිව්වේ නතර කරාම පස්සේ අලුතෙන් එකක් හටගන්න කියන්නේ. හිතන්න නැතුව ඉන්න පුරුදු වෙන්න එතකොට ආය හිතන්න විදියක් නැති. නිකම් බෑ හිතන්න නැතුව ඉන්න බෑ තමයි ඉඳ ඇත්ත හිතන්න. මේක මෙහෙම ඇති නැති වෙනවා බව හිතමින් යන්න එතකොට ඒ වෙන ඇතිනව නැතිනව නම් ආයෙ ගැන කරන්න දෙයක් හිතන්න දෙයක් නැති වෙලා නතර වෙයි නිකම්. අපිට කරන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් සෝවාන් වෙනකොට එක එක වෙලාවකට ඔක දකින්න. ඊට පස්සේ ආයෙත් දකින්න. ඊට පස්සේ ආයෙත් එක කරනවා මොකද ආයෙත් තමයි අවිද්‍යාව ඉවර වෙන්නේ. තමයි මේක දැකලා ඉවර කරන්නේ. තමයි ඒක අරමුණකදී ඒක දැක්කට අනිත් සියලු අරමුණු වලදී ඒක එහෙමයි කියලා තමයි ප්‍රත්‍යක්ෂ නැහැ. කියන්නේ හැම හැම දෙයක්ම දකින්න දකින්න හැම හැම එකකටම එහෙම වෙන්නේ නැහැ නේද? එහෙම වෙන්නේ නැහැ සෝවාන් වෙන්නේ. රාත් වෙනවා තමයි වෙන්නේ. ඒක තමයි යාට අම්මෙක් අපෙක් තාත්තෙක් ඉදිරියක් භාර්යාව මොකෙක් කරන්නේ නැහැ කියලා තේරිච්චා නම් යාගේ ගෙදර ඉන්නේ. මට ඇත්තට තිබිච්ච ප්‍රශ්නයක් ඉස්සෙල්ලා. මොකද්ද ප්‍රශ්නේ? රාත් වෙලා හිටියද? <laughs> <laughs> සෝවාන් සෝවාන් කෙනෙකුට අර තියෙනවා දෘෂ්ටිගත අකුසල් සිත් හතරෙන් 12 හතරක් තියෙනවනේ දෘෂ්ටිගත සංප්‍රේරිත සිත්. ඒ කියන්නේ ඒක නැති වෙනවා කියනවනේ. හරි ඒක දෘෂ්ටිය හරියනවා. ඉතින් යාට හරිය විදිහට තේරෙනවා. නමුත් තේරුණාට එයාට ඒක හැම වෙලෙම තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්වාමීන් දැන් අපි ලස්සන මලක් දැක්කොත් අපිට ඒක සෝවාන් වෙච්ච කෙනෙකුට හැමතිස්සෙම ඒක මේ එහෙම තේරෙන්නේ නැහැ කියලා එහෙම. පාස් නැගලා යට හිතන්න පුළුවන්. නතර කියලා හිතුවට එයා දන්නවා මේක මේ එහෙම නතර කියන කියන්න බැරි දෙයක් තමයි. නමුත් එයා ඒ ඒ ආකාරයෙන් දැකලා නිමා කළා නැති නිසා හංගුව මොහොතේ මෙයාට ඒක දකීම සඳහා එයා පුහුණු වෙලා නැති නිසා එයාට නතර කියලා ඉඳන්න පුළුවන්. ඒත් එයා ඒ දන්නවා එයා ඒ ආකාරයෙන් නැවත දින එක නායක ලස්සනාට මෙහෙම එකක් නේ කියලා එයා හිතනවා. ඒ විලාවට අර අපිටත් නෙමෙයි කියන්නේ නේ. එයාට අකුසල සිත පහළ වෙනවා. අපායන් නැති එක තවෙන්නේ එයා ඔයගෙන ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේක මෙහෙම ඇත්තටම පාදිනේවා අන්න එහෙම එකක් කියලා එයා කවදාවත් ආයි හිතන්නේ නැහැ. හිතන්න බෑ යන්න. මොකද මයික් සෙට් බණක දියම එන්නේ. ඒ ඉතින් බණක දේව ඇහුවද ඉතින් මොනවද තේරෙන්නේද? දෘෂ්ටි කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඔය කිය ආ ditthිගත සංප්‍රයුක්ත ඥාන ආසංකාරික සිත කියලා කිව්වට ඉතින් මොකද්ද කියලාවත් දන්නේ නැහැ. කොහොමද ඔක හැදෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ හවුතු කිව්වේ මලක් වගේ එකක් හැදගත්තාම ඒ කියන්නේ සෝවන් වෙච්ච කෙනෙකුට ඒක දකින්න හැමතිස්සෙම ඒකේ අනිත්‍යතාවයෙන්ම එහෙම දෙන්න බෑ. ඒ නංගිද්ද මෙයාට එක දෙනවා නෑ rahat වෙනවා. එයාට අභිවෘද්ධි පහළ වෙනවා. අපායන්නේ. වෙන්නේ නැත්තේ අනන්තදී පාප කර්ම. ඒතරයි. ඒතරයි. දෘෂ්ටියක් නේද දෙනවා සෝවාන් වෙන්න තමන්ට ඔය සීලය ඕනෙත් නෑ සමාධිය තමන්ට බලවත්ව තියෙන්න ඕනේ නෑ මම මේ මේ ටික දැනගැනීම සඳහා සමාධි බලය ඕන. මට යම් මට්ටමකට දැන් මේ කියන්නේ යාගෙන තමයි මේ කියන ආකාරයට ඇති කරගත්ත සීලය ප්‍රමාණවත්. අමුතේ මහා දිල් ලකින්න වුණාවක් නැහැ. මොකද බුදු ආරමයේ ඔය කියන ආකාරයෙන් එහෙම මේ ඔය කියන අද කාලේ වගේ සිල් අරගෙන කාලයක් ගිහපු අය ගිහලා බණ කිව්වේ නැහැ බුදු ආරම. ඔය කැලේ ඉඳගෙන මහත්තු මර මර හිටපු අය ගිහලා බුදු ආරම බණ කියන ඩුම් සෝවාන් වුණා. ඇයි සෝවාන් එකට වෙන්නේ? එයා තුළ තිබිච්ච වැරදි දෘෂ්ටි ටිකක් නිවැරදි වෙන්නේ කොහෙදද? දැන් ඇත්තද? එහෙම වෙන්නේ නෑ. ඒක මොකද කියන්නේ? හරිද? එතනම ඔය ටික දන්නේ නැතුව තමන් ඔය වෙන මොනවා කයි වර්ග ගහ හිටියක් ඔය වැඩේ තේරෙන්නේ නැහැ. අනිත්‍යය කියලා ඉතින් කියනවා. ඉතින් අනිත්‍යය කියලා ඉතින් මොනවද දේ? හරිද? දැන් තේරෙනවා අනිත්‍ය හැටි. ඒ ඔක්කොටම ඔකයිදී අයි සියල්ල සුද්ධාට හැදෙනවා. ඒක අපි දැන් දන්නවා. එන මුළු ලෝකෙටම ඔකයිදී. තමටත් අයිදී ඔක්කොටමයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. බුදු ආවරෝක කියලා දුන්නත් නැතත් ඔක සිද්ධ වෙනවා. හැබැයි කියලා දුන්නොත් විතරයි අහන්න තේරු කරගෙන මේක අඳුරන්න පුළුවන් ඉන්නේ කියලා දුන්නේ නැත්නම් කිසිසේත්ම වෙන කාටවත් තනියෙන් තේරෙන්නේ නැහැ. තනියෙන් තේරෙන්නේ නැහැ. තනියෙන් තේරෙන්නේ බුදුහාමුදුරුවෝ. කියලා දුන්නාට පස්සේ ඒ විදිහට අඳුරගෙන යනකොට මම මේකයි. හරිද? හ්ම්. දැන් ඉතින් ඕම් ඔය தත්ත්වය තේරුම් කරගන්න තමා තුළින් ඕක ඔය විදිහට සිදුවෙන බව දකමින් වාසය කරන්න කියලා කිව්වේ. එහෙනම් වෙන මොනවත් ගැන බලන්න ඕනේ තමන්ගේ කය ගැනම ඔය ධර්මතාවයෙන් යුක්තයි කියලා දැක දැකා දැක දැකා ඉන්න. මේක පාරක් බැලුවට හරියන්නේ නැහැ. නාත නාත නාත නාත ඔය කියාවලිය සිද්ධ වෙනවා කියලා මෙහෙම වෙනවා කියලා තමන් හිත හිතා හිත හිතා ඉන්නකොට තමන්ට ඒක ග්‍රහණය වෙයි කොයි විදියට. එතකොට වැඩි හරියි. එම් ග්‍රහණය වුණා කියලා හත් වෙලා ඉවර වෙන්නේ නැහැ. එකපාරක් වුණා දින්න තමන් මාර්ගයට එයි සෝවන් මාර්ගේ ඵලය ලැබයි. හැබැයි එම් බැලුවා කියලා තමන් ඉවර වෙන්නේ ආයෙත් ඉතින් ඒ ඉදිරි බල බල බල යන තමන් දිගටම වැඩි ක්‍රියාවලිය දකින් තත්ත්වය දක්වායි. ඉතින් සෝවන් දාදා ගමනාගාමී වෙලා තමයි රහත් වෙන්නේ. ඒ දෙදෙනින් කරන්නේ තියෙන එක දෙයයි. අනිත්‍ය කරත්ම තමයි දකින්න එක විතරයි. වෙන මොකක්ද දකින්නේ? වෙන මොකන්නේ? හරි. තේරෙනවද? මේ තමයි මම කිව්වේ අය බුදුහාමුදුරු මේ සෝවාන් වෙන්න වෙන බණක් කියලා නෑ කියලා. සෝවාන් වෙන්න කිව්වෙත් ඔය ටිකමයි රහත් වෙන්න කිව්වෙත් ඔය ටිකමයි. සියල්ලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දකින්න. ඈදලි දැ. එනකොම දැක්කා කියලා දුන්නේ රූප ලෝකය ගැන කිව්වේ. රූප කිව්වේ අජීවී එහෙම නැත්නම් ධාත් සතර මහා ධාතුන්ගෙන් හැදෙන ඔය කියන ක්‍රියාකාරීත්වයකට ක්‍රියාකාරීත්වයක් තියෙනවා කෙනෙක් පුද්ගලයෙක් දෙයක් එහෙම මේ සත්ව නිජීව ශුන්‍ය සත්වයේ පුද්ගලයක ආත්මයක් ජීවයක් නෙවෙයි ධාතු මාත්‍රක හරි හ්ම් දැන් ප්‍රතිතුගම් කරන්න වගකීම් දරන රාජකාරී කරන්න කවුරුත් ඉන්නවා හ්ම් ඉන්නවද බලන්න හොයන්න ඇය ඉන්නවා මොනව බලන්න? මම බලන්නේ මොඩකංගද? ඉන්නවා කියලා ඉතාලින් හින්දා. හරිද? හ්ම්. දැන් ඉතින් කොහොමක තේරුම් ගන්නද? තමන්ගේම කය ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න ඕනේ. නාමයේ පරීක්ෂණය තමයි අසුභානුපස්සනාව කියලා බුදුහාමුදුරු කියන්නේ. ආන්ගයගත් කරලා තේරුම් ගන්න ඕනි ඔකේ தত্ত্বය. දැන් තමන් දන්නවා කයේ හැඩී සුද්ධාෂ්ටකය කියලා දැන් උදේ පරීක්ෂා කළා තේරුම් කරගත්තා කයේ ස්වභාවය. ඒ සුද්ධාෂ්ටක හදිච්ච එක වර්තමානයේ තුලත් අපි පරීක්ෂා කරනකොට පිළිකුල් අසුබ අසාර දුගඳ එකක් විතර. එහෙනම් සුද්ධාෂ්ටක දෙන මුළු ලෝකෙම தත්ත්වය මොකද්ද? ආංගිතරයි. ඒකට ගණිත දුක අනාත්මකේ ලක්ෂණ ටික මදිවට තවත් තියෙනවා එක පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නොවටිනවා කියන ඕනම ටිකක්. හරටික මදිවට තවත් ඒවා ටික. ඔව්. දාලා යන්න තමයි කියන්නේ. නැත්නම් දාලා යන්න එකක් තියෙනවා. ඒක තමයි මම කියන්නේ. නැත්නම් අයින්ද කියන්නේ මම බලන්නේ. මම මොකටද ඉන්න බණ කියන්නේ නැති වෙන තමයි බණ කියන්නේ. දැන් මොකද වෙන්නේ රබේ? දැන් එන ඇතර જાතියක් කොලයක් ආගමක් කිත්තියක් පුරුෂයෙක් ඔබ ඉන්නවා. එන රකින්න જાතියක් තියෙනවද? බුද්ධ ආගම જાතියක් තියෙනවද? යමයක් තියෙනවා. අම්ම කපෙක් ඉන්නවා. මම බලන්නේ. හතේ තේරුම් කරලා දෙන්න ඕක තවත් එහාට යනකොට. හ්ම්. හ්ම්. ඒඳා ඔහොම කියලා දුන්නත් ඒක අත්හරින්නේ නෑ. තමන්ගේ නීවරණ බලවත්. ඔබ බලන්න. එන්න අර නීවරණ වලින් වෙලා දෙන්නේ නෑ නේද? තමන් මේ බුද්ධාගම කියලා මෙන්න මොනවද කියලා ඇවිල්ලා තමන් මේ නීවරණ යටපත් කරගන්න භාවනාවක් කර කර හරියට හිටියා නම් තමන්ට මේවා තේරිලා ඉවර වෙනවා. ඒව කරන්නේ නැතුව ඒ බණ බණ අරක කිව්වා මේ කිව්වා අර කිව්ව බණ මේ කිව්ව බණ තත්ත්ව දෙවල් කර අර හඳුරු මේ හඳුරු මේ මොකද අර මොකද වුනේ මේ මොකද වුනේ කියලා කජේක ගායි කියන දක්වා කරපු වැඩක් පොළන්නේ. ඉතින් වැඩන්නේ. ඒ ආමුරුද්ද තමන් මොකද විවත් තමන්ට ඇති වැඩේ මොකද ඒ ආමුරුද්ද විවත් තමන්ට මේක දකින්න කියලා තමන් මේක කරන්නේ නැතුව තවත් ආමුරුද්දකින් ගිහින් ආ මේක මෙහෙම කිව්වා මේක මෙහෙම කිව්වා කියලා හිතලා තමන්ට ඇති වැඩක් තියෙනවා. ඔය බෞද්ධයන් වෙලා තියෙන විඥාය යෝග. ආතන සූත්‍ර ඔක්කොම කියන අර සූත්‍රෙ මෙහෙම කිව්වා මේ සූත්‍රෙ මෙහෙම තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? මෙයි මෙහෙම වෙන්නේ කියලා. උන් ඒවා කයක ගහින්නම් දක කරම් දෙන්නේ. එහෙනම් දැන්වත් උන් කරම් තියෙන වැඩ එක. මේකේ ඇත්ත දකින්න. ඒකට ඉතින් තව වැඩක් තියෙනවා කරන්න. මේක දැන් අද කරන්නේ. ඒක ඔය කය පිළිබඳව සත්‍ය දැකීම අදහා ලෝකයේ පිළිබඳ සත්‍ය දැකීම සඳහා කය භාවිතා කළ යුතු ආකාරය බුදුහාමුදුරුවෝ ඒක හෙට දවසේ කරනවා. හරිද? දැන් ඒකට අවශ්‍යයි සමාධිය ඉක්වලවත්. එහෙනම් තමන් සමාධිය වඩන්න කියලා දුන්නා, ධානය මට්ටම් හතර දක්වාම හතර දක්වා වැඩෙන්නේ නැති වුණාට තමන් අඩු ගානේ මුලිට ධානය ශක්තියක් අත්කොට නගා ගන්න උත්සාහ කරලා ඉන්න ඕන. හරිද? නැත්නම් මට කරන්න යන්නේ නැති මට දෙන්න කියන්නේ ඉතින්. මට ඇති කරවන්න බෑ. හරිද? හ්ම්. හරි. එහෙනම් ඉතින් ඔයම ඔය ටික මතක තියාගෙන නැවත ඒවා මෙනි කරගෙන තම තමන් සමාධි භාවනාව සමාධිය වඩාගෙන මෙතෙන්ට එන්න ඕනේ නෑ නිකන් ඇදලා එහෙම හරියන්නේ. ඒකට ගියා දෙනවා ඊට ඉඳලා ඔතන මෙහාට මේ රූප ලෝකයට වෙන්නේ මොකක්ද දැන් තමයි වෙන දේ දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය අසුභතාවය කියලා එකක් දන්නවා මොකද ඒක තමන් තුළින් දකින්න ඕන හරිද දැනගත්තට බෑ දැනීම එකක් ඒක භාවිතය තව එකක් දන්නවනම් තමයි ඔක්කොම දැනගත්තට හරියන්නේ දැනගත්තා නම් ඔබ දැනගත්ත වෙලෙම අතින් අවබෝධ වුණා නම් අතහැරලා දාන්න බෑ එහෙම වෙන්නේ නැහැ ඒක ඉතින් නැවත නැවත පාවිච්චි කරන්න ඕනේ මොකද කල්ප ගානක් දිතේම බොරුව පාවිච්චි කරලා කරලා කරලා කරලා කරලා බොරු විතරයි ඇත්ත කියලා හිතන්නේ. බොරු ඇත්ත කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒක කන පිට හරවන්න අනිත් එක කරන්න ඕනේ. අනිත් එක කරා වගේම කර කර කර කර කර කර ඉන්න ඕනේ. ඇත්තට. සදාතාරේ පුරාම බොරු බුදු කරලා කරලා කරලා කරලා කරලා නේදී. ඒක තමයි කිව්වේ පුංචි කාලේ නම් ඇත්ත පුරුදු කරා නම් කරා නම් ඉක්මනින් ඉවර වෙනවා. ඒක තමයි. ඒක තමයි කියලා අපි දන්නේ. එහෙම බුදුහාම කියන්නේ. පුංචි කාලේ ආව නම් එයා රහත් වෙලා ඉවර වෙන්න පුළුවන් නාකේලාම මොකක් කරගන්න බෑ කියලා. මේ විදිහට ඈ ඕස්ට්‍රේලියාවේ අර උදාහරණයක් පොඩ්ඩක් ආපහු මොකද කියන්නකෝ මේ පවුලක් නැස්ත පවුල අම්මේදී පවුලම ක්‍රමයේ හරි මොකක් හරි කියන පොඩ්ඩක් මේ මොනවා කියන්නේ ක්‍රමය කියන්නේ මොනවාද ක්‍රමයක් නේ ඒ කියන ආකාරයේ එනිද තේරුම් ගත්තා නම් තේරුම් ගන්න පස්සේ ළමයි ටික රවණනවා කියන කාරණේ කියලා ළමයි ටික බලහත්කාරයෙන් හරි එකකින් ගිහින් මාන කරන්නේ. අම්මා තාත්තා ගෙදර ඉන්නේ නැතුව ගියාම ළමයි මොනව කරන්නද? ගෙදර ඉඳීද? අමදාතව කොල්ල දෙන හින්දා නේද එයා ඉන්නේ. ඉතින් අමදාත මේ වැඩේ කරන්න ඕන කියලා තීරණය කරා නම් ඒකට තේරෙයි කරන්න වෙනවද නැද්ද? ග්‍රීන් කාඩ් එක ඇදුනහම මෙහි යන් කියලා එනවා වගේ යන්න තියෙන්නේ. ඒක ඉස්කෝලේ යාළුවෝ කොහොමද එතකොට ස්වාමීන් වහන්සේ ඒ ළමයින්ට ඉංග්‍රීසි සිංහලෙන් පුරවන්න දන්නේ දැන් මෙහෙට එනකොට දැන් තමන් මේ ලෝකෙට එනකොට ඉංග්‍රීසි දැනගෙන දාවේ සිංහල දැනගෙන දාවේ දැනගෙන දාවේ. දැන් Taman ගිහිල්ලා අර ජපානේ තියලා තිබ්බාම මොකක්වත් කතා කරන්නේ නැත්නම් ඌට නිකම්ම ජපාන් පුරුදු වෙනවා. ඒකට අමුතුවෙන් භාෂාවල් උගන්වන්න ඕනේ නැහැ. එයාට ඒක කරවගෙන යනකොට ඒක නිකම්ම පුරුදු වෙයි. හරිද මේ ඉන්නේ මේ අමුතු ඉංග්‍රීසි උගන්වුවේ. ඒක කතා කරන දෙයක් නැහැ නේ. ඒක ඒක නිකන් කතා කරන එක නිකම්ම ඉංග්‍රීසි කියන්නේ නැහැ. ඒතරයි. මොඩේ මොඩේ දැනගන්න හොඳයි කියලා ඉතින් මොඩියක් ඇටියෙම තමයි. හරිද? ඉංග්‍රීසියෙන් දැන් පින්න දැනගන්න එක බුද්ධ ආගමේ එක පාලි දැනගන්න එක හොඳයි කියලා උන් පාලි ඉගෙන ගන්න. අපේ උන් පාලි බලාගෙන පයින් ගන්න නිකන් ඉන්නවා. හරි. මම දන්නවා මුළු ලෝකේ හරි දේ තමයි එතන තියෙන්නේ. අපේ වර්ගයේ පයින් ගහලා වෙන මේ බෞද්ධයන් කොහෙවත් නැති නාටකම් ඔය කියන ආකාරයේ භාෂාවලට වරගෙන ඒක තමයි අන්තර්ජාතික භාෂාව වෙන ඕන අන්තර අන්තර්ජාතික බුම්කම් කර කර ඉන්න. කිසිදු දියුණු කෙච්ච භාෂාවක් නෙවෙයි ඔය ඉංග්‍රීසි කියන්නේ. ඒක නෑ වචන. ඒවා අතරතනේ ගොඩක්. සාජර නේ. ඒක මහා ප්ලාමක ප්‍රාථමික බාධාව. හරිනේ. නැද වෙන බුදු අවුරුද්දේ කලින් විදිහෙන් බණ කියලා දෙන්න. යන්න බෑ. හරි. ඒ නිදින් එයා යමු කරගන්නේ. ඒක තමයි. ලංකාවේ සිට තියෙන ලොකුම දේ තමයි. සංගාමයේ ලොකම දේවල් ලොකම දෙනවා. අවුන් ඒක කකා බුදිය ගන්න. ඒක කරන්න ඕනේ වැඩේ කරන්නේ. ඒක ප්‍රශ්නේ. ඒක තමයි. මම තේරෙන්නේ නේද? නැති මේක ඊන වෙනකොට නැති වෙනකොට තමයි ආගේ වෙන්නේ. දැන් අපි මේ තියෙනවා ගණ්ඩ දන්නේ. අන්නස ස්පීකර් එක කස් බදලා ඔය කිව්ව ඔය කී කී හිටියා නම් මෙහෙ ත්‍රිපද බුද්ධාව මෙහෙම හොයන්නේ නැහැ ස්වාමීන් වහන්සේ හොයන්නේ නැහැ. එහෙම කියන අය කොයිතරම් ඒ හිටියත් හොයන්නේ නැහැ. ඒක මම කියන්නේ. අනිතෙන් හරිමද? දැන් ඒ ඕතරම් මෙහෙම කියන අය හිටියට කවුද හොයන්නේ? ඒකයි මේ කියන්නේ. එතන වැඩි ඕගොල්ලෝ. මේ සාමාන්‍ය රහිනේ නෝ තමයි හොයන්නේ. ඒක තේරුම් තියෙන්නේ නැහැ. ඒක වටිනවනේ. ඒක දැන් මට ගුරුවරු හම්බුනහම ඒ ගුරුවරු ඒ කියන්නේ නොමද ඒ කියන්නේ ධර්මයේ කියලා ඒ කියන්නේ වෙන ඒක තමයි මම කියන්නේ හම්බෙච්ච වෙලාවේ බලන්න කියන එක තමයි බුදුහාමුදුරු කිව්වේ. අප්පමාදයට සම්පාදේද කියලා. පස්සේදීද කියලා මම දන්නෙත් නෑ, ඔයා දන්නෙත් නෑ. අර බාහිදාර්චුටි කිවි. බුදුහාමුදුරු පින්නපාත කියලා එනකම් මම ඉතින් දන්නෙත් නෑ. ඈ ඔය කියන ආකාරයෙන් පිටපාත ගිහිල්ලා ඔබ වහන්සේ එයිද කියලා මම දන්නේ නැහැ කිව්වා. ඒ ඉන්න ඔය යන ගමන් බණ කියන්නේ කිව්වා. මේ බුදුහාර ඇදින ගමන් බණ කියන්නේ එයාට විතරයි. අපිට තහනම් පළ දෙන්නේ බුදුහාර. අපිට තහනම්. හිටගෙන බණ කියන්නේ තහනම්. ඇදින ගමන් බණ කියන්නේ අපිට තහනම් පිනේ. ඒ බුදුහාර පිටපාත යන ගමන් නතරලා බණ කිව්වා කියන්නේ. බුදුහාමුදුරුවෝ බැලුවාගෙන මෙයා ඇයි මේ මෙච්චර මෙහෙම කියන්නේ කියලා. බලනකොට ඇත්තටම මේක මෑරෙනවා. බුදුහාමුදුරුවෝ කියලා බාර් ගිහිලා පිටපාද කියලා එනකොට මෙයා ගොනා ඇල්ල මැරිලා. හැබැයි රාහතුත් වෙලා මැරිලා. ඒක තමයි. ඒ දෙවියන් අපිට දෙන්නේ නැහැ. අර කොල්ල ඉවරලා මේ කොල්ල ඉවරලා මම මේ කරන්න කරේ කවුද දන්නේ මේ සතියේ මේ ඊළඟ මොහොතේ රැඳෙන අතර මම බුදු වෙලේ ඒ ඉදිරිය හැදුන්නේ නැත්නම් ආ බක් ඉවරයි. එකයි එකයි. ඒක පොඩ්ඩක් නෑ දෙන්න ඕනේ. ඒ කියන විදිහට මේ පණ ක්‍රියාත්මක වෙන සුදුසු ආකාරයේ මේ අතමාදෝතයේ දෙය සැකසුනේ නැත්නම් ඊළඟ මොහොත ඉවරයි. ඒක තමයි මම කියන්නේ. නවත්තන්න බෑ නේද? ආයි මොනවා කරවන්න නවත්තන්න බෑ. ඒක ඒක හැටි. ඒක තමයි දාර්ශනික කාරිතේ. අර බෙහෙත් බීවා කිව්වද අර වකරා මේ වකරා කිව්වද මම හොඳ කුසල් කරා මේ මම හොඳට මෙහෙම ජීවත් වුණා කිව්වද ඉතින් ඕක දිත්තේ. ඉතින් එයාගේ ඒ පුරුද්ද. ඉතින් එයා ඉතින් දක්ෂතාවය ඇති කරගත්තා. ඒකේන ආකාරයෙන් දරුවෝ ටිකටත් මේක තමයි කළ යුත්තේ කියලා පැහැදිලි කරා. එහෙනම් ඉතින් අතාරින්න එක ප්‍රශ්නයක් නෙවෙයි ඒක. අවශ්‍යතාවයයි උනේ. කරන්න ඕන නම් කරන්න පුළුවන් කියන එක මේ කියන්නේ. මේ ඔක්කොම මේ මොකක්වත් කරගන්න බැරි වෙනකොට බාන භාවනා කරන එක නෙමෙයි බුද්ධ ආගම. මේක මේ නාගේ වෙලාව මේ කරගන්න බැරි වෙනකොට පන්තල දින්ගෙන එක නෙමෙයි බුද්ධ ආගම කියන්නේ. දෝල් සත්‍ය ගිහිගේ ඇතැල්ලා ගියේ කරන්න බැරුව නෙමෙයි 20000ක් අන්තර්පුරයක් හිටියා. ඒ කියන්නේ කාන්තාව 20000ක් එක හිටියේ. ඒකෙන් එක්කෙනෙක් කියලා තමයි ඔය අරබරා තෝරගත්තේ. මොකක් කරන්න බැරුව ගියා නෙමෙයි, රජකම් කරන්න බැරුව ගියා නෙමෙයි, දරුවා දන්න බැරුව ගියා නෙමෙයි, ධනෙ නැතුව ගියා නෙමෙයි. සියල්ල කරන්න පුළුවන්කම තියෙද්දී අතැල්ලා ගියේ. ඒක තමයි එතකොට නයි කරන්න පුළුවන්. එහෙම දුවනේ නාගය ගැනදලා ඔක්කොම කරලා ඉවරලා නිවන් දකින්න කියලා ගන්නෑ. ඒක කරන්න හම්බෙන්නේ නෑ කවදාවත්. තේරුණා. <coughs> ඒකදී කරගන්න බැරි වෙනවා අන්තිමට. ඕක. කරගන්න පුළුවන් කාලේ කරන්න කියලා කිව්වේ. ඒක තමයි කියන්නේ. ඉන්න මේ මොහොතේ ඒ වැඩේ දිද කරන්න ඕනේ. අයි වෙන පස්තර දානවා කියලා එකක් දාන්න කොහෙවත් නැහැ. ඒක කවදාද? නොකඩවා ඒක උදලා දිද පාත් ගන්න පාත් ගන්න යන්න කියලා ඉතින්. එතකොටයි ඔක වෙන්නේ. දැන් Tamanට වෙන්නේ මොකද? කුසල් ටිකක් කරනවා ආය අකුසල් ටිකක් කරනවා. ආයත් කුසල් කරන්න එනවා ආයත් අකුසල් කරනවා. ඉතින් කෙලවර. හැඩේ කෙලවර කරන්න කියලා මම කියන්නේ. ඉවරයක් කරන්න. ඇත්තදී ඉවරයක් නැහැ නේ කවදාවත්. මොකද බුදු ආමේ ඔයවත් භාගයට මේ ඉවර කරන්න කියලා කියන්නේ නැහැ. අනාගාමී වෙච්ච කෙනා ගැන බුදු ආමර කිව්වේ එසේ අසුචි චුට්ටක් ගෑවුණත් ගඳයි ගොඩක් ගෑවුණත් ගඳයි ඒ කියන්නේ නැවත භාවයක් එයාට එකාත්ම භාවයක් තියෙනවා කියලා එයා එතනින් නතර වෙලා ඉන්න කෙනාටයි බුදුහාරෝහි කිව්වේ. දැන් මම අනාගාමී වුණා මට කමන්නේ මම ආයෙ උපදින එකපාර කියලා ඒක භාවනා කරන්න නැති ඉන්න පටන් ගත්තා. බුදුහාර කිව්වේ ගිහිල්ලා ආවම එතකොට අතෝති ගොඩක් නැති වුණා කියලා චුට්ටක් තියෙනකොට ඒ චුට්ට හොඳයි කියලා ඉන්නේ ඒකේ ගඳ නැති හින්දාද කියලා. හරිද? අයියේ ඒකයි බුදුහාම කිව්වේ. මේ වේදනක් දැකෙන එක අපි දන්නේ නැහැ. තමන් උත්සාහය ඒ විදිහට කර කර යන්න වෙනවා නම් වෙයි මේ ආත්මේ. වෙන්නේ නැත්නම් ඒක ඊළඟ මාත්ම කියලා තමන්ට ඉක්මනින් මාර්ගයටපත් වෙන්න හේතු වෙයි. ඒක කරන්නේ නැතුව මොකක් කරන්නේ නැතුව කියලා ඊළඟ ආත්ම කරන්න මම මෛත්‍රී බුදුහාම කාය කරන්න කියන මෛත්‍රී බුදුහාම කාවේ මොකෙක් වෙලා ඉඳින්නේ අපායවත් ඉදී. හිතියොත් එම් මොකක් කරන්නේ? එයා දකින්න හම්බෙයිද? එතන තියෙන වෙලේ කරන් ඉඳලා අපි කියන්නේ අපි දන්නේ නැහැ මෛත්‍රී බුද්ධිය කවදා පහළ වෙයිද ඒ කාලේ Tamande මනුස්සයෙක් වෙන්න පුළුවන් වේද මොකක් වෙන්න පුළුවන් වේද කවදාද කියන්නේ ඉතින් දැන් කරලා දැන් ඉවර කරගන්න ඒකට ඕනේ හිත විතරයි හිතන්නයි ඕන මම මේ දේ කරනවාමයි ඒකනේ කරේ එච්චරයි ඕන හිතුවනේ මම ගයක් හදාගන්නවා මම මම කියන ඔය යන විවාහ වෙනවා දරුවෝ හදාගන්නවා කියලා හිතුවනේ ඒ වගේ දැන් හිතනවනේ පැත්තට මම ඊවල තැල් දානවාම දරුවා තැල් දානවායි භාර්යාව තැල් දානවායි ස්වාමියා තැල් දානවායි මම තැල් දාලා මම යනවා මම යන්න කියලා හිතවන අය. ඔය වේදේ දැන් හිතන හරිය. හිතලා නෝ කරගත්තේ දැන් හිතලම අනිත් එකක් කරගන්න. හිතලම කරා වගේ වැරදි වැඩේ හිතලම හරියට කරගන්න. හිතේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ හිතන්නේ ඒකනේ. දැන් හිතවන අය ඉවරනේ. අද ඉඳන් මම ආයෙ ගෙදර යන්නේ නැහැ කියලා හිතලා හොම්බෙන්න. ඉවරයි. ඉවරයි නේද? යනවා කියලා හිතන එකයි යන්නේ නැහැ කියලා හිතන එකයි හරිද දැන් හිතනවා අද ඉඳන් ආයෙ ගෙදර යන්නේ කියලා ගෙදර යන්නේ බයිසිකල් පුරා තියෙනවා බුදුහාමර කාලේ වොන් ඔහමයි තීරණේ ගත්තේ. එයා යා යා අම්මගෙන් අහන්න තාත්තගෙන් අහන්න අර ඒ ගිහින් එන්නම් මම ඒ නඩු කියලා එන්නම් භාර්යාව ඩිවෝස් එකක් දාලා එන්නම් රෙගඩන් ටික පවර්ලා එන්නම් ආව කරලා එන්නම් මේව කරලා එන්නම් කියලා කිව්වේ නෑ ඒ අය එහෙම එදෙනම නතර වුණා බුදුහාමුදුරුව එක් කරගෙන ඉන්න කියලා 10000ක් යවුවනේ කවුද සුද්ධෝදන රජු ඈ ඔන්න 1000ක පිරිසක් එක තව ඇමතිවරු කියනවා ගිහිල්ලා මේ කිඹුල්වත් පුරේට බුදුහාමුදුරුව එකගෙන ඉන්න සාදු පුරුෂයෝ ආද බටේ යවි. දැන් ගිහිල්ලා මෙයා මොකක් වෙන්නේ? බුදුආරක මේ බුදුආරක කියන බණ ආගෙන ඉඳලා <laughs> උන් ආයේ කජිරෝ කියන එක කියන්න කියන්නේ උන් මානෙලා උන් නිකන් හිටියා. දැන් බැලුවා බැලුවා උන් එන්නේ පාටන්නේ ආ තව 1000ක් ලැබුවා. ඒ උන් ටිකක් නතර වුණා. ප්‍රවාහම 10000ක් ලැබුවා. අන්තිමට ඒ 9000ක් ගවලා ඊට පස්සේ තවත් 1000ක් එකතු කරලා කල්දායන් තියා ගැඳවලා කිව්වා උඹවත් අඩු ගාණ එක්කම වරෙන් කියලා කල්දා යමතියත් යන්න කලින්ම කිව්වා මාත් එන්නේ නැහැ. හැබැයි මම බුදුහාමන් එක්කන් එන්න. මට මහාන වෙන්න ආලෝක දෙනවා නම් මං යනවා. මං එක්කන් එන්නම් කියලා කිව්වා. ගිහිල්ලා එයාත් මහාන වෙලා වැඩේ කරගෙන එයා කිව්වා. දැන් බුදුහාමරු අපි ආවේ මේ මේ හින්දා. මෙන්න මෙහෙම සුද්ධෝදන රජු වැඩින්න කිව්වා. ඒ හින්දා යන් ගියා. එතකොට ගියා. හරිද? දෙමෝ කෑවේ. ඒකටයි. ආයි මං යන්නේ නැහැ. මොන මොකටද යනවද කියලා ඉතින් නිකන් කියනවා මොන මොකටද යන්නේ දැන් මොන මොකටද යන්නේ ඈ මොන කරන්නේ ඈ අර බොරු වැඩ කර කර ඉන්න හීනෝ ගාමෝ පුදුජනෝ අනරියෝ අනත්ත සංගිතෝ හීන වූ ග්‍රාම්‍යෝ පෘථග්ජන වූ අනාරියෝ ඒ කියන්නේ කිසිදු වටිනාකමක් නැති අනර්ථය පිණිස හැතිරෙන්නේ යනවා. හතරගල් කරෙත් ඒක තමයි ආය කරන්නේ තෝරන. ඉතින් කොච්චර හොඳ බණ ඇහුවත් ආයෙමත් ඒක නම් කරන්නේ ඔය කරන වැඩේ ඇති වැඩන්නේ. මෙච්චරකල් බණ අහලත් කරේ ඔකම තමයි. මේරි කාලත් ඔකම නම් කරන්නේ ඇති බණෙද්දී ඒ වැඩේම තමයි කරන්නේ. මෙච්චරකල් කරෙත් ඕකනේ ඉතින් ආය බණ ඇහුවා කියලා. මම තීරණයක් ගත්තා නම් මේක ඉවරයක් කරගන්නවා කියලා. ආයක සෝක්වනක් සෝක්වන ආස්ලාම්දුර ලත්තන් තිබුණ කිව්ව කියලා ඉතින් ගියා ආයෙදී අර පරණ වැඩේ බණයිදී සෝක් තමයිනේ ඉතින් හැමදාම ඕක කර කර ඕක කර කර අපි බෞද්ධයෝ අපි ශ්‍රද්ධාවන්ත අපි හැමදාම බණවනවා ඉතින් අපි සිල් ගන්නවා පොයට කියලා ඉතින් බොරු කර කරගෙන නිවිලා අරගෙන දෙන්නත් එක ජෝඩ් දාලා පන්සල කියලා දෙහි ගන්නවා තා ඈ දෙහි ගන්න පුළුවන් එහෙම එහෙම නෑ ඔය කාරණා කිව්වට තේරෙන්නේ නැහැ ඔයාලට. එහෙනම් තව කියලා දෙන්න. ඔබට කියලා දෙන්න තියෙනවා. ඒතකොට තව තේරෙයි. වෙලා තියෙන වින්නයි මොකක්ද? වැඩේ කියන්නේ ස්වාමීන් වහන්සේ මේක දවස් හතරෙන් ඉන්නවා. ඈ? පුරා ගන්න අමාරු. ඒකත් මම දන්නවා. මොකද මේ කන පිට හරවන්න තියෙනවා කියලා මම දන්නවා. ඒ ඔක්කොම කන පිට හරවන්න වෙනවා මට. මොකද ඉවර ස්වාමීන් වහන්සේ ප්‍රමාද කරන්නේ නැහැ. ඈ? මේ අප්‍රමාදයට ස්වාමීන් වහන්සේ මේ ප්‍රමාද කරගන්න මගේ ප්‍රමාදයක් නැහැ. මගේ ප්‍රමාදයක් නැහැ. මගේ ප්‍රමාද නැහැ. Taman තමයි අප්‍රමාද වෙන්න ඕනේ. ඒ ඉන්නේදී මම තේරෙනකොට එහෙම වෙයි. මේක තව ටිකක් තේරෙන් කරගෙන යන්න. ඒකට ඉතින් ඔක් කර කර ආිනකොට වෙන්න වෙන්න කිව්වේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වේ ආවමසෙන් එහෙමවත් තමන් වෙලා නම් බය නැතුව ඉන්න කියලා. ඉතින් එහා වෙන එක ඇත්ත වෙනම කාරණයක්. අඩු ගානේ සතර අපායෙන් ගැලවෙන තැනවත් හිටියොත් විතරයි බෞද්ධයා කියලා කියන්න පුළුවන් නිවැරදි. එහෙම නැත්නම් ඔය බුද්ධ ආගම ඇති වැඩේ මොකක්ද? අනිත් ආගම් වගේම ඔය මල් තියෙනවා පූජා කරනවා ආරාධනා කරනවා සාදු සාදු කියනවා අපි දිව්‍ය ලෝක යනවා කියලා හිතාගෙන ඉතින් ඔබ ඉතින් කතෝලික එකක් කරනවා හින්දු එකක් කරනවා මුස්ලිම් එකක් කරනවා එහෙම එකක් එහෙම නෙමෙයි බුද්ධාගම. ඊට යාගේ ඊටාම ගැඹුරු විද්‍යානුකූල එකක්. හේතු සහිත ක්‍රමවේදයන් සහිත එසේ කරමින් මේ ක්‍රියා ප්‍රතිපදාවේ ඒ ප්‍රතිඵල ලැබිය හැකි එක. ඒ කියන්නේ සාක්ඛාතෝ භගවතා ධම්මෝ මේ මොහොතේ ප්‍රතිඵල ලැබෙන එකක්. මේක මේ අනාගතේ ප්‍රතිඵල ලබන්න දෙන්නේ දැන් අපේ ඔක්කොම අනාගතේදී plan දාගෙන ඉන්නේ. දැන් ප්‍රතිඵල ලබනවා දැන් කළොත්. හරි. එහෙනම් ප්‍රතිඵල ලබන කොරන්ට වඩේ කියලා දෙන්න ඊට පස්සේ කුරු කරා ඉන්න ඊට ප්‍රතිඵලය හම්බෙයි. ඊට පස්සේ ආයෙත් නෑ. අප්‍රමාදී වෙන්න ඕනේ මේ ටික අහගන්න විතරයි. ඊට පස්සේ ආයෙ ඕන එකක් කර කර ඉන්නේ ඊට පස්සේ ප්‍රමාදී තියෙන තමන් අතින්. දන්නේ නැත්නම් කරන්න බෑනේ ඉතින් මොකක්ද? දැනගත්තද වැඩේදී? මූලයකට ගාලා ඊට පස්සේ ඉතින් තමන් කොරක රැඳී ගතියි. ඒක අපිට අදාළ නැහැ. ඒක බුදුහාමට අදාළත් නැහැ අපිට අදාළත් නැහැ. මේ කියාගෙන එක එයාදෙන මොන හරි. ඒක තමයි අපේ වගකීම කියන්නේ. ඔය මොකටද වගකීම කියන්නේ? බොරු කියා දෙන්න වග කියන්න දෙයක් නැහැ. මේ ඉපදිච්ච එකෙක් අම්මා අප්පා ඒ වෙලේ මැරලා ගියත් ඒකා මැරුණ නැත්තම් ඒකා මේ ලෝකේ ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. ඌට අමුතු ගන්නන්න ඕනේ මොකද අන්තරෙත් එක එක කරලා දෙන්නේ. මොකද කියන්නේ? උගන්නව නැත්නම් තනිය ඉගෙනගෙන මොනවාරි කළා ඔක හොරගම් කළා හරි ජීවත් වෙන්නේ නැද්ද ලෝකේ? ජීවත් වෙනවා. ඒක කියලා දෙන්න ඕනේ නැහැ. අපි අමුතේ උගන්නන්න ඕනේ නැහැ ජීවත් වෙන්න. ඒකම කොහෙ හරි දෙන ගැටි කහක වෙලි කරාන හරි හොරෙන් කරාන පොල් ගස් නැගලා ජීවත් වෙන්න උදා ගන්න. ඒක ඒක තමයි ඒකේ හැටි. ඒක තමයි බුදු කලා දෙන සංසාරේ. දැන් මේක කරන එක තමයි ඊට වඩා වෙනස් වෙලා මහා විපාක යාත්‍යක් කන පිට බැල්ලීම එකකේ පටිසෝධ ගාමිනී කියලා. අරබිට යන්න ඕනේ මේකට. දෙල්ලන්නේ. හරිද? එහෙනම් මා විපර්යාසයක් කරන්න වෙනවමයි. ඒක එහෙම තමයි. එහෙම විපර්යාසයක් කරපු කෙනෙම තමයි මේ මාර්ගයට ආවේ. එමතුලයි. එයා ඉතින් අච්චර සැප සම්පත් වෙච්ච ආයේ මේ සුද්ධෝදන සිද්ධාර්ථ කුමාරයා ඔච්චර විදියට රජකම් තිබිලා මාලිගාවල් තිබිලා බාරියාව ඉඳලා ඔක්කොම තිබිලා ඔක්කොම දාලා ගියා නම් ආයේ මේ මේ උන්ට මොනවා මේ දාලා යන්න බෑ කියන්නේ. එතන රජ මාලිගාවල් තිබිලා ඔය කියන ආකාර රජකම් තිබිලා ඔක්කොම කරන් ශක්තිය තිබිලා ඒව දාලා ගියා නම් දැන් Tamanට ඒ જાතිව තියෙනවා කියලා. එහෙනම් මොකද කරන්නේ? ඒ තමන්ගේ ඥාණය තමයි වැඩ ගන්න. තමන්ගේ බලය, තමන්ගේ වීර්යය දැන් යොදා ගන්න. ඇත්ත භාවිතා කරන්ට හ්ම් ඒකෙදි නම් වැඩක් මම තවදාත් යන්න යනවා නේද උඩ මොකක් හරි වෙන්නේ නැතයි යන්කෝ බලන්න උඩේ කොයින්දු නැතයි අයියන්ක සාකච්ඡාවේදී චතුරාර්ය සත්‍යම කියවත් කතා වෙනවා චතුරාර්ය ධර්මය කියලා දෙන්නේ මොකක්ද කියන්නේ ධර්මාතෝයි චතුරාර්ය සත්‍ය දෙන්නේ ඒක මොනවද දැනගන්න තියෙන්නේ? දැන් දුක කොහෙද තියෙන්නේ? දුක ආරි සත්‍ය. දුක ආරි තමයි කියන්නේ. ඈ ඒ ඇසේ දුක අපේ ඇසේ දුක. ඒ යාතිපි දුක්ඛ ඉපදීම කියන්නේ බොරු. ව්‍යාධිපි දුක්ඛ එකක් බොරු. මරණපි දුක්ඛ එකක් බොරු. ප්‍රිය විපයෝග ප්‍රිය කන්දයන් එකක් බොරු. අපේ සම්පයෝග ඔක්කොම බොරු. මොනවද අඩියද? හිබුදුනගේ මොනවයි බුදුනේ? දුක්ඛේ සත්‍ය කිව්වෙම ඕකම තමයි. මොකක්ද? ඉපදීමක් තිබුණා කියලා හිතාගත් එකයි වැරද්ද. ඉපදීමක් නැහැ තියෙන ධාතු ක්‍රියාකාරීත්වය. ලෙඩ හැදෙනවා කියලා හිතාගත්තා ලෙඩ හැදීමක් නැහැ තියෙන ධාතු ක්‍රියාකාරීත්වය ධාතු වෙනස් වීමක්. වයසට යාම කියන්නේ ඔය කියන ආකාරයෙන් Tamanට ධාතු ක්‍රියාකාරීත්වයක්. එතනත් වයසට යාම කියලා එකක් නැහැ තියෙන බොරුවක්. මරණා කියන්නේ ඔය කියන ධාතු ක්‍රියාකාරීත්වය නතර වුණා කියලා තමයි හිතාගත්තා. ඒකත් ඒක හැම වෙලෙම නතර වෙවි තියෙන එකක්. ඒකත් පුරු. අප්‍රිය දෙයක් ලං වුණා කියලා තමයි ධාතු ටික භාවයෙන් අකමැති වූ ස්වභාවයෙන් තියෙන ධාතු ටිකක් එකතු වුණා. ඒ තුනේ කොයි ටිකම. එතනම අන්තරාමාදී දුක දති. නෑ දුකට හේතුව. ඒ විදිහට නෙවෙයි දැන් ඔයගෙන් ආයෙ ලෙඩ හැදෙනවා වදර යනවා මරනවා කියලා දුක දත්යේ කියලා දෙන්න බුදු වෙන්න ඕනේද? ඉතින් ඒ ටික තේරුම් ගන්න ආයි බුදු කෙනෙක් එන්නවද? මහල්ලක ලෙඩක් මල මිනිහ දැක්ක බුදු වෙන්න කලින්. ඒ ටික කියා දුන්න තණ්හාමතියා. තණ්හාමතියා කිව්වා මේක මහල් වෙනවා, ඔබ ආන්දෙත් මහල් වෙනවා, මාත් මහල් වෙනවා, හැමෝම මහල් වෙනවා. ඔබ ආන්දෙත් ලෙඩ ඇදෙනවා, මටත් ලෙඩ ඇදෙනවා. ඔබ ආන්දෙත් මැරෙනවා, මාත් මැරෙනවා. හදරේ මම දන්නේ අපේ ඊට කලින් දුක සත්‍ය දැනගෙන ඉන්නේ. අරුව තමයි යෝග. අරුව දුක්ඛ සත්‍ය දන්නේ නැහැ. දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දුක කියන්නේ තමන් හිතාගෙන ඉන්නේ ආන් අර තමන්ට රිදෙනවා කහනවා දැවෙනවා කියන ඔය හිතෙන් ඇති කරගත්ත තත්ත්වයට. හරිද? අර ඉංග්‍රීසියෙන් කියනවා නම් අන්තරිස්පයි එහෙම නැත්නම් තපය කියලා හිතාගෙන ඉන්නවා. ඒකට නෙමෙයි දුක කියන්නේ. දුක කියන්නේ ඉරහා ගිය වෙන එක. බුදු වෙලා කීවේ මම මීට පෙර නොදැනගත් දෙයක් දැනගත්තා. ඒ කලින් ලෙඩ යදෙනවා වදට යනවා කියලා දන්නේ නැද්ද? හ්ම්. නොදැනගත් දැනගෙන හිටියේ නැති දෙයක් දැනගත්තා කියලා කියන්නේ තනිකර බුදුහාමුදුරුවෝ කිව්වේ. එහෙනම් පස්තක දවසට කිව්වේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුම් උදපාදී ආලෝකෝ උදපාදී විද්‍යාව උදපාදී පුබ්බේ අනනුසුතේ කියන කිසි තැනකින් අහලා දැනගත්තේ නැති දෙයක් දැනගත්තා. ඒ ඉතින් මේ හැමෝම ඉතින් ওই ಜಾති බි දුක් ආගම ඕකේ ඉදීම දුකයි ලෙඩ හැදෙන එක දුකයි වැරදි යන එක දුකයි ඒක සම්මුති වශයෙන් එහෙම කියා දුන්නත් ඒක වැරදි නෑ ඒකත් හරියදී. හැබැයි ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඊට එහා දෙයක් කිව්වා. ඊට එහා දෙය තේරෙන්න මේ මෙහෙම දැනගන්න වෙනවා. එහෙම දැනගන්න නැතුව තේරෙන්නේ නැහැ කාටවත්. එහෙම තේරෙන්නේ නැති ඉඳ තමයි යෝග ජාති දුක්ඛ ජරා දුක්ඛ කියයි. ඒ ඇත්ත ඒකම කර කර ඉන්නේ. හරි. හ්ම්. ඒ විදිහින් තව ගොඩක් තියෙනවා දැනගන්න. එහෙනම් මේ 14න් ඕක කීව තරම් ලේසියෙන් කියා දෙන්න බෑ කියලා මම දන්නවා අවශ්‍ය ටිකම තමයි කියා දෙන්නේ. තව බොහෝ දේ කියන්නේ නමුත් ඒ කාලේ ප්‍රශ්නයක් තියෙනවා කියා දෙන්න කියලා. ඒක තමයි ජීවිතේ ඕක දැනගෙන ඉන්න ඕන නම් හැමදාම කොහොම වගේ විදිහට කොහොම කර කර කර කර හිටියොත් ඔක්කොම තේරෙයි. එතනින් තමයි මේ බුද්ධාම ගැන මේ පොඩි එකක් කියලා හිතාගෙන මේ මේ උඩින් පලෙන් අතක ගා හිටියට ඕක අවබෝධ කරගන්න හම්බෙන්නේ. එහෙනම් කවදාද ඉතින් පැය පහක් කතා කරා කොහොම බණක් ඇහුවේ? කොහෙද? ඒ කදෙදි මම මාකරි බණක් කරුවා සාදු දීවා කියලා යන්න. එච්චරනේ කොරේ. ඈ අයවල කතා පහ හතර කියලා මම. ඉතින් කොහොම තේරෙන්නේ? ඉතින් කොහොම තේරෙන්නේ පොරන්නේ? ඒක කාගේ දරද්ද? කාගේවත් නැහැ අපේ. කාගේත්? ඒ තමන් කියලා කියන්නේ නැහැ. ඒ තාක්කල් තමන් ඉන්නවා තාම. තමන් නැති රහත් වෙච්චා විතරයි. එතෙක් ආන්ගේ මොට්ටකම දිනින්ද තමයි. එතකන් දෙනවා එම්ම කරපො කියන්නේ. ඒ ඉතින් බයෙන් ඕනේ අවුක කරවලා ඉන්නවා පෙළවල ඉන්න ටිකයි. හරි. එහෙනම් ඉතින් හෙට ආයතන ඉඳලා ඉදිරියට ගියාදමු. හෙට විදියට අපි යතන ඉඳලා කය තුලින් ලෝකය දැකීමේ කාර්ය સિદ્ધ කරමු. මේ අනිත්‍ය දුක් අනාත්ම වූ සුද්ධාෂ්ටක නිර්මාණී தත්ත්වය තමාගේ කය තුලින් දකිමු. නන්දනම් සමාධි වඩලා නාග නීවරණ යටපත් කර ගැනීම නම් හතර වාරයක් කරලා හඳ ඕනේ. වාරයක් නෙවෙයි වාර කීපයක් කරන්න ඕනේ. පිටා. හරිද? හොඳයි. එහෙනම් අපි දෙවියන්ට නිවිනාදීන්ට පුණ්‍ය මොදන් කරලා දවසේ වැඩසටහන නිමා කරමු. මේ කාලේ වඩන් මේ දක්වා සීල සමාධි ප්‍රඥා වඩමින් තමන් ගොඩනගා ගත්තා වූ සීල පුජා සම්පත්තියෙන් දෙවියන්ට නිවිනාදීන්ට පුණ්‍ය මොදන් වීම ශක්තියත් ආවසියල්ලන්ටත්පත් වේවා.